දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අද අපි තවත් ධම්රවි මධ්‍යස්ථානයේ දවසක භාවනා වැඩ පිළිලක් සඳහා හමු වෙච්ච අවස්ථාව. දැන් වෙලාව සටහන් වෙලා තියෙන්නේ 8:30ට. ඉතින් අපි අද දවසේ ගත කරන්න බලාපොරොත්තු වෙන කාලය පිළිබඳව කෙටි මතක් කිරීමක් කරගත්තොත් කාගේ සම්මුතියක් සඳහා අපි බලාපොරොත්තු මුලින් සීල් සමාදන් වෙලා ඊගාවට පැයක පරියන්කයක් එහෙම නැත්නම් භාවනා පැයක් ගත කරලා ඊගාවට ධර්ම දේශනාවකට අපි සම්බන්ධ වෙනවා. ඊට පස්සේ 11 විතර වෙනකන් අපිට හම් වෙනවා 9:00 ඉඳලා 11 විතර නම් පැයකමාර විතර කාලයක් ධර්ම දේශනාවකට සහ ඒ දේශනාව සම්බන්ධව මතුවෙන ප්‍රශ්න සභාවෙන් කියනවා මතක් කරන්න. ඊට පස්සේ මම සියලු දෙනාට මතක් කරනවා දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීම පස්සේ ආජීවට්ටමක සීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියනවා.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 ඉතින් නමුත් සම්ප්‍රදාන කුලව මම විමසනවා මෙතන අද ඉස්සෙල්ලාම භාවනා සඳහා පැමිණිච්ච උපදේශ අවශ්‍ය කරන කවුරු හරි ඉන්නවද නැත්නම් අපිට කෙලින්ම භාවනාවට යන්න පුළුවන්ද කියලා. කාටද උපදේශ මූලික උපදේශ අවශ්‍ය කරන නැත්නම් ඉන්නවද? දැන් ඒක නිසා අපි අනික් ඇත්තන්ගේ දැනට උපදෙස් ඇතුළු භාවනා කරන දන්නේ නැත්තන්ගේ අනුකම්පාව ඉල්ලා සිටින විනාඩි සල්පයක් අරගන්න ඒකාතකින් බලනකොට ඒක දැනට කරගෙන යන නැත්තන් මතක් කිරීමක් වෙයි අලුතෙන්ම පැමිණි ඇත්තන්ට උපදේශ පන්තියකුත් වෙයි කොහොම නමුත් වෙලාව හැටියට කාගෙත් අවශ්‍යතාවයන් සලකලා අපි කෙටියෙන් මේ උපදේශයක් මතක් කරගනිමු අපි ථේරවාද බෞද්ධ ක්‍රමයේ භාවනාවේදී ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අප්‍රමාදය වැඩිමයි ප්‍රමාදය දුරු කර ගැනීමයි මේ අප්‍රමාදයේ වැඩිීමේ කටයුත්තටම තවත් පැත්තකින් කියන්න පුළුවන් සතිය වැඩිම නැත්නම් සතිපට්ඨාන වැඩිම කියලා. ඉතින් ඒ සඳහා ක්‍රම තුනක් අපි ආධුනිකයෙක් වශයෙන් පාවිච්චි කරනවා. එකක් තමයි සාමාන්‍ය භාවනා කියන වචනේ ඇහෙනකොටම කෙනෙකුට චිත්‍ර රූපේ වශයෙන් වැඩෙන වැටෙන වැටහෙන මේ වාඩි වෙලා කරන පරියංක භාවනාව. ඉඳගෙන කරන භාවනාව කියලා එකට කියනවා. ඊට අමතරව තව ක්‍රම දෙකක් අපි කියන බව මතක තියාගන්න ඕනේ. දෙවෙනි එක තමයි සක්මන් කරමින් නැත්නම් ඇවිදිමින් කරන භාවනාව තුන්වෙනි එක තමයි එදිනෙදා වැඩ සාමාන්‍ය ඉරියව් පවත්වන ගමන් වැඩ කටයුතු වලදී ඉන්න ගමන් අප්‍රමාදී වීම සතිය වැඩි වීම කියන එක. ඉතින් මේ පැයක පරියංග භාවනාවක් වශයෙන් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉඳගෙන කරන භාවනාවක්. ඉතින් මේක අනිකුත් වැඩ බොහෝ සියලුම වැඩ බහා තබලා පූර්ණ කාලීනව භාවනාව සඳහා ගත කරන අවස්ථාවක්. ඒක නිසා හුඟ දෙනෙක් භාවනා කුසලයක් භාවනා පිනක් ගැන කල්පනා කරනවා නම් මේ ඉඳගෙන කරන භාවනා තමයි කුසලයේ සඳහා ගාක් හිතමවන්නේ. ඒ සක්මන් කරමින් භාවනා කිරීමෙන් එච්චර කුසල් සිද්ධ වෙන බවක් හෝ නැත්නම් ඉදිරියදා වැඩ කරන ගමන් සතිය පිහිටීමෙන් කුසල් සිද්ධ වෙන බවක් හෝ හිතා ගන්න තරම් අපි තාම මදි ඒ තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. ඒ தત્ත්වය කෙසේ නමුත් මේ පරියන්කේ සඳහා වේලාවක් ගත කරන්න හම්බ වෙන එක කුසල් කිරීමක් වගේම පෙර කළ කුසලයක විපාක වාරයක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා අපිට මේ හම්බ වෙන්න හදන්නේ අන්නේ වැනි පැයක පමණ කාලයක්. ඉතින් මෙවැනි ස්ථානයක් හදාන මෙවැනි පිරිසක් එක්ක මේ කාලය ලැබෙනවයි කියලා කියන්නේ විශාල පරිසර සාධක අතින් සාර්ථක වීමක්. ඒක බොහොම කලාතුරකින් හම්බෙන දෙයක්. ඒකෙන් හිත අලුත් කර ගන්න ඕන. හිත හදා ගන්න ඕන. සීලය නිසාත් හිත අලුත් කරගන්න ඕන. මම දැන් ජීවිසුමක් ඇති කරගෙන තියෙන්නේ. මම දැන් ඉන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සලා මැද. මම ඉන්නේ එහෙම භාවනා කරන සිද්ධි වෙච්ච තැනක කියලා හිත හදාගෙන පරියන්කේ සඳහා වාඩි වෙලා ඒ තමයි දැනට ලැබිලා තියෙන ආසනය හොඳට හරිබරි ගහනවා කියන එක කෙරෙන්න ඕනේ. ඒ හරිබරි ගහලා වාඩි වෙච්චාම ලකුණු දෙකක් තමයි දැනගන්න පුළුවන් වෙයි. එකක් තමයි ඉරියව්ව සමබරයි. ඉඳ ගන්නකොටම ඉරියව් එක පැත්තකට ඇද නැහැ ඉරියව් සමබරයි. දෙවෙනි ලක්ෂණ තමයි හැම මස්පිඩුවක්ම නිදහස් වෙලා තියෙන්න ඕන. කිසියම් විදියකට ආතතියකට තදවීමකට නැතුව නිකන් සහැල්ලුවෙන් පවත්තන්න ඕන. ඉතින් මේක මේ සතිය පිහිටීම සඳහා පෙරහුරුවක් අප්‍රමාදය සඳහා පෙරහුරුවක් කියන එක තමන්ගේ කායට මෛත්‍රී කිරීමක් කියලාත් ගන්න පුළුවන්. මම මාත් එක්ක මිත්‍ර වෙන්න හදනවා. මම මට මෙලෙක් වෙනවා. මම මාව හඳුනා ගන්න හදනවා කියන ලකලැස්තියක්. ඒකම තමයි මේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න හොඳම වෙලාව තමයි කයට හිත අරගෙන වාඩි වෙලා කය හරි වැඩි ගන්නවා. ලකලාස්තින ලකලාස්තින හොඳට සමබර භාවයකට ඒ වගේම මස් පිඩු මුදාහන තැනට ඇවිල්ලා ඉස්සල්ලාමයේ මම දැන් මෙතන කියන එක අත්දකින්න උත්සාහ කරනවා. මේ අත්දකින්නකොට මේ සමබර භාවයේ සහැල්ලු භාවයේ මිත්‍ර භාවයේ හඳුනා ගන්නාසුළු ගම මම දැන් මෙතන කියන එක වැටෙනවනම් තවත් ලකුණු දෙකක් ලකුණක් පෙන්වන්න පුළුවන්. ඒ බව සාර්ථක බවට ඒ මොකද්ද? ඉඳගෙන ඉන්න ඉරියව්වේ වේදනා නොදැනෙන මට්ටමක් තියෙන්න ඕන. තිබේදනා කියලා කියන්නේ වේදනාවක් නැතුව නෙවෙයි දරා ගන්න පුළුවන් බොහොම පහළුක පහසුපතියක් තියෙන්න ඕන. දෙවෙනි තවත් ලකුණක් තමයි හිත ඊයට හෙටට ආදී වශයෙන් හිත නන්නත්තර වෙන්නේ නැතුව මේ මමත් එක්ක දැන් ඉන්න ගතිය තියෙන්න ඕන. ඒ වගේම කයේ පවතින තෝන් හිත. මම ඉස්සරහින් ඉඳගෙන ඉන්න එක්කනාවෝ පස්සෙන් ඉඳගෙන ඉන්න එක්කනාවෝ මම කවුරු හරි දිහා බලනවා හෝ කවුරු හරි මා දිහා බලනවා හෝ නැතුව මම දැන් මෙතන කියලා. ආනෝක තමයි නැකත. ඕක තමයි පූර්වක්‍ෘතිය. ආනේ පූර්වක්‍ෘතිය හරිනම් ඒ මම දැන් මෙතන කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්තන තාක් සෑහෙන අප්‍රමාදයකට සෑහෙන සතියකට හිත ගොනුවක් ඇති වෙනවා. යොමුවක් ඇති වෙනවා. ඒකම හිත ප්‍රමෝද කරන දෙයක් වාටපත් වෙනවා. චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් එක දිගට මම දැන් මෙතන. ඉතින් මේක සමහර වෙලාවට වෙන වචනෙන් කියනවනම් අපි කියනවා ජීවත් වෙනවා කියේ. මොකද මම දැන් මෙතන නැති හැම වෙලාවකම අපි ජීවත් වෙන්න තතනනවා තතමනවා මිස ලකලාස්චි වෙනවා මිසක ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ කොයි වෙලාවක හරි මමත් එක්ක මම. අපි මම දැන් මෙතන කියන එක. ආ මේකට ඇවිල්ලා අන්න ඒ මේ හැකි සංඥාවයි එහෙම නැත්නම් ධනාත්මකව කල්පනා කරන ගතියට ගන්න ඕන හිත. අරගෙන බලන්න විනාඩියක් දෙකක් එමෙහි කියලා කමන්නේ. හොඳට ඒක ලකලාස්තිලා වැඩියෙන්ම ඒ ඉඳගෙන ඉන්න ඉරියව බලනකොට උඩුකයද වැඩි කයද වැඩි සක්‍රිය වශයෙන් සම්බන්ධ වෙන්නේ Tamanගේ අවධානයට කියලා මේක සාමාන්‍ය නීතියක් තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වේදී යටි කය අක්‍රිය සම්බන්ධයක් තියෙන උඩුකය සක්‍රිය සම්බන්ධයක් තියෙන. ඒක වැටෙන කම්ම එහෙම ඉඳලා එහෙමනම් විතරක් අර කයට තියුණු අවධානය උඩු කයට ගන්න. වෙන විදිහට කියනවා නම් ඉස්සල්ලාම අපි මම දැන් මෙතන කියන සංකල්පය වෙනුවෙන් මුළු ලෝකෙම අමතක කරනවා. අමතක කරලා කයට හිත ගන්න. ඊට පස්සේ කයෙත් යටි කය අමතක කරලා උඩු කයට හිත ගන්න. උඩු කයට හිත යොදලා බලාගෙන ඉන්නවා. ඉන්නකොට මේ උඩුකය තමයි ඔක්කොම වැදගත් ඉන්ද්‍රිය ටික තියෙන්නේ ප්‍රාණේ තියෙන්නේ ඔක්කොම වැඩ කටයුතු ටික. හාන්නේ ඒක Tamanට වැටෙයි. මම මෙතන ඉන්නවා කියන අදහස. ඒකත් එක්ක බොහෝම සම්බන්ධයි මේ හුස්ම ගැනීම. ප්‍රාණ වායුව. මෙන්න මේ ප්‍රාණ වායුවේ වැඩපිළිවෙල තේරෙන්න පටන් ගන්නවා එතකොට. හැබැයි තේරෙන්න පටන් ගත යුතුයි මම එතෙන් යා යුතුයි කියන හැඟීමක් ගන්න එපා. ඉඳගෙන ඉඳලා උඩුකයේ සක්‍රිය බව වැටහෙනවා නම් විතරක් උඩුකයට යනවා නැත්නම් දිගටම මුළු කයේ හිත තියෙනවා. උඩුකයට හිත ගියාන උඩුකයේ මේ හුස්ම ගැනීම සම්බන්ධව බලලා වැඩියෙන්ම වැටෙන්නේ කොහෙද කියලා බලන්න. ප්‍රකටව දැනෙන්නේ කොතනද කියලා බලන්න. උදාහරණයක් වශයෙන් සංසාරවචන වහන්සේගේ වචන වලට සමීප වෙලා කතා කරනවා නම් උන්වහන්සේ මතක් කරනවා සතෝ වාස්ස සති සතෝ පස්ස සති කියලා හොඳට නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල ඉහළට ඇදීගෙන පීඩීගෙන යනවා. ඒ වගේම නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල පහළට පීරාගෙන යනවා වගේ සමහරුන් නාස්පුඩු වල තේරෙනවා. සමහරුන්ට උග්‍ර ප්‍රදේශයේ, සමහරුන්ට පපුව ප්‍රදේශයේ, තව සමහරුන්ට උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් මේ වැඩපිළිවෙලම තමයි ඒ Tamanට වැටහෙන දේ අල්ලා ගන්න උත්සාහ කරන්න ඕන. හොයන්න යන්න එපා. හොයන්න ගියොත් තමයි අපි මේ භාවනාව අවුල් කරගත්තා වෙන්නේ. යන්නේ වැටෙන්නේ වැට ප්‍රකටව තියෙන්නේ මොකද්ද කියලා බලලා යම් කිසි කෙනෙකුට ස්වභාවයෙන්ම හිත යන්නේ මේ හුස්ම රැල්ල ඉහළ පහළ යාම පිළිබඳව නාසිකාග්‍රයේ උඩුතල ප්‍රදේශය නම් අපි ඒකට සාමාන්‍යයෙන් භාවනා ජී ලෝකයේ සඳහන් කරන ආනාපාන සති භාවනාව කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ උදරච්ඡදයේ සිදුවෙනා වූ චලන අණුව උදර චලන අණුව පිම්බීම හැකිලිම සිදු වෙනවා. ඒකට අර බුරුම මහසී භාවනා ක්‍රමය යනවා පිම්බීම හැකිලිම භාවනා කියලා කියනවා. ওই දෙක සම්මතයි. නමුත් ওই දෙක නැති වුණාට ওই දෙක අතරමැද කපු ප්‍රදේශයේ උගුර ප්‍රදේශයේ එන්නත් නාසයේ උඩ නැම්ම ප්‍රදේශයේ කොතනක හරි වෙන්න පුළුවන්. ආන්න එතෙන්ට ගියා නම් ලොකුම ලොකු එකලසක් තමයි. ඒතරට මම දැන් මෙතන කියන එකේ මෙතන කියන එක හරියට අල්පනතක් ගහන තැනකට වගේ කුඩා වෙනවා. නාසිකාග්‍රේ හෝ උදරේ කියන තැන කුඩා වෙනවා. එnde ende ende හිත අර මුළු ලෝකෙම හිතන තිබුණ තේරේ. කයට ගත්තා, කයේ තිබුණ හිත උඩුකයට ගත්තා, උඩුකයේ හිතත් අර විදියට නාසිකාග්‍රේට හෝ උදරයට ගැනීමෙන් තමයි අපි ඒකාග්‍ර කරනවා කියන්නේ. මේක ශක්ති ප්‍රමාණයෙන් කරන්න එකවරම කරන්න ගිහිල්ලා මේ දැඩි වෙන්න එපා. හිත දැඩි කරගන්නත් එපා, කය දැඩි කරන්නත් එපා. මෙන්න මේ එකලසට ගන්න පුළුවන් නම් පොළු වේලාවක් අතට කියනකොට ඉතින් මෙහෙම කියන්න වෙනවා. ඒ එහෙම යන්න පුළුවන් නම් අන්න අර ගැටෙන ආස්වාසේ සහ ප්‍රස්වාසයත් එක්ක අර කලින් ගත්ත සහතිකයේ හැටියට හිතවිලි වලට සද්ද වලට වේදනාවට හිත වැඩි කලකොල කරගන්නේ නැතුව මේ ආනාපානේ හුස්ම රැල්ල දිගේම සතියෙන් අප්‍රමාදීව හුස්ම ගන්නකොට ගන්න බව දැනගෙන හෙලනකොට හෙලන බව දැනගෙන ආස්වාද ප්‍රස්වාස වශයෙන් හෝ ගන්නවා හෙලනවා කියලා හෝ එහෙම නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හෝ අනුගමනය කරන තාක් අපිට කිය හැකි සතිය වැඩි වීමට සමාධිය වැඩි වීමට හොඳම වාතාවරණය. නැත්නම් උද්දරයේ චලන තේරෙන කෙනෙකුට නම් මේ පිම්බීම අනුව පිම්බෙන බවත් හැකිලිම අනුව හැකිලිමත් මිනේ කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන සතිය සමාධිය. ඉතින් මේක දිගේ ගිය ඇත්තෝ ඉන්නවනේ දැන්. මේක ටිකක් හුරු කරගත්ත පුරුදු කරගත්ත ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන්ට නම් කියන්න තියෙන්නේ අර විදියට ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම ටෙක් හිත ඒකාග්‍ර කරගන්න ඒකලස් කරගන්න සමාහිත කරගන්න පුළුවන් නම් හැකි තාක් දුරට උත්සාහ කරන්න කියනවා මේ ඇතුල් වීමේ අත්දැකීමෙන් පිටවීමේ අත්දැකීම වෙන්කොට දැනගන්නා තරමට මේ අවධානය තියුණු කරගන්න කියනවා සියුම් කරගන්න. පිම්බීම හැකිලිම බලනවා නම් පිම්බීමේ අත්දැකීම හැකිලිමෙන් අත්දැකීමෙන් වෙන්කොට දැනගන්නවා. ඒකටම ආවේනික ලක්ෂණ මොකක්ද කියලා දැනගන්න විදිහට මේ පිම්බීමමයි හැකිලිම නෙවෙයි කියලා ටිකාට මේ හැකිලීමමයි පිම්බීම නෙවෙයි කියලා අන්නේ ලකුණු දැනගන්නවනම් අර සතිය සහ සමාධිය වඩා තීව්‍ර වීමක් තමයි කෙරෙන්නේ. ඉතින් මේ ටික තමයි ප්‍රසස්තම කරදරයක් නැතුවම භාවනා කරනකොට හැටි. නමුත් එහෙම හිතින්නේ නැහැ. ඒ අතරමැදි වේදනාව එනවා. ශබ්ද නිසා බාධා වෙනවා. මේ හිතවිලි ඇඟට නොදැනි අපේ හිත පැහැරගෙන යනවා. ඉතින් ඉවත් එක තරහ වෙන්න එපා, රණ්ඩු වෙන්න එපා. මොකද ඒවා රාජ අපරාධවත් වැරදිවත් කෙලෙසත් නෙවෙයි. නමුත් අපි වැඩේට බාධා බව දැනගෙන දැන් මේ වෙලාවේ හිත තියෙන්නේ තෝරාගත් අරමුණ නෙවෙයි හිත තියෙන්නේ වේදනාවකය එහෙම නැත්නම් සද්දකය එහෙම නැත්නම් පිටවිල්ලකේ කියලා දන්නවනම් ඒකත් ලොකු එකක්. මේකම නැවත නැවත වෙනකොට අපිට ඒකෙමුත් යම් තොරතුරක් ලබා ගන්න පුළුවන් යම් දත්ත ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මොකද මේ අරමුණක් හිතට දුන්නට පස්සේ වැඩියෙන්ම මගේ හිත කැඩෙන්නේ, සැලෙන්නේ මේ ආතුර වෙන්නේ ශබ්දවලටද, වේදනාවලටද, හිතවිලියටද කියලා. ඒක විශාල අධ්‍යයනයක්. ඒක නැත්නම් මම කවුද කියලා දැනගැනීමේ ප්‍රධාන හරිත ලක්ෂණයක්. පෞද්ගලික ලක්ෂණයක්. ඒකේ වැරද්දක් කියලා හිතන්න එපා. ඒක දැනගන්න හම්බ වෙනවා හොඳයි. ඒ නිසා කොච්චර හරිත කැඩිච්චාවේ කැඩෙන කන්න වෙලාවේ බලන් උගන ගන්න ඕනේ මොකීටද වැඩියෙන් කැඩෙන්නේ හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ හිත පිට යවන්න උත්සාහ කරනවා කිය. පුළුවන් තරම් උත්සාහ කරන්ඩ මූල කර්මස්ථානේ පවත් ගන්න. නමුත් පිට කඩාගෙන යන වෙලාවට අතුරු පාරවල් දිගේ දුවන වෙලාවට හොඳට බලන්න ඕනේ වැඩියෙන්ම මගේ හිත ඒ බාහිරයට දුවන්නේ මොන අරමුණ දිගේද කියලා. අන්න ඒක හරියට දන්නවනම් එතකොට ගුරුවරුන්ටත් උදව් කරන්න පුළුවන්. ඒකට පිළියම් ක්‍රම තියෙනවා. වැදගත්ම දේ තමයි තමා විසින් තමන්ගේ ඒ රෝග නිర్ణය, චරිත ලක්ෂණ දැන ගැනීම, එහෙම නැත්නම් අඩුපාඩුකම් ටික දැන ගැනීම. ඒ දැනගන්න අතර ඒකට සාතර වෙනකොට ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව ඒකට ප්‍රතික්‍රියා කරන්න තු ඉන්නකොට කමයෙන් සූර වෙනවා නම් දක්ෂ වෙනවා නම් අර මූල කර්මස්ථානයේ යාලුකම එන්නෙන් වැඩි වෙනවා. ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙනවා. ඉතින් මේ ටික තමයි අපි පරියන්කේක බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒක එක විනාඩි 10කින් 15කින් ඔක්කොම පිටු කරන්නත් බෑ. එක පරියන්කයකින් මහ විශාල හැබෑ වෙනසක් ගන්නත් බෑ. තමහරුන්න පුළුවන්. නමුත් ඒ නිසා අපි ඉවසිල්ලෙන් හැමදාම හරි පැයක් විතර මේකට දාලා මේක දිගට කරනවා නම් තමයි අපේ මේ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය තියෙන්නේ. මාසිකට සැරයක් පැයක් වියදම් කරලා අපිට හඳුන්වා දීමක් විතරයි කරන්න පුළුවන්. ඒ වුණත් ඒ හඳුන්වා දීම පවා වටිනවා. අපි අද මේ අලුතෙන් ආපු යත්තන් නම් ඒ වෙනස පටන් ගන්න දවස අනික් යත්තන්ට ඒක පන්නරේ තියෙන වෙලාවක්. ඉතින් ඒක නිසා අපි මෙතෙන් පටන් උත්සාහ කරමු පැයක පමණ කාලයක් ඒ ලැබිච්ච වටිනා අවස්ථාවේ හිත අලුත් කරගෙන හැකි තාක් දුරට අප්‍රමාදයේ පිංස සතිය පිංස පවත්තන්න සියලු දෙනාටම ඒ සඳහා සීල පහසුකම් ලැබිලා හොඳට මේ සතිය අප්‍රමාදේ වඩා ගන්න මේ පැය හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.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 විශේෂයෙන් මේ 2009 වර්ෂයේ ගිය මාසේ හම් වෙච්ච වෙලාවේදී අපි ඒ සඳහා විශේෂයෙන්ම අනත්ත ලක්ෂණ සූත්‍රය පොදු මාතෘකාවක් වශයෙන් ධර්ම දේශනා මාලාවේ පොදු මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. ඒ පසුගිය වතාවේදී අපි සරුවත්යන් වහන්සේගේ සම්බෝධ සම්බෝධි පද ප්‍රාප්තියෙන් පස්සේ වාර්තාගත වෙලා තියෙන දෙවන සූත්‍රයේ වශයෙන් සඳහන් වෙන බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් වෙන මේ අනත්ත ලක්ෂණ සූත්‍රය ත්‍රිපිටකයේ බලනකොට පේන තියෙන පංචවග්ගීය සූත්‍රය කියලායි නම් කරලා තියෙනවා. මේක සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ අපේ බුද්ධ ජයන්ති පොත්වල නම් තුන්වෙනි පොතේ සඳහන් වෙලා තියෙනවා පංචවග්ගීය සූත්‍රය කියලා. මේක හරි පුදුම ලස්සනට ඒ සරුවචනාංශිකේ තියෙන දේශනා විලාසය ඒ වගේම මේ සරුවච්ච සරුවච්චතා ඥානයත් එක්කම වගේ තිබිච්ච ඒ ධර්ම දේශනා කිරීමේ කිසිම එවැනි අනාත්ම සංකල්පයක් නැති ලෝකෙට ඉසිසල්ලා මේ අනාත්ම සංකල්ප ඉදිරිපත් කිරීමේදී පේන තියෙන ඒ නැවුම් රසය හොඳට ගැබ් වෙච්ච සූත්‍රයක්. ඒක ඒ සූත්‍රය ඉසල්ලා අපිට හම් වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒක පොඩි බුද්ධඝම කාර්යපවා දාන්න දෙයක්. දෙවෙනි එක තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. ඒ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී පළවෙනි පියවර වශයෙන් සරුවචනාංශේ රූපම් භික්කවේ අනත්තා කියලා අපි ගිය පාර මතක් කරපු පදේ. රූපම් භික්කවේ අනත්තා රූපං චෛතං භික්ඛවේ අත්තා අබවිසා නයිදං රූපං වේදනාය සංවත්තති ලබ්බති මේ රූපං රූපං මේ අහෝසේති රූපං මා එවං රූපං අහෝසීති එවං මා රූපං අහෝසීති ඉති කියලා ඒක ඒක තර්ක ක්‍රමයක් ඉදිරිපත් කරනවා පොදුවේ ඉස්ලාම ਸਰවචනාංශේ ධර්මය නැත්නම් ඒක අර්ථය කිව යුත්තේ ඍජුව මතක් කරනවා රූපං භික්කවේ අනත්තා කියලා අද අපි දෙවෙනි දවසේනේ මේ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි දවසේ අද වේදනා භික්ඛවේ අනත්තා කියන ඒ වගේ බොහොම ප්‍රතාපවත් මුරගෑමක් අන්ධහැර පෑමක් තමයි සර්වඥාන්සේ කරන්නේ. ඒ අර රූපයේ වගේම වේදනා වගේ දෙවෙනි ඒ කරපු ප්‍රකාශය සර්වඥාන්සේ මේ ණය ක්‍රමයට තර්ක ක්‍රමයට කාටත් ආරාධනා කළා කියනවා ඉදින් භික්ඛවේ ඉදින් මහණෙනි රූපේ ආත්මයක් නම් අද කියනවා දේශනාවට සම්බන්ධ කරලා කියනවා වේදනාව ආත්ම ස්වરૂපයක් තියෙනවා නම් ඒ වේදනාව ආබාධ පිනිස ඒ වේදන අයිතිකාරයට ආත්මීය අයිතිකාරයට වදයක් පිනිස කරදරයක් පිනිස හිටින්න ඕනේ ඒ වගේම ඒ වේදනාව කී පාරවි කතා කරකට රූපෙනේ ඒකමයි සමාන්තරව සල සමාන්තරව යන්නේ වේදනාව එයා ආත්ම සහිත නම් ඒ පුද්ගලයාට ඒ වේදනාවට විධානය කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ මගේ රූපය නැත්නම් මගේ වේදනාව මේ විදිහට වේවා. ඊවාම නැත්නම් මේ විදිහට නොවේවයි කියලා. ඉතින් ඒක අපිට අභියෝගයක් කරනවා සරුවත්තරන්සේ මම කියනවා මගේ සර්වඥතාඥාණයෙන් කියනවා රූපය අනාත්මයි වේදනා අනාත්මයි යම් හේකින් රූපය හෝ වේදනාව හෝ ආත්මය වෙනවා නම් ඒක අපේ ආබාධ පිනිස අපිට කරදර පිනිස වදයක් පිනිස හිතින් බෑ මෙන්න මේ විදියට මගේ රූපේ වේවා මෙන්න මේ විදියට මගේ රූපේ නොවේවා මේ විදියට මගේ වේදනාව වේවා මේ විදියට මගේ වේදනාව නොවේවා කියලා අපිට ඒක විධානය කිරීමේ ශක්තියක් අධිකාරී ශක්තියක් තිබේ යුතුයි ඒක තමයි මේ ආත්ම සංකල්පයේ තියෙන ගැඹුර. එතකොට නමුත් ඊට පස්සේ සරුවචනාංශ අපෙන් අහනවා නැත්නම් සාකච්ඡාවකට පෙළඹෙනවා යම් ආකාරයකට අපේ සාමාන්‍ය බුද්ධියට වැටහෙනවා රූපය හෝ වේදනාව හෝ ආබාධ පිණිස පීඨන බව. මේ රූපය අපිට ඕන විදිහට හිටින්නෙත් නැහැ. මේ විදිහට හිටින්න එපයි කියලා කිව්වට අහුම්කම් දෙන්නෙත් නැහැ. ඒ වගේම වේදනාව මට සුඛ වේදනාව වේවා දුක් වේදනාව මට නොවේවා කියලා නොපතන ප්‍රාර්ථනා නොකන කිසිම කෙනෙක් නැහැ. මනුෂ්‍ය විතර නෙවෙයි සත්තුවත් නැහැ. නමුත් ඒ කොහොම කරත් මේ සාමාන්‍ය සම්මත නිමෙ බැලුවත් මේ දුක තමයි වැඩි සැප අඩුයි. එතෙන්දිත් ඔය වෙන සූත්‍රයකින් අපි සාධක ගත්තොත් නැත්නම් සාක්ෂි පිනර ගත්තොත් ਸਰවඥන්සේ මතක් කරනවා ඒ රූපය හෝ අපි මේ අද සාකච්ඡාට ගන්න වේදනාව හෝ සම්පූර්ණයෙන්ම දුක පිණිස හිටිනවයි කියලා කියන්නේත් නැහැ. සම්මත පැත්තෙන් බලනකොට සාමාන්‍ය මනුස්සයාගේ තර්ක ඥාණයෙන් බලනකොට ඒකේ ආස්වාදයක් තියෙනවා. රූපේ සුන්දරකමක් තියෙනවා. වේදනාවේ සුඛයක් ප්‍රීතියක් තියෙනවා. ඉතින් ඒකයි මිනිස්සු මේ අල්ලබදාගෙන මේ රූපයේ තියෙන సౌందර්යය වැඩි කරන්නත් වේදනාවල තියෙන ප්‍රීති සුඛ වැඩි කරන්නත් කටයුතු කරන්නේ. ඒකට යෙදී ගත කරනවා. ඒ යෙදී ගත කිරීම නිසා අල්ලබදා ගන්නවා. අල්ලබදා ගන්න නිසාම කෙලසීමක් සිදු වෙනවා. ඒ නිසා ඒක නැවත දුකට පෙරලෙනවා. ඒක නිසා මේ ඔක්කොම අවබෝධන කරපුවැත්තෝ අතාර්කිකයි නැත්නම් ඒ ඇත්තෝ කරන වැඩි කිසිම පදනම් විරහිතයි කියලා සරුවචනන්සේ එහෙම නිෂේධනයක් කරලා ඒ සියලු දෙනාම අභෞවිය පුද්ගලයන් බාටවත් කරන්නේත් නැහැ. නමුත් මේ අපි ළඟ තියෙන දැනුමෙන්ම යම් සංවේගයක් නතු කිරීම සඳහා තර්ක ක්‍රමයක් න්‍යාය ක්‍රමයක් ඉදිරිපත් කරනවා. එදා අපි රූපය ගැන කතා කරා. අද බලාපොරොත්තු වෙන්නේ මම මේ ලැබිච්ච අවස්ථාවේ මේ වේදනාව කියන එක පිළිබඳව ඒ අර අනාත්ම සංඥාවට ਸਰවඥාසේ ඉදිරිපත් කරන අනාත්ම සංඥාවට බරව සාකච්ඡා කරන්නයි. කෙසේ නමුත් අපි ගිය පාර දේශනාවට පොඩි එමතක් කිරීමක් කළොත් ඒ රූපය ගැන සාධාරණ වේලාවක අපි ඒකට කාය අනුපස්සනාව කියලා කියනවා. එහෙම නැත්නම් කායගත සතිය කියලා කියනවා. මේ විදිහට රූපය ගැන හදාාරන වෙලාවක ඒ රූපයක පවතින මට්ටම් තුනක් සාමාන්‍ය අපේ සම්ප්‍රදාන කුල තේරවාද ක්‍රමයේ පිළිගන්න මට්ටම් තුනක් තියෙනවා. රූපයේ බාහිරේ කාටත් පේන ඒ ස්වභාවික ලක්ෂණ. ඒක තමයි විද්‍යාව පැත්තෙන් බලනකොට භෞතික විද්‍යාව කියන්නේ. රූප වල තියෙනවා හැදෑරිය හැකි ගුණයක්, ගුණ වර්ගයක්. ඒව ඕන තැනක පරීක්ෂා කරලා බලුවොත් ඒවා සමානකම් තියෙනවා. තව කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. පරිශ්‍රණයට ලක් කරන්න පුළුවන්. ඒක ආගම නැත්නම් අපේ ධර්මයේ අරගන්නවා රූපයක පවතින ආ වූ සටහන සහ ආකාරය කියන දේ. යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ රූපය වෙන රූපයකින් වෙන් කරන සටහනක් හැම රූපෙටම තියෙනවා. සංධාන සංධාන කියන පදේ ඒක අපේ අටුවචාන්ලා පාවිච්චි කරලා තියෙනවා. ඒ ප්‍රඥප්තිය මේ සටහන අපි සාන චතුරස්‍රාකාර එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර වලයාකාර රොම්බසාකාර කිය කිය ඉතින් විවිධ ආකාර තියෙන ඕවා නැති නමුත් කෙසේ නමුත් ඒකනිකට ආවේනික සටහන් තියෙනවා ගංගානම් ගඟේ වැලි තලාවල් කොච්චර දෝ ඇති වැලි තලාවල් වල ඒක වැලි තලයක තියෙන වැලියට ගහනත් කොච්චර දෝ ඇති නමුත් කවදාකවත් එක වැලියටයක් අනික් වැලියටයකට සටහනේ සමාන ඒ තරමටම සටහන් ලෝකේ තිබුණට ඒ සටහන ආවේනික ලකුණක් වශයෙන් පෙන්වන්න පුළුවන් ඒ වගේම තමයි මේ සටහන කාලානුරූපව ආකාර වශයෙන් වෙනස් වෙනවා එන්නේ එන්නේ වෙනස් ස්වරූපේ විකාර ස්වරූපයටපත් වෙනවා සටහන ආකාරයෙන් විකාර ස්වරූපපත් වෙනවා මේකත් රූප සම්බන්ධ අදාරලා ඉවර කරන්න බැරි තමවතික විද්‍යාව කියලා කියන්නේ කෙලවරක් කරන්න බැරි විද්‍යාවක් මෙන්න මේ විදිහට බලාන යනකොට ඒ සතහන සහ ආකාර දිගේ යනකොට ඒක කාලයේ සහ දේශයේ දිගේ ගිහිල්ලා අන්තිම තැනකට එනවා ඒ චිත්තක්ෂණයේ ඒ රූපේට ආවේනික ලක්ෂණය ආවේනික භාවය ආවේනික ස්වභාවය ඊගා චිත්තක්ෂණය සමානයි ඒකට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. සබභාව ලක්ෂණ කියලා භාව ලක්ෂණ කියලා කියනවා. එන්නේ ඒ තරමට ගියාට පස්සේ තමයි වුණ රූපේ පිළිබඳව අපි අර වැට කඩුල්ලට එන තැන. යම් කිසි කෙනෙක් යම් රූපයක සටහන ආකාර ඉක්මලේ ස්වභාවික ලක්ෂණ ඒ ඒ චිත්තක්ෂණේ රූපේ තියෙන හැටි තියා බලනකොට අපි ඒ රූපයත් එක්ක බුදුම විදියට මම දැන් මෙතන කියන විදියට සම්බන්ධ වෙලා යෝග වෙලා. ඕකෙදී භෞතික විද්‍යාව බාහිර රූප ගැන හදාරන අතර සර්වචනාංශයේ අපිට අභ්‍යන්තර රූපයක් ගන්නයි කියනකොට තමයි ඒ ආධ්‍යාත්මයක් සහ ආගමක් ඉදිරියට එන්නේ. කායගත සතිය කියන්නේ අධ්‍යාත්මික රූපයක්. ඒක අරගෙන ඒකටම හිත යොදාගෙන එහි ඒ චිත්තක්ෂණේ ජීය දීයති චිත්තක්ෂණේ පවතිනා වූ සටහන සහ ආකාරය බලනකොට ඒක පුදුම විදිහට වෙනස් වෙමින් වෙනස් වෙමින් යන බව අපිව බලාන ඉන්න විශාල රූප කැටිත්ත එහෙම නැත්නම් ඒ රූප ගහණය බින්ද බින්ද බින්ද බින්ද යන බවත් කුඩා කරන්න කරන්න ඒවක තියෙන ඒකක තියෙන සටහන සහ ආකාර ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන බවත් වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙන්න භෞතික විද්‍යාඥයාට නම් හරියට තමන්ගේ අන්වීක්ෂය ඒකට එකලස් කරන්න වෙනවා ફોકસ කරන්න වෙනවා. ફોકસ කරනකොට තමයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හරියටම මේ ફોકસ වෙච්ච තැන තියෙන එක තමයි ඒක පුංචි පුංචි අංශ වලට කැඩිලා කිසිම තැනක කිසිම ස්ථිර භාවයක් නැති බුදුම ශක්ති භාවයක් කොටක් වලට පේන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් මේ භෞතික විද්‍යාව නොකරත් මේ ජීව විද්‍යාවේදී වුණත් ඔය පිටුරු තැම්බිච්ච තැනක වතුර කඳුලක් අරගෙන අන්වික්ෂයකට දාලා බැලුවොත් ඕක ඇතුලේ සත්වෝද්‍යානක ඉන්න සත්තුන්ට වැඩි සත්තු ගණක් ඉන්නේ. හිතා ගන්න බැරි තරම් සත්තු ප්‍රමාණයක් ඒක ඇතුලේ දඟලනවා. ඒ හරියට ඒ එල්ල වෙච්ච තැන තියෙන සත්තු ටික තමයි පෙන්වන්නේ. ඒ වගේ තමයි අපේ භාවනාවේදී සතිය සහ සමාධිය තමයි ඔය එකලස. සතිය සහ සමාධිය එකලස වෙලා ආනාපානයට හෝ බිම්බි මහැකීමට හෝ හරියට ඒක සටහන් දකිමින් ආකාර දකිමින් ඒ දී ඇති චිත්තක්ෂණයේ පේන ආකාරයට යනකම් අපි ශබ්ද වේදනා හිතුලෙන් හිත වෙන් කරලා අයෙන් හිත වෙන් කරලා හරියට ඒ පේන තැනම හිත තියාන හිටියොත් අනිවාර්යයෙන්ම ස්වභාවික ලක්ෂණ තුලින් ඒව ඔක්කොගෙම තියෙන මේ සංතතිය ප්ලක්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා සංතතිය පේන්න පටන් ගන්නවා ඕන දෙයක් වැඩිපුර එකලස් කරගෙන හරියට මැදට ගිහලා බැලුවොත් ඒක තුල තියෙන්නේ අර පිටින් පේන සටහනක් ආකාරයක් ස්ථිර භාවයක් වෙනුවට සටහනකට කොටු කරන්න බැරි ආකාරයකට කොටු කරන්න බැරි ශක්ති ප්‍රවාහය විතරයි තියෙන්නේ. ආ නෙතෙන් දකින්න කොටදී මන්ද මන්ද තමයි. එතකොට තමයි භාවනාවේදී හරියනවද වැරදිනවද කියලා සත්පුරුෂයා හරියනවයි කියලා බාර ගන්නවා භාවනාව අසත්පුරුෂයා වැරදුනයි කියලා හිතා ගන්නවා. කාලකන්‍යාට පේන්නේ භාවනාව වැරදිලයි කියලා. ඉතින් දුවනවා ඒ ගුරුවරයා දාලා වෙන ගුරුවරෙක් ගාවට යනවා. චේතන මාර්ගවල තව කෙනෙක් ගාවට යනවා. නානා ආකාර දේවල් වෙනවා මොකද මේ ඉගෙනගත්ත නිත්‍ය සංඥාව ඉගෙනගත්ත ආත්ම සංඥාව දැන් ටිකෙන් ටිකෙන් දිය වෙන නිසා ඉතින් අස්පන අපිට පේන නිසා බෑ කියන්න බෑ ඉතින් ඒ නිසා හිතනවා මේ බලපු ක්‍රමේ වැරදි කියලා කොහොම නමුත් ඒ ස්වභාවික ලක්ෂණ වශයෙන් දැකපු දේ එල්ල එකලස් කරගෙන දිගින් දිගට බලනකොට ඒකේ සන්තතිය පේන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය උගන්වන්නේ අර එක එක රූපයකට රූප කලාපයකට කියලා කරනවා. නැත්නම් එක එක පට වියාපෝ තේජෝ වායෝ කියන එක එක ධාතු කොටාසයකට අයිති සටහන් ආකාර විනිවිද යෑමෙන් තරහ බැලීමෙන් ඒවා අත්‍යන්ත ලක්ෂණ දකිනකොට ඉස්සරලා දැක්කේ එකට එකට ආවේනික වෙන් කරන පෞද්ගලික ලක්ෂණ නම් දැන් සියල්ලටම පොදු ලක්ෂණය වෙන මේ සන්තතිය මේක චිත්තක්ෂණයකවත් ඉසුබුලන්න තරම්වත් වෙලාවක් නැතුව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් යන ප්‍රවාහයක් බව වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ පේන ප්‍රවාහ ලක්ෂණය, සංතති ලක්ෂණය කියන්නේ පොදු ලක්ෂණය. පඨවි ගත්තත් ඔච්චරයි, වායෝ ගත්තත් ඔච්චරයි, තේජෝ ගත්තත් ඔච්චරයි, ආපෝ ගත්තත් ඔච්චරයි. කෙස් ගත්තත් ඔච්චරයි, ලොම් ගත්තත් ඔච්චරයි, නිය ගත්තත් ඔච්චරයි, බාහිර දෙයක් ගත්තත් ඔච්චරයි, අභ්‍යන්තර දෙයක් ගත්තත් ඔච්චරයි. හැම දෙයකම තියෙන අර අත්‍යන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ විනිවිදගෙන ඒ තුල පවතිනා වූ ඒ වේග ධාරාව නැත්තම් ශක්තිය. එහෙම නැත්නම් කම්පන. එහෙම නැත්නම් චලන ස්වභාවයටපත් වෙනවා. ඉතින් ඕක තමයි අපි ගිය පාර මතක් කරුවේ භෞතික විද්‍යාවේ ඔය සටහන් සහ ආකාර පේන එක තමයි නිව්ටෝනියන් ෆිසික්ස් කියලා කියන්නේ. ඒක ගුරුත්වාකර්ෂණයට ලක් කරනවා. ඒක මනින්න පුළුවන්, කිරන්න පුළුවන්. අතන මෙච්චරයි, මෙතන මෙච්චරයි, ලංකා ලෝකෙදී මෙච්චර බරයි, හඳේදී මෙච්චර බරයි, උත්තරද්‍රවයේදී මෙහෙමයි, නිරක්ෂයේදී මෙහෙමයි කියලා පෙන්වනවා. ඒකෙන් තමයි අපි ඔය ඔක්කොම ක්ලාසිකල් ෆිසික්ස් කියන පහුගිය දවස්වල තිබුණු විද්‍යාව ඉගෙන ගන්න. නමුත් අපි අන්තිමට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකත් හොයාගෙන ඔය කියන දේ ඊටාම කුඩා වූ අංශුවකවත් පරමාණුකවත් එහෙම නැත්නම් ඒකේ තියෙන එක එක කොටසකවත් මූල ස්වභාවයක් තියෙනවා කියලා බැලුවොත් තමයි ඔය අංශු ආවර්තිතාවගුවක දාලා කොටුවකට කොටු කරලා අංශු මෙච්චර જાතියක් තියෙනවා පරමාණු මෙච්චර જાතියක් තියෙනවා මූලද්‍රව්‍ය මෙච්චර දානක් කියලා කියලා කියන්නේ. නමුත් ඒක හරහා ඒ කියන සෑම අංශුවක්ම කඩාන ගියාට පස්සේ යටින් තියෙන ශක්ති බව ඒව කවදාකවත් එහෙම සටහනකට කොටු කරන්න බැරි බව ආකාරයකට කොටු කරන්න බැරි බව ඒ ශක්තිවල ගුරුත්වාකර්ෂණය වැඩ නොකරන බව ඒ නිසා එව්වට ඔය නිව්ටන් මාත් විද්‍යාඥගේ ක්‍රියාකාරකම් තුන නැත්නම් ඒ ප්‍රමේය තුන වැඩ කරන්නේ නැති බව ගියාට පස්සේ ඒ විද්‍යාවත් නිකන් කරකොල උඩුකුරුඤ්ඤන් වෙලා වැටුනේ නැහැ තාම. ඒ දෙකම දැන් ඕක ඉතින් සරුවචනාංශ ඌව මොනවත් නැතුව ඔය අන්වික්ස් මොනවත් නැතුව තමයි ඔය අවුරුදු 2500 ක ඉස්සලා දේශනා කළේ. සතියෙන් සමාධියෙන් ඔය බලන දේම බොහෝ වෙලා බල බල ඉන්නකොට ඕකේ තියෙන මේ පෞද්ගලික අත්‍යන්ත ලක්ෂණ වෙනුවට ඒක විනිවිද දකින්නකොට ඒක අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රවාහයක්. ශක්ති ප්‍රවාහයක්. කම්පන ප්‍රවාහයක්. සටහන් නැති තැනක්, ආකාර නැති තැනක්, නමක් දෙන්න බැරි තැනක්. මිද ගන්න එහෙම නැත්නම් මේ භාෂා ව්‍යාකරණ වලට දාන්න බැරි අත්දැකීමකට එනවා. ආන්නේ පරිවර්තනය මේ මේ වස්තු වල නැත්නම් රූප ධර්ම වල සිදුවීම විස්තර කිරීම ආගමක් කරන්න අමාරුයි. ඒක සාමාන්‍ය මේ ද්‍රව්‍ය පිළිබඳව දෙයක්. නමුත් ඕකෙන් ආගමක් මතු කරන්න බැරිත් නෑ. දැන් අද ඇත්තටම එතන තමයි මේ මේ සම්බන්ධීකරණය වේගෙන එන්නේ ඒ විද්‍යාව හොයාගෙන යන දේ ඔය සරුවචනාංශයේ කියන්න හදන ඔය නිත්‍ය සංඥාවකින් වටවෙච්ච ඝන සංඥාවකින් වටවෙච්ච සටහන් ආකාර සියල්ල තුලම තියෙන ශක්තිය. ඒ ශක්තිය වලට යන්න බැරි කෙනා මේක සටහන් හා ආකාර වශයෙන් යන්නේ මේකකින් ಜಾති ආගම් වාද කරගෙන රණ්ඩු කරනවා. ඔක විනිවිද දකින්න කෙනා අර විනිවිද දකින්න බැරි කෙනා කෙරේ අනුකම්පා කරනවා මිස පිසයි පිසයි කියන්නේ වටින්නේ නැහැ. අනුකම්පා කරනවා. මොකද ඒ එතුමා දන්නවා දන්න කෙනා මේකත් ඇත්තට සතියෙන් සමාධියෙන් තොරව බැලුවොත් මටත් ওই දෘෂ්ටිකෝණය තමයි තියෙන්නේ. නමුත් සති සමාධියට එල්ල කරලා බැලුවොත් මට පුළුවන් දෙකම බලා ගන්න. ඒකෝට ඊයත්ත තැම්පත්ව අර වඩා විවේකව සතියෙන් සමාධිය යුක්තව පොදු ලක්ෂණය සියල්ලටම පොදු ලක්ෂණය බලනකොට රණ්ඩු නැහැ. රණ්ඩු සරුවල් නැහැ. ආගම් ભેද නැහැ. වර්ග ભેද නැහැ. නිකාය ભેද නැහැ. පොදු ඔක්කොගෙම තියෙන්නේ එකම ශක්තිය. ඒ ශක්තිය කාටවත් අයිති නැහැ. කොටින්ම කරුවත් චනන්සේ සඳහන් කරනවා රාහුල ස්වාමීන් වහන්සේට රාහුල උඹේව ශරීරයේ තියෙන්නේ ඇතුළත තියෙන්නේ පටවි ධාතු. බාහිර තියෙන්නේ පටවි ධාතු. අජ්ජත්තර පටු ධාතු බාහිර පරිදා පටවි ධාතු පටවි ධාතු රේවේසා. ඒ දෙකම පටවි ධාතු විතරයි. ඒකෝ සාමාන්‍ය කතෝලික මිනිස්සෙක් මිනිහක් වල්ලනකොට පස් ටිකක් දාලා කියනවා කොයිල් ඇෂ් ටු ඇෂ් කියලා. ඔය තිබුණ එක ආයෙත් එන්නේ යනවා. එතකොට ඉතින් ඔක රණ්ඩුවක් නැහැ. නමුත් ඔක අපේ මේක ඇතුළත ඒක අරක පිටේ එක මේක වායෝ මේක තේජෝ ආදී වශයෙන් කියලා දෙක පැත්තම දකින්න බැරි කෙනා තමයි ওই වාද ભેද ඔක්කොම ඇති කරගන්නේ. ඒක බොරු නෙවෙයි. මේ සම්මතය ඉඳලා බලනකොට එහෙම තමයි පේන්නේ. නමුත් එතනින් පාටු කළ යුතු නැති තරම් මානසික ශක්තියක් තිරිසනුන්ට නැති ශක්තියක් මිනිස්සයාට තිබේ. ඉතින් ඒක ක්‍රියාවත් කරන්නේ නැතුව අර සාමාන්‍යයෙන් මාසසින් බලලා ඒ අනෙක් කෙනෙකුට බලන්න පුළුවන් හරිය විතරයි ඔය පහුගිය දවස්වල තිබුණ ක්ලාසිකල් ෆිසික්ස් වල පිළිගන්න. දැන් අද පේන්න පටන් ගන්න තියෙනවා ඊට වැඩිය ගැඹුරක් විද්‍යාව තුළින්ම දකින්න පුළුවන්. ඒ දකිනකොට අර පරණ පුරුදු අවශ්‍යක ආවල්ගෝකට මූලද්‍රව්‍ය වශයෙන් වෙන් කරන්න බෑ. සියල්ලකම තියෙන අවස්ථානුකූලව පෙනී හිටීමක් පමණයි. නමුත් මූල ශක්ති වශයෙන් තියෙන්නේ ශක්තිය. එහෙනම් කම්පන. එහෙම නැත්නම් චලන ස්වභාවය. අනිත්ෙන් දැනුට එකට කියනවා සංතති ලක්ෂණය කියන්නේ. හැම දෙයකම තියෙන සංතති ලක්ෂණ. මේ සංතති ලක්ෂණය කියන්නේ සාමාන්‍යයෙන් අපේ භාවනා පරිභාෂිත ශබ්ද මාලාවේ අනිත්‍ය ලක්ෂණය. යමක් මේ විදිහට වෙනස් වෙනවා නම් ඒක අනිත්‍ය ලක්ෂණය. ඒක ඇතිවීම, පැවතීම, නැතිවීම කියන ලක්ෂණ තුන පොදුයි. පඨවි, ආපෝ, තේජෝ ඔක්කොටමත් පොදුයි. එතෙන්ද යනකොට තවත් අත්තල් බඳ ගැනීමක් සිදු කරගන්න පුළුවන් වෙනවා. මේ රූප ධර්මයාගේ පෞද්ගලික ලක්ෂණ විනිවිදගෙන එයි යත්තා වූ මේ පොදු ලක්ෂණයේ වෙන සන්තතිය දකින්නට ඔය සන්තතිය තුල පොදු රූප ධර්ම සේරම දිය කරලා පොදුවේ බලන්න පුළුවන් වගේ මෙතෙක් අත නොගාපු නාම ධර්ම වලත් මෙන්න මේ වාගේ රූප ධර්මයන් හා සමාන සන්තති ස්වභාවයක් ශක්ති විශේෂයක් බව. ඒව මොහොතින් මොහොතින් වෙනස් වෙමින් පවන ශක්ති විශේෂයක් බව දැක ගන්න මට්ටමට මොළ ධාතුව දියුණු වෙනවා. භාවනාව දියුණු ඥානෙ දියුණු වෙනවා. හැබැයි ඒක මේ ස්වභාවයෙන් වෙන එකක් නෙවෙයි. සුත්තමේ ඥානිය කියන තර්ක ඥානයෙන් කල්පනා කරපු කෙනාට අර රූප ධර්මයන්ගේ අවබෝධ කරපු අර පොදු ලක්ෂණය හොඳට මේක වෙන්න පුළුවන් දෙයක් මේක මගේ ඔළුව නරක් වෙලාවත් එන තමගේ සිල් නැතිකම නිසාවක්වත් මානසික රෝගයක්වත් වෙන එකක් නිසා නෙවෙයි මේක මේ හරියට එකලස් වෙච්ච සතිය සමාධිය නිසා ඇති වෙච්ච දෙයක් කියලා ඒකට අභීතව සත්පුරුෂව ඉදිරිපත් වුණොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා භාවනා කරන කෙනාට රූප ධර්මයන්ගේ පවතින මේ ශක්ති භාවය නාම ධර්මයන්ටත් සමාන පොදු ලකුණක් තියෙනවා අන්න එතෙන්දි මේ රූපම් භික්කවේ අනත්තා කියපු ශ්‍රීමුක පාඨයට පස්සේ වෙන වේදනා භික්කවේ අනත්තා කියන තැන ඒ රූපයන්ගෙන් නාමයන්ට මාරු වෙන සම්දිස්ථානය තමයි මේ රූපේ ඉඳලා වේදනාවට යන්නේ. ඉතින් මෙතෙන්දි වචන දෙක තුනක් කියලාම මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි ඒ සම්මුති සත්‍යයේ ඉඳලා අපි පරමාර්ථ සත්‍යයට යනකොට ක්‍රමිකව ආනුපුපු වැඩපිළිවෙලයි එකින් එකට එකට යන එකෙන් ටික දිනුවෙන් දිනු කරගෙන යන වැඩපිළිවෙල හැටි. ඉතින් මේ වේදනා කියන නාම ධර්මයට ගියාට පස්සේ එතනක් තියෙන ශක්ති පමණයි නම් ඔය ශක්තිය වලට රූප හරහා නොගිහින් යන්න බැරිද? එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාවනා කරන කෙනෙක් අහන ප්‍රශ්නයක් පැත්තෙන් බැලුවොත් කායනුපස්සනා කරන්නේ නැතුව අපිට වේදනානුපස්සනා කරන්න බැරිද? තවත් එක වර්ණ ගන්න පුළුවන් කායනුපස්සනා වේදනානුපස්සනා කරන තුරු චිත්තානුපස්සනා කරන්න බැරිද කියලා. ඉතින් ඒක බෑ කියන්න බෑ හා කියන්න බෑ ඒක විවෘත මාතෘකාවක්. යම් කිසි කෙනෙකුට මේ රූපයේ අංගේ රූප ධර්මයක් දිගේ බොහෝ වෙලා බලනකොට භාවනා කරනකොට ඒක තුල ඒ තියෙන පෞද්ගලික ලක්ෂණ දිය වෙලා පොදු ලක්ෂණ මතුවෙනවා කියන එක තීරුම් ගත්ත කෙනෙකුට නම් භව සංසාරේ භාවනා කරලා හෝ මේ සංසාරේ භාවනා කරලා ජීවිතේ භාවනා කරපු කෙනෙකුට ඇත්තටම වේදනාවක තියෙනා වූ ඒ වර්ග ભેද බෙදන්න පුළුවන් සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම වේදනා කියන වර්ග වේදනා වෙනුවට විඳින බව වින්දනය කියන ශක්තියට යන්න බැරි වෙන්නත් ඉඩක් නැහැ පුළුවන් මොකද ඔක්කොටම යන්න පුළුවන් කියලා කියන්න බෑ. ඒක එක්කනා ගෙනාපු උපනිෂේ සම්පත් වල හැටියට. ඒක නිසා කායන පසන නොකර වේදනා පසන කරන්න පුළුවන් ද කිව්වම ඉතින් ඒ පුද්ගලයාත් එක ටිකක් කතා කරලා බලන්න වෙනවා. භාවනා කරවලා බලන්න වෙනවා මේක වෙන්න පුළුවන් ද බැරිද කියලා. ඒ වචනෙන් පස්සේ මම නැවත යනවා අපි වේදනානුපස්සන නැත්නම් වේදනාව කියන චෛසිකේ. ඉතින් මේ වේදනාව කියන එක හදන්නේ අපි මෙතෙක් කල් මේ ටිකක් වචන සරකටයක් කතා කරේ ගිය පාරදර්ශන දේශනාවයි මේ ਸਰවඥ පාඩය එකතු කරලා වේදනාව ගැන කියනකොට මෙවැනි පිළිසකට මේක අඳුරලා දෙන්න පුළුවන් නැත්නම් වේදනාව පිළිබඳ ජනෙල් කවුරු විවර කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. වේදනාව අපිට පෙන්ලා දෙන්න පුළුවන් නාම ධර්මයක් විදියට. වේදනාව අඳුරලා දෙන්න පුළුවන් පංචස්කන්ධයේ එක ස්කන්ධ ධර්මයක් විදියට. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට ස්කන්ධ ධර්මයක්. ඒ වගේම වේදනාව පෙන්ලා දෙන්න පුළුවන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා එක තත්ත්වයක. තව තට්ටුවක තියලා කියන්න පුළුවන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා පහකට බෙදන්න පුළුවන්. මේ විදිහට වේදනාව හදාරන්න තියෙන පැති රාශියක් තියෙනවා. සුත්තමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන් සහ භාවනාමේ වශයෙන්. නමුත් අපි මේ වගේ වෙලාවට ගොඩාක් ඒ දැනුම කිට්ටු කරගත්තට අර භාවනා පැත්ත කර නැත්තන්ට අදාළ වෙන එක තමයි ඉස්සර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමයි අපිට ඒක අත්දක ගන්න මේ ජීවිතේ අපිට ලබන්න පුළුවන් ඒ ධර්ම රසය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි එදා අරගත්තේ ආස්වාස ප්‍රස්වාස කරන කෙනෙක් අපි නිදර්ශනයට වශයෙන් ගත්තොත් ඒක නා කායानुපස්සනා කොටසේදී හුඟක් වෙලාවට හුස්ම රැල් බුලන් එහෙම නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව කියන මේ තාක්ෂණික වශයෙන් පාවිච්චි කරලා මේ වායෝ ධාතුව ඉහළ යන පහළ යන ස්වභාවය තමයි ඉති නිරීක්ෂණය කරන්නේ. ඒ සඳහායි අපි වේදනා හිතවිලි සද්ද මගාරවගෙන සීලක පිහිටලා හිත අලුත් කරගෙන යොදලා යම් වෙලාවක අපි හිතමු මේ ආස්වාස වාරේ ප්‍රස්වාස වාරේ නෙවෙයි මේ ප්‍රස්වාස වාරේ ආස්වාස වාරේ නෙවෙයි කියන තරමට සාංශුද්ධියක් ගත්තයි කියලා. එතකොට මුලින් අපි දකින්නේ ආස්වාසය සහ ප්‍රස්වාසය වෙන්කර දැනගැනීමේ පෞද්ගලික ලක්ෂණ. ආස්වාසයේ පෞද්ගලික ලක්ෂණ. මේ ප්‍රස්වාසය නෙවෙයි. ඊට ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ ආස්වාසය නෙවෙයි. ඉතින් ඒකට එක එකන එක එකන මේක දකින්න හැටි වෙනස්. ඒ වගේම එක නාම වුණත් විවිධාකාර සටහන් ආකාර දකින්න. පුනුසුම සිසිලස වශයෙන් දීග කොට වශයෙන් කීකරු වකීකරු වශයෙන් ආනාපාන විවිධ හැඩතල තියෙනවා. ඒවා සේරම බලාන ඉන්නකොට මම මේ කවුරක්වත් මේ භාවනා නොකරපු කෙනෙක් මේක පිළිබඳව මනෝ විකාර ඇති කරගන්න කියනවා නෙවෙයි. භාවනා ධර්ම දේශනා ඉදිරියේ පැවැත්වීම සඳහා කියන්න වෙනවා. මේ විදිහට පෞද්ගලික ලක්ෂණ හොඳට තෝරා බේරා පීරා බලන ගතියට ගියොත් අනෙකුත් බාහිර සාධක සංසිඳුනොත් මේ දෙක අතර වෙනස අඩුවීමක් සිදු වෙනවා. ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර මේ විචිත්‍රත්වය වෙනස අඩු වෙලා දෙකම පොදු දැනීමක් බවට පත් වෙන බවට පත් වෙනවා. මේක ආස්වාසයේද ප්‍රස්වාසයේද කියා ගන්න බෑ. පුස්මනම් ගන්නවා. නමුත් අර කලින් තිබුණ විදිහට මෙනෙහි කරගන්න බැරි වෙනවා. ආස්වාසය කියලා ආස්වාසය මෙනෙහි කරන්න බෑ. ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසය මෙනෙහි කරන්න බෑ. මොකද දෙකම එක ගානට සමෝසේ වැටෙනවා. ගියේ පාර ගත්ත නිදර්ශන හැටියට හාල් ටිකක් වතුරට දාලා තම්බාගෙන තම්බාගෙන යනකොට ඉස්සලන මේ හතුර මේ වතුර මේ හාල් කියලා වෙන් කරන්න පුළුවන්. නමුත් මේක හැඳි ගෑවිලා කැඳ වුණාට පස්සේ අපිට මේ වතුරේ මේ හාල් එක කියලා වෙන් කරන්න බෑ. නමුත් අර හාල් වල පාට කියන බොරයක් ඉතුරු වෙනවා. ඒ වගේ අපිට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර කෙටිවීමක්, සංසිඳීමක් සහ ඒකේ දැනීමේ පොදු ලක්ෂණකට එන්න පටන් ඉතින් මේක හරි තීරණාත්මකයි. භාවනා ජීවිතේ හරි තීරණාත්මකයි. ඒ මොකද මේ පෞද්ගලික ලක්ෂණ හැලිලා පොදු ලක්ෂණ භාවනාවෙම මතුවෙනවා. මේක මේ විදිහටයි අපි මේ උපදේශ කමඨාන් සුද්ධ කරනකොට කියන වචනෙන් කියනවනම් යම් තාක් තුරට ආනාපාන භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස වෙන්කර දැනගන්න පුළුවන් නම් ඒ තාක් ආස්වාද ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරන අතර දෙකේ වෙනස හොඳට වෙන් කරලා බලන්න. උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාස ටික එක මල්ලකට දාගන්න ප්‍රස්වාස ටික එක මල්ලකට දාගන්න දෙක කලවම් කරගන්න නැතුව යනවනම් වැඩි ලකුණු ලැබෙනවා. පිසිගේ පලාමල්ල වගේ හැම පලාවක්ම කඩලා එකේ දාගත්තාම ආය තෝරන්න වෙනවා. නමුත් පුදුමාන්තරම් වෙන් කළ දැනගන්න පුළුවන් නම් මේ ගිනියන් දාන්නේ මොකටද? මුලින් ආස්වාස ප්‍රස්වාස දෙක අතර වෙනස්කම් පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ බල බල යනකොට වැඩේ හරිනම් බාහිර කරදර බාධක නැත්තම් සීලේ දෝෂයක් නැත්නම් ඒ වගේ මානසික රෝගයක් නැත්නම් ආස්වාසෙන් ආස්වාසයට ආස්වාසෙන් ආස්වාසයටත් මොකද්ද පරිණාමයක් සිදු වෙනවා ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයටත් පරිණාමයක් සිදු වෙනවා මෙන්න මේ සිදුවේගෙන යනකොට වෙන්නේ මොකක්ද අන්තිමට ආස්වාද ප්‍රස්වාස දෙක අතර සම රසයක් එන්න ගන්නවා එතකොට හොඳට කය තැම්පත් වෙනවා හිතත් තැම්පත් ආනාපානෙත් තැම්පත් මෙන්න මේ තැම්පත් වීම මේ අර තිබුණු විචිත්‍රත්වයේ නැති වී යාම භාවනා නොදන්න කෙනෙක් බය වෙන්න හේතු වෙනවා. කලකොල වෙන්න හේතු වෙනවා. මම දැන් හුස්ම ගන්න නැතු ඉන්න මැරෙයිද කියලා හිතෙන් ඉඳී තියෙනවා. ඉතින් එතකොට කමඨාන් සුද්ධ කරනකොට ගුරුවරයා බය ඇරලා කියනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං පස්ස අස්ස සාමීති පජානාති වශයෙන් සරුවචනාංශ මේ ඊරාන්දින්න ඔතෙන්ද තමයි. මායා බය නැතු ගියයි කියමු. ගියාට පස්සේ තමයි මේ Tamanට මේ ආස්වාසි හොඳ නිසින්ින්ද මේක මේ මුල මේක මැද මේක අග මේ ප්‍රස්වාසයේ මුල මැද අග වශයෙන් හොඳට තෝරාගෙන යනකොට සංසිඳීම පස්සම්බණයේ සිදු වෙනකොට අපේ අර පොදු ඉස්ලාගේම පෞද්ගලික ලක්ෂණ දුර වේගන දුර වේගන යනකොට හුස්ම ගන්න බවට පොදු ලක්ෂණ පණ තියෙන බවට මැරිච්ච නැති බවට ක්ලාන්ත වෙච්ච නැති බවට නිින්ද ගිහලා නැති බවට දැනෙනවා. නමුත් අර වෙන් කළ දැනගන්න බැරි මෙන්න මේ වෙනකොට වේදනාවේ විඳීමේ නැත්නම් වේදනා ස්කන්ධේ අරහා සමාන පරිවර්තනයක් සිදු වෙනවා. ඒක පරිණාමයක්. ඉස්සෙල්ලා ආස්වාසය සීතලට දැනුණා නම් ප්‍රස්වාසයේ උණුසුමට දැනුණා නම් නිදර්ශන වශයෙන් දැන් ආස්වාසයේ ප්‍රස්වාසයේ සම බවක් දැනෙනවා. විඳීම සම වේ. දීර්ඝ කෙටි වශයෙන් තිබුණා නම් සම වෙන ගතියක් තියෙනවා. ආස්වාසය එක පාරට අරගෙන ප්‍රස්වාසයේ හිමීට යන ගතියක් තිබුණා කියලා එහෙම නැත්නම් ආස්වාසයේ හිමීට යන ප්‍රස්වාසය හොක් කාලයක පාට යන ගතියක් තිබුණා කියලා. අන්නේ වනතුව සම වෙනකොට ඒ පුද්ගලයාගේ ආස්වාස වින්දනය ප්‍රස්වාස වින්දනයට සම වේගන එනකොට අර තර්ක මනස ටිකක් කලබලයි. මෙච්චර ලස්සන හුස්ම තියෙනවා මොකද මේ දෙක අතර වෙනසක් දැක් ගන්න බැරි කියලා ඉතින් කලබල වුණොත් ආය ආසින් හුස්ම ගන්න යන එතන මයින්මක් අදින්න වගේ ඉතින් හොස් හොස් ගාලා ආය හුස්ම ගන්න හදනවා මේ වෙන් කරලා බලන්න. ඒ හේතුව මොකද අර අතරමැද දිගට එක දිගට සතිය පවත්තපු නැති නිසා. හරි උපදේශ නොලැබිච්ච නිසා. නමුත් ඒක මං කලින් කිව්වා වගේ අපරාධයක්වත් වැරද්දක්වත් දඬුවම් කළ යුත්තක්වත් නෙමෙයි මේකට හිත පුරුදු කිරීම තමයි යෝග වෙනවයි කියලා කියන්නේ. තපස රකින්නයි කියලා කියන්නේ. භාවනා කරනවයි කියලා කියන්නේ. අන්නේම ගියාට පස්සේ දවසක අපි හිතමු ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න බැරි වුණත් හිත හොඳට කීකරුව එහිම වැටි ප්‍රයත්න කරන්නේ නැතුව ඉබේම භාවනාව කරන කටයුත්ත එනවනම් අපි ඒකට කියනවා සංසිඳෙනවයි කියලා. සංසිඳුවමින් සංසිඳුවමින් භාවනා කරනවා කියන එක පස්සම්බයං කාය සංඛාරං අස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කියලා හරුවචනාන්තේ කායන පස්සනා කොටදී අන්තිම ලෙල්ල අන්තිම පියවර පෙන්වන්නේ ඔතයි. ආන ඉතින් යනකොට වේදනානුපස්සනාවට යන්න සූදානම්. එහෙම නැත්නම් ඒ පුද්ගලයා එතෙන්දී වැඩි වියපත් වීමක් වෙනවා. වෙන්න වෙනව නොවුනොත් භාවනා එතනින් යආ ගන්න බැරි වෙනවා. මෙතෙන්දි වෙන්නේ අර රූප ධර්ම දිගේ ගිය භාවනාව දැන් වේදනාව පැත්තට යන්න ආරාධනාවක් එනවා. සූදානමක් වටපිට සකස් වීමක් වෙනවා. රූප ධර්මයක් තියෙනව නැතුව නෙවෙයි. නමුත් ඒක හොඳටම ගෙවිලා දැන් ඊගාවට තියෙන වේදනාවේ දෙක හඳුනා ගන්න බැරි වුණත් වින්දනයේ කලබල නොවි මීට ඒකට ගොඩ වෙන්න පුළුවන් తত্ত্বය සාමාන්‍යයෙන් පෙරලා දෙන්න පුළුවන් වෙන්නේ මේ කොට බිමක ඉන්න කෙනෙක් පුංචි ඔරුවකට ගොඩ වෙන අවස්ථාවක් වගේ වතුරේ නතර කරලා තියෙන ඔරුවකට අත තියෙන කකුල තියෙනකොටම ඔරුව අර ජල මේ තරලේ තියෙන නිසා ගොඩබිම තරම් හයිය නැහැ. ඒ නිසා කකුල තිබ්බ ගමන් පේන්න පටන් අරගන්නේ සමබර කරගන්න බැරුවා. ඉතින් අර ජීවිතේට බය කෙනා එහෙම නැත්නම් මේ ඒ වගේ අත්දැකීම් ලබන්න නැතිව වහාම කකුල අපව ගන්න. නමුත් අපිට ඒකට යන්න ඕන නම් කොහොම නමුත් අපිට ජල තරලේ මත සමබර භාවය ගන්න පුරුදු කරන්න. එනිසා එක කකුලක් තියලා පුරුදු වෙලා හොඳට පාත් වෙලා කණුවක් හරි අල්ලගෙන අනික් කකුලත් ඒක තියලා වාඩි වෙලා කණුව අත ඇරලා ඔරුවේ සමබරකම ගන්නවා වගේ අර කායනුපස්සනාවේ තිබුණ හිත වේදනානුපස්සනාවට හැරෙන වෙලාවේදී වේදනා වශයෙන් ආස්වාස ප්‍රස්වාස වශයෙන් වෙන් කරන්න පුළුවන්කම තිබිච්ච මේ දේ එවැනි වෙන් කරගන්න බැරි වුණත් සතිය තියෙනවනම් සමාධිය තියෙනවනම් බණත් අහලා කල්පනා කරලා ධර්ම සාකච්ඡා කරපු කෙනෙක් නම් මේක ඉතින් අභියෝගයක් විදිහට බාර අරගෙන ඒ දෙක නැති වුණත් ආස්වාස් ප්‍රස්වාස වශයෙන් වෙන් කරගන්න බැරි වුණත් සංසිඳිලා තිබුණත් සතිය තියෙනවනේ සමාධිය තියෙනවනේ මම මේක අභ්‍යාසයක් කරගන්නවා එහෙම නැත්නම් අභියෝගයක් කරගන්නවා මම මෙහෙම විදිහට යනවා කියලා එතෙන්දී මේ ලැබෙන සංසිඳීම මෙතන ලැබෙන මේ එකලස බුද්ධ විඳිනවයි කියන එක දේශි වැඩක්. ඒක ලොකු ජීවිත අභියෝගයක්. ඉතින් ඒක නිසා ඒ කායानुපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට වෙන් කරන තැන සතිපට්ඨාන සූත්‍රය නම් ওই කායानुපස්සනාවෙන් ආනාපාන කතාව නතර වෙන්නේ. නමුත් ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල ඒ කායानुපස්සනා කොට තියුණාට පස්සේ ඊගාට වේදනානුපස්සනාට සම්බන්ධව පීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්බයන් චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති කිය ඊට ඇඳගෙන යනවා දිගටම සරුවචනංශේ ආනාපානෙ දිගේ එතකොට ඒ කායේ නැත්නම් කායानुපස්සනාවේ කායන කායන් කායන් කායඤ්‍ය තරස්මින් කියලා කියනවා ආස්වාස ප්‍රසාරය තමයි කය කියලා හිතෙන්දි ගන්නේ. ඒක සංසිඳනකොට මෙන්න මේ එකලසේදී කලබල නොවි, කලකොල නොවි, කෝඩු ගති නොපා, කෝල ගති නොපා. මේ සංසිඳීමට ගියොත් පමණක් ප්‍රීතිය අදක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කරපු දේ බුද්ධි විඳ ගන්න පුළුවන් වෙනවා. යම් විදියකට ඒ වෙලාවේදී සැකපංකාවක් පහළ වෙලා කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න ගියොත් ඇත්ත එක ඇදියොත් එහෙම නැත්නම් වැරදුනාද කියලා සැක හිතියොත් කොටින්ම ආශ්වාස ප්‍රශ්වාසයෙන් සතිය ගිලිහෙනවා. සමාධිය යම් යම් සැලහැපිලි වෙනවා ප්‍රීතිය වෙනුවට චකිතය පහළ වෙනවා. එහෙම නැත්නම් සංසිඳීමේදී අවදි භාවයක් නැත්නම් විකසිත භාවයක් නැත්නම් නිින්දට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ කායනුපසනාවල වේදනානුපසනාවට මාරු වෙන තැනේදී ඒ යෝගාවචරයාට විකල්ප තුනක් හම්බ වෙනවා. එකක් තමයි මේ தත්ත්වෙදී වීරියමන්ති වෙලා ශ්‍රද්ධාවමන්ති වෙලා සතිය දුර්වල වෙලා එකලස් කරගන්න බැරි වුණොත් හිත නින්දට වැටිලා කීප වෙලාවක ගැසි ගැසි යන්න ඉඩ තියෙනවා. එතකොට මේ සීතල වැඩිකම නිසා වීර්ය මධිකම නිසා වෙන අන්තේ. එහෙම නැත්නම් සැක උපදවලා මේ මට මොකද උනේ මෙච්චර ෂෝක් එකකට තිබුණ ආනාපානෙ දැන් නැති වුණාද මොකද උනේ කියලා එක්ක ඇස් දෙක අරිනවා එක්ක සැක කරනවා. එහෙම නැත්නම් නැති නීවරණයක් ඔළුවට දාගන්න. එකක් තමයි චීන මිද්දේ අනිත් එකම නැත්තම් උද්දච්ච කොක්කොච්ච විචිකිච්ඡා කියන හිත සැලෙන ගතිය හෝ සැකේ පහල කර ගන්නවා මේ දෙකට නොවැටි ඔතනින් එහාට ගිය කෙනෙක් නම් හම් වෙන්න බලාපොරොත්තු වෙන්නත් එපා කවුරුත් ඔය දෙකේදී වැට නමුත් මේ බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ බණ භාවනා කරන්නේ අන්නෙතන වැටිලා වැටිලා වැටිලා කවදා හරි මේක නොවැටි ඉදිරියට යන්න නම් මෙන්න මෙතනදී සංසිඳීම අගය කරගෙන සතිය සමාධිය ඒ දන්න කන මිනිස්සුගේ දෙපැත්තේ තියෙන අත්වල දෙක වාගේ අල්ලාගෙන ඔන්න වෙන දෙයක් වෙච්චාවයි කියලා. එහා පැත්තට යන්න නම් වීරියම විතරක් බෑ වීරත්වයක් ඕන. අන්න එතකොට තමයි අපිට මේ වේදනාව පිළිබඳව ඒ යම් කිසි විදියක පරිචය යම් කිසි විදියක අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම මේ මම මේ විස්තර කරන එක භාවනාවට ඍජු සම්බන්ධයක් තිබුණට රූපම් භික්කවේ අනත්තා රූපං චෛදම් භික්කවේ අත්තා අබවිසා නයිදං රූපාය ආබාධාය සංවත්ති කියන පදේ එච්චරම හොඳට විස්තර කරන තරක් නෙවෙයි. එහෙම නැත්නම් මේ වේදනාව ගත්තත් වේදනාව මට ඕන විදිහට පවතින්න ඕනේ මට එපා නම් එපා වෙන්න ඕනෑ කියන ශක්තිය කියන තැන නෙවෙයි. ඒකේ අනිත් පැත්තට මේක සම්බන්ධයි. වේදනා භික්ඛවේ අනත්තා රූපංච රූපංචයිතම් භික්ඛවා අනත්තා භවිෂා රූපං වේදනා වේදනා භික්ඛවේ අනත්තා භවිෂා වේදනා ආබාධාය සංවත්ති. මේ තැනට නොගියොත්, ඒ කියන්නේ මේ විදිහේ එකලසකට නොගියොත්, මේ විදිහේ සංසිජීවන නොගියොත් අපි ඉන්නේ කලබගෑනිය. අපි ඉන්නේ කොනින්ද එහෙම නැත්නම් කලබගෑනිය. මේක තමයි ආබාධය කියලා අපි පටන් ගන්නෙ. මේක තමයි අපිට රූපයේ පාලනයේ තොර උණයි කියලා. රූප පාලනයෙන් තොර භාවයේ අඩු කරලා හැකි තාක් දුරට තැලෙන් අල්ලන ආපු මීහරකෙක් වාගේ කීකරු කර ගන්න නම් මෙන්න මේ විදිහට වේදනාවේදී රූපේ සංසිඳනකොට වේදනාවේදී ඇතිවෙන මේ හුරස් පරස් එහෙම නැත්නම් මේ පරිණාමය මේ පරිවර්තනය දැනගෙන වේදනාව අත්‍යතට ගණ්ඩන අර රූප සංසිඳීම එනකොට කලකොල වෙන්නේ නැතුව එහා පැත්තට යආ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක සම්බන්ධව මේ වේදනා ස්කන්ධේ වශයෙන් සෑහෙන අපේ සූත්‍ර පිටකයේ නිදර්ශන කරුණු ගොඩාක් දක්වලා තියෙනවා විවිධාකාරයෙන් මේ තැන කීකරු කරගන්න. එක පොත් කියුවටම හම්බ වෙන දෙයක්වත් තර්ක කෙරුවටම හම්බ වෙන දෙයක්වත් නෙවෙයි අරමුණක් අරගෙන කායනුපස්සන අරමුණක් කරන රූප කර්මස්ථානයක් කරන භාවනා කරන කෙනාට නම් ඒ අර පොතේ දැනුමට වැඩිය තර්ක දැනුමට වැඩිය යම් ප්‍රමාණයකට අත්දක ගන්න පුළුවන්. අන්නේ අත්දක ගැනීම ගැන බලනකොට සර්වචනාංශි පෙන්නනවා වේදනාව පිළිබඳව මේ පෘථග්ජන විවහාරය සහ ආර්ය විවහාරය සම්බන්ධ පොඩි ඉඟියක්. ඒ පෘථග්ජන විවහාරයේ ඉඳලා බලනකොට එහෙම නැත්නම් අපි මේ සාමාන්‍ය කියන සම්මුතියේ ඉඳගෙන බලනකොට සුඛ වේදනාවේ හොඳ නරක දෙකම තියෙනවා. දුක්ඛ වේදනාවේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාවෙත් හොඳ නරක දෙකම තියෙනවා. ඒක නිසා ඔය තුනක් වාසයෙන් පෙනී හිටියට තුනෙන්ම දෙන්නේ වදයක් විතරයි. ඒක සාමාන්‍යයෙන් අර මේ සම්මුති ලෝකේ තියෙන සත්‍යය සත්‍ය හැටියට බලනකොට ඔප්පු කරලා දෙන්න ටිකක් වචන පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඒක ඉතින් අපිට අද බරක් වෙන්නේ නැහැ. මොකද අර චුල්ල වේදාල සූත්‍රයේදී මේ ප්‍රශ්නය අපි වෙනුවෙන් ඒ විසාක උපාසකතුමා අහනවා ඒ ධම්මදින මේ රාසන් මහත්මෙනින්නාංශගෙන් අහනවා ආර්යාවෙනි මේ දෙන්න ඉස්සර අඹු සැමි දෙන්න දැන් මේ ස්වාමි පුරුෂයා කියන මේ විසාක උපාසකතුමා අනාගාමි තත්වයක ඉන්නවා උත්තර දෙන ධම්මදින්නාව අරිහත් ඵලයේ ඉන්නවා. ඒ කොහොම නමුත් මේ ධර්ම සාකච්ඡාවකට එළඹිලා ඒ විසාක උපාසකතුමා අහනවා ඒ තමන්ගේම පුරාණ දූතිකාවගෙන් නැත්නම් අඹුවගෙන් නැත්නම් දැන් ආර්යයන් ආර්ය මේ භික්ෂුණීන් වහන්සේනමගෙන් ආර්යවනි මේ සුඛ වේදනාවේ යත්තා වූ සුඛ දුක්ඛ දෙක මොකද කියලා. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් විදිහට බාර ගන්නෑ. මොකද මේ දෙන්නම සම්මුති ලෝකයයි පරමාර්ථ ලෝකයයි දෙකම දන්න කෙනෙක් නිසා මේ ධම්මදින රහත්මීනාංශ කියනවා උපාසකය විසාකාව විසාකය සුඛ වේදනාව ඇති වෙනකොට සුඛයි නැති වෙනකොට දුකයි. ඒ නිසා සුඛ වේදනාවෙත් දෙකම තියෙනවා. හොඳ නරක සුඛ දුක්ඛ දෙකම තියෙනවා. ඒක ඉතින් හොඳ ප්‍රබුද්ධ උත්තරයක්. නමුත් අර ප්‍රඥප්ති ලෝකයේ සහ පරමාර්ථ ලෝකයේ දෙකම දන්න කෙනාට තමයි පිළි අර ගන්න පුළුවන් නැත්නම් ප්‍රඥප්ති ලෝකයේ සුඛ වේදනාවේ මොනද දුක ප්‍රශ්නේ අහන්නත් තේරෙන්නේ නැහැ නමුත් ඒ දෙන්නම අපේ වාසනාවට ඒ ප්‍රශ්නේ අහනවා උත්තරේ වුණත් අපිට සාමාන්‍යයෙන් මේ අර ගත්ත කායන මේ කායන ප්‍රශ්න අත්දැකීම් මතින් වේදනාන අත්දැකීම් මතින් අපිට ශ්‍රද්ධාවෙන් හෝ තර්කයෙන් හෝ අල්ලගන්න පුළුවන් ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් නගනවා ඉදිරියට මේ ආර්යවෙනි දුක්ඛ වේදනාවේ යත්තා වූ සුඛ දුක්ඛ දෙක මොකක්ද කියලා එතකොට ඒකත් එච්ච ලොකු ප්‍රශ්නයකට බාර ගන්න නෑ. එතුමිය සඳහන් කරනවා දුක් වේදනාව විසාඛාව විසාඛය පැමිණෙනකොට දුකයි ඒක නැති වෙනකොට සුඛයි. එනිසා ඒකත් අර මල්ල තමයි වැටෙන්නේ. ඒකෙත් තියෙන්නේ කොටදාසිය මාරු කරලා දෙන එක විතරයි. එහා පැත්ත මෙහා පැත්ත කන පිට දාලා දෙන එක විතරයි. ඊට පස්සේ මේ දෙක සාමාන්‍යයෙන් මේ මේ ද්වේතාවයට වැඩිච්ච කලසුද්දන්න ඕන කෙනෙකුට පිටතල නගන්න පුළුවන් දාර්ශනික ප්‍රශ්න දෙකක්. නමුත් අර විසාකාවගේ තියෙන මේ එක්ක අපේ වාසනාව නිසා එහෙම නැත්නම් එදා පැවතිච්ච ඒ ප්‍රබුද්ධ භාවයේ නිසා කොටිම කියනවා නම් මේ සම්මුති ලෝකය සහ පරමාර්ථ ලෝකය අතර බොහොම දෙක අතර පොඩි බොහොම සුවදතාවයක් පෙන්වන්නට අනු ආර්යයන්ගේ අදුක්ඛම සුඛ වේදනාවේ ඇත්තා වූ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් අදුක්ඛම සුඛ වේදනාව කියන එක අපිට තේරුම් කරන්න වෙනවා මේ අන්ත දෙකේ වැසිරෙන්නේ නැත්නම් අදුක්කම සුඛ වේදනාව අඳුනන්නේ නැහැ. ඒ අත්ව හඳුනන්නේ සැප දුක දෙක විතරයි. ඒකෙමුත් එක ඇහැයි පේන්නේ සැප විතරයි පේන්නේ. දුක නොදකින් කියලායි ගත කරන්නේ. මේ තියෙන ආර්ථිකය, මේ තියෙන දේශපාලනය, මේ තියෙන සමාජ තත්ත්වය, මේ තියෙන විද්‍යාව, මේ තියෙන තාක්ෂණය, මේ තියෙන තොරතුරු මධ්‍යස්ථාන සේරම සැපසෙවීමේ අන්ධ මෝඩ තකතිරු නොකෑමනා දහපතුරා වැඩක් ඉදිරිය තියෙනවා. නමුත් මේ දෙක වෙන් කරන්නත් බෑ. එක පැත්තකින් බලනකොට මේ දෙක තුල සම්මුතියවත් પરමාර්ථවත් උත්තරෙත් නැහැ. උත්තරේ පවතින්නේ ওই දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාව කියන සැපත් නැති දුකක් නැති අවස්ථාව. නමුත් කවදාකවත් අපි එහෙම දෙයක් මාත්‍රකාවටවත් අරගෙන නැහැ. අපි හැම වෙලාවෙම අරගෙන තියෙන සැප දුක දෙක විතරයි. එයිනුත් සැප වර්ධනය කිරීම අතින් බලනකොට අද 99.99999 අත උසනවා. දුක නොදකින්මයි, නොපතන්මයි. සම්මල තාත්තලත් කිව්වේ එච්චරයි. අපිත් කියන්නේ එච්චරයි. අපි දරුවා හදන්නෙත් ඒකටම තමයි. නමුත් වැඩි හරිය බැලුවොත් මරණ කිච්චු වෙනකර බannකොට ඔක්කොමලා කාලා තියෙන වැඩි හරියක් දුකම තමයි. නමුත් ඒක කියන්නේ නැහැ මැරෙනකොට කාබනියක කහගෙන මැරෙනවා. ආයෙත් උප්පත්තියේදී ආයෙත් බර්ත්ඩේ පාටිස් දාන. මැරෙනකොට ආව මංගල්‍ය උත්සව පවත්වනවා. ඒකට මූණ අට කරගෙන කළු ඇඳගෙන hina වෙන්නේ නැතු. ඉතින් කවුරුත් වගේ සම්බන්ධ වෙලා. අයියෝ දුකයි කියනවා. ඉතින් මේ නාටකම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ නේ මනුස්ස జాතිය අචේච්ඡාවසින් අද දක්වම නැහැ. තොරතුරු සාක්ෂණ ආවත් විද්‍ය අවුරුදු 200ක් හොල්මන් කරා. ඔය මොන දේශපාලන න්‍යාය ආවත් ආර්ථික න්‍යාය ආවත් සමාජික න්‍යාය ආවත් ඕකෙත් හඳුලක්වත් වෙනස් වෙන්නේත් නැහැ. පින්වත්නි වෙනස් වෙන්නේත් නැහැ මත්තර. ඒ මොකද හේතුව මේ දෙක තුල උත්තරේ නෑ මේ දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවේ තියෙයි. ඒක අපිට පෙන්වන්න පුළුවන් අර ආස්වාද ප්‍රසවාස දෙක ගන්නකොට කායන ප්‍රශ්නාවේදී ආස්වාදයේ තුල නිවනක් නැහැ ප්‍රස්වාසයේ තුල නිවනක් නැහැ මේ දෙක අතරමැද කෑල්ල දකින්න නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරු වෙන තට්ටු මාරුවක් තියෙනවනේ ප්‍රස්වාසයෙන් ආස්වාසයට මේ මාරු වෙන තට්ටු මාරුව ඔය තට්ටු මාරුව දකින්නම් ආස්වාස අධ්‍යක්ීම සංසිඳෙන්න ප්‍රස්වාස අධ්‍යක්ීම සංසිඳෙන්න ඕනේ එතකොට අපි තට්ටු මාරුවේ තමයි ඉන්නේ ආස්වාස ප්‍රසත ගොරෝසු වෙලාවේදී අපි ඒක අත්ලක් කරගන්නවා ඒක දිගේ යනකොට අනිකුත් විචල්්‍ය සාධක සාධක වෙනවා නම් තාවු වෙනවා නම් ආනාපාන දෙක සංසිඳනකොට සංසිඳනකොට අපි හුඟක් විවෘත වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක මැද අර තට්ටු මාරු වෙලා. ඒකදී අපිට බය වෙන්නේ ඒකයි අපි කලබල වෙන්නේ අපි දැකලා නැත්තේ. මොකද ඒකට හොඳට හුරු වෙනකොට තේරෙනවා අන්නේ දෙක මැදදී යම් වින්දනයක් තියෙනවා නම් යම් අත්දැකීමක් තියෙනවා නම් යම් විදීමක් තියෙනවා නම් ඒක සැපකට හෝ දුකකට දාන්න බෑ. හැබැයි නෑ කියන්න බෑ. එතන තියෙන වේදනාවක් කියනවා. විඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිින්දට නොවැටෙනවනම් එහෙම නැත්නම් මැරිලා නැත්නම් මේක විඳින්න පුළුවන්. ආන් එතෙන්ට යනකොට ඇත්තා වූ වේදනාව වින්දනයේට ආරක්ෂාකාරීව කියකි මේ අදුක්කම සුඛ වේදනා නැත්නම් මධ්‍යස්ථ වේදනා කියලා. අන්න ওই වේදනාව අපි බය තාක්. අන්න ওই වේදනාව අපි අඳුරන්නේ නැති තාක්කල් ඉතින් අපිට හරි අමාරුයි මේ නිවන් ප්‍රතිපදාවක් ඉදිරියට ගෙනියන්න. ඒ නිසා කායानुපසනාව මේ දෙක සංසිඳලා අතරමැද තැන තමයි මගේ නිවහන. අනිත් දෙක ආගන්තුක තැන. අනිත් දෙක කලබල තැන. ඒවගේ නිවන නැහැ. නිවිච්ච තැනට යන්න නම් මේ කායानुපසනාවේ සංසිඳීමක් දැකලා අන්න එතන තියෙන අත්දැකීම එතන තියෙන විඳීම මෙතන තමන් කොහොමද බුද්ධ විඳින්නේ කියන එක හුදුවට අවදි වෙලා තව කෙනෙකුට කියන්න පුළුවන් තරමට කමට අහසුද්ධ කරනකොට කියන්න පුළුවන් තරමට ගියොත් ඒ පුද්ගලයා සුඛය පිටිපස්සේ එලවන්නේත් නැහැ දුක්ඛ පිටිපස්සේ එලවන්නේත් නැහැ ඊට අමතරව වෙනස්ව දකින දෙක අතරමැද තියෙන අර අදුක්කම සුඛ தත්ත්වයේ දැක ගන්න සුසුකම් ලබනවා අපි චිත්තයක් මිදුසිතුමක් කුලියට අරගන්නවා හල්ලියට අරගන්නවා කියලා කියමු. ඒකෙල් සායන් චිත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දිය සායන චිත්‍රයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ බැලුවාම අපි චිත්‍රය බැලුවට canvas එක බලන්නේ canvas එක දකින්නේ අපි සාමාන්‍යයෙන් දකින්නේ චිත්‍ර canvas එක නැතිනම් ඕනේ කඩේකට ගිහලා ගන්න පුළුවන් නේ. නමුත් කවදාකවත් canvas එකක් නැතුව චිත්‍ර අඳින්න බෑනේ. ඒක නිසා අර මනුස්සයා දැන් චිත්‍රපටයක දාලා canvas එක දිහා බලුවන් බලන පටන් අරගත්තොත් ඒ canvas එක තමයි මේ ඔක්කොම අර මොකක් චිත්‍රපසායන් යොදලා කෙරුවත් කෙටියෙන් සායන් යොදලා කෙරුවත් මුළු එක දරා සිටින. ඉතින් ඒ වගේ මේ සැප දුක දෙකම දරා සිටින්නේ ඒ මැද ඒ canvas එක වගේ දෙන අදුක්කම සුඛ වේදනාවක්. ඇත්තම කියනවනම් භාවනා කරන කෙනා දැනගන්න වටින දේ තමයි අපි දවසේ වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවක්. පහකන්දෝමයි අපි දන්නේ නැහැ. ඒ මොකද ඒ තරම් අන්දව සැප හොයනවා. ඒ තරම් අන්ධව දුකට ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අපි ප්‍රතික්‍රියාවක ඉන්න ආතා මේ අදුක්කම සුඛය කියලා දැනගන්න බෑ. ඒක දැක්කට හොඳයි කියලා මේක තුල උත්තරේ කියලා හිතන්නෙත් නෑ. ඒ වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක පාගනවා. ඒක පාගලා පොඩි කරනවා. අපි හරකෙක් බැන්දොත් ලණුවක් දාලා කනකොල කොල්ලක ඒක බෙල්ල කඩාගෙන අර කණ්ඩ බැරි හරිය දිවදි කර කර කණ්ඩ හදනවා මිස කවදාකතර මැද බලල්ලිව කන්නේ නැහැ. ඒ දිව දික් කරන දික් කරන හතර කුරේට වෙන්නේ මොකද? ඉන්න හරිය තනකොළ ටික පොඩි වෙනවා. වැටක් තියෙනවනේ වැටෙන් එහා පැත්තේ කණ්ඩායි ආසාව තියෙන්නේ. හැටි. නමුත් අර ශේෂ්ත්‍රය ඇතුලේ බලනකොට ශේෂ්ත්‍රය එතකොට නාස්ති කරගන්නවා. ඒ නිසා අපි මේ කාය අනුපස්සනාව තුලින් වේදනා අනුපස්සනාවට ගිහිල්ලා වේදනානුපස්සනාවෙත් සැප දුක අදුක්කම සුඛ කියන එක එක එකින් එකින් ප්‍රතිස්ථාපනය කරගෙන ගියොත් මේ අදුක්කම සුඛ වේදනාවට එනකොට ඒකට අවදි වෙන්න පුළුවන් නම් අපිට තේරෙයි අපේ දවසේ අපි වැඩි කොටසක් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ ඒක විනාශ කරන්න දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් වෙනත් ආගමිකයෙකුටවත් කාටවත් බෑ. අන්දෝවා අඛණ්ඩෝමයි කියන්න වෙන්නේ භාවනා කරන හුඟ දෙනෙක් ඒක අගය කරන්න දන්නෙත් නැහැ. ඒක උප්පත්තියම ලැබිච්ච දෙයක් බව දන්නෙත් නැහැ. ඒක කවදාකවත් ලෝකේ උපදින දෙයක් නෙවෙයි මේ අපි කතා කරන්නේ. කවදාකවත් ලෝකේ මැරෙන දෙයක් නෙවෙයි මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ. කවදාකවත් ලෝකේ වයසටපත් වෙන දෙයක් නෙවෙයි අදුක්කම සුඛ වේදනාව කියන්නේ. කවදාකවත් ලෝකේ ස්ත්‍රී පුරුෂ භාවයක් පෙන්වන දෙයක් නෙවෙයි අදුක්කම සුඛ වේදනාව කියන්නේ. කවදාකවත් ලෝකේ හොඳ නරක දෙකට අහු වෙන දෙයක් නෙවෙයි අදුක්කම සුඛ වේදනාව කියන්නේ. කවදාකවත් සාධාරණ අසාධාරණ දෙකට අහු වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒක සහජයෙන් අපි ළඟ තියෙන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක පිළිබඳව විසාක උපාසකතුමා මතු කරන්න අහනවා ආර්යවෙනි අදුක්කම සුඛ වේදනාවේ යත්තා වූ ශප දුක දෙක මොකක්ද කියලා. ඒක ධම්මදින රහතන් වහන්සේ කියනවා රහත් මෙහිණාංශේ විසාකාවේක දන්නවනම් සපයි නොදන්නවනම් දුකයි. ඕක තමයි කියන්නේ. ඕක තමයි වේදනාව කියන වැඩේ. නමුත් ඕක යට තියෙනවා තව පුංචි මායාවක්. එහෙම නැත්නම් කුංචි මේ හැලහොල්මනක් මෙතන ගිය නිසා ඒකට යන්න පුළුවන්. ඒ මොකද ඒ අවස්ථාවේදී විසාක උපාසකතුමා අහන ප්‍රශ්නේදී ඒ ධම්ම දින රහත් මෙහින් ආංශේ අපිට තව පොඩ්ඩක් එහාට එකකින් එහාට ගෙනියන අපේ දැනුම එතුමිය සඳහන් කරනවා බලෙන් ප්‍රශ්න ගත්තොත් මෙහෙම යන්නේ ආර්යාවෙනි සුඛ වේදනාව ඇත්තා වූ සැප දුක දෙක මතාද කියලා. එතකොට ධම්මදින මේ නිනාංශය කියනවා සුඛ වේදනාවේ පැමිණෙනකොට දුකත් සුඛයත් යනකොට සුඛයත් පවතින අතර පොදුවේ හිත රාගානුසයට තමයි වැටෙන්නේ කියලා. එතකොට වැඩ කරන්න හිත එක අනුසය ධර්මයක ඒක කිසිම ආගමක කිසිම දරුවචනචාර කිසිම සාරුවා සාස්තුන් වහන්සේ නමක් නොහිටපු දෙයක් මේ සුඛ වේදනාව වෙනවත් එක්කම අපේ තර්ක මනස වැඩ කරන්නේ රාගානුසය. මට මේක වේවා කියන අනුසය ධර්මයක් වැඩ කරනවා. ඒ දුක් වේදනාවක් ඇවිල්ලා අපි භාවනා කරනකොට අපිට දකුණු කකුලේ වේදනාවක් ආවා. ඉතින් ගුරුවරයා උපදෙස් දීලා තිබුණත් ඒ මේ ශිෂ්‍යයා වැඩ කරනකොට යෝගාවචරය වැඩ කරනකොට ඒ ආනාපානයේ හිත පවත්වන්න බැරි තරම් දකුණේ කකුලේ දන හිසේ වේදනාවක් ආපුවාම ඒ අතනින් හිත ගලවලා නාසිකාග්‍රයෙන් හිත ගලවලා අර දකුණු කකුලේ දන හිසේ හිත అలවලා ඉචී වේදනයි වේදනයි වේදනයි කියලා මෙනෙහි කරනකොට යට හිත කියන්නේම නැද්දකින් නොපතන් දුමකින් කියලාම තමයි යන්නේ. ඒක දැක ගන්න නම් ඒ මනුස්සයාට බෑ. මොකද ඒක අම්මත් කෙරුවේ ඒකමයි අත්තත් කෙරුවේ ඔක්කොමයි දරුවොත් කරන්නේ ඔක්කොමයි ඒ නිසා කවදාකවත් මේ වේදනාව කියනොත් අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ දුක් වේදනාව වෙනම කකුලේ ආපු දුක් වේදනාව. ඒ දුක් වේදනාව අපි හසුරුවන්නේම වැඩ කරන්නේම යට හිතෙන් ඒක පිළිබඳ ඒ පටිඝානුසයෙන් වැඩ කරනවා. එතකොට දැන් සුඛ වේදනා පිළිබඳ රාගානුසය වැඩ කරන අය දුක්ඛ වේදනා පිළිබඳ පටිඝානුසය වැඩ කරන ගම තර්කයෙන් නම් ඉබේම කියන්න පුළුවන්. ඒ වගේම මේ නාස මතක් කරනවා අදුක්කම සුඛ වේදනා වැඩ කරන්නේ මෝහය නැත්නම් අවිජ්ජානුසය. ඒ කියන්නේ අපි වැඩි වේලාවක් දවසේ සැප දුක දෙක අතරමැද හිටියට ඒක නොදැනීම තමයි අපිට වෙලා තියෙන මහාම මහා අභාගය. අපි ඒ තරම් සැපට දුකට ප්‍රතික්‍රියා කරමින් හිටියට සහජයෙන්ම ලැබිච්ච අපි උපදින්නත් ඉස්සලා පවතිච්ච අපි මැරුණත් නොමැරෙන කවදාවත් ජාතියට ජරාට ව්‍යාධියට ලක් නොවෙන ඊරහඳ චන්තිකා වලින් බලපෑමක් ඇති නොකරන්නා වූ මේ අදුක්කම සුඛ වේදනාට සමාදන් වෙලා ඉන්න පුළුවන් නම් ඔය අනිත්‍යක දුක සුඛ වේදනා දෙක අපේ ජීවිතෙන් 105ක් 6ක් වෙයි. අන්නෝ ටික ඕන දෙයක් කරගත්තා වයි කියලා වැත්ත කර දාලා අර අදුක්කම සුඛ වේදනාවට යනකොට අපි කියනවා අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන එක තමයි ඔය කියන්නේ. ඉතින් උඟව දෙනෙක් හිතනවා ඒකත් ඉතින් අරඤ්‍යගත වෙන්න ඕනේ ශූන්‍යාකාරගත වෙන්න ඕනේ රුක්ක මූලගත වෙන්න ඕනේ. ඇත්ත තමයි. මේක අවබෝධ කරගන්නකම් අපිට අර ඔපරේෂන් එක කරනකන් තියටර් එකට ඇතුළු කර ඇතුළු කරලා විස බීජ වලින් තොරව අප්පලා ඒ ටික අයින් කරලා මැහුවට පස්සේ සීනති කිරීමේ ශක්තිය අඩු කරලා වාට්ටුවට ලෙඩා ගෙනියන්න පුළුවන් වගේ මේ වැඩේ කෙරෙනකොට නම් අනිකුත් විචල්්‍ය සාධක සාතික කරන්න වෙනවා. සාතික කරාට මේ සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම සුඛ වේදනා කියන එක හොඳට දැනගත්තට පස්සේ ඕනේ ගෙන්දගම් පොලොවක කොඩි ගහක් යට තමන්ට මේ තුල ඇත්තා වූ මේ අදුක්කම සුඛ වේදනාට සමාදන්ව ජීවත් වීමේ හැකියාවක් ලැබෙනවා. එතකොට තේරෙනවා ඒ දේ දන්නවනම් පුදුමාකාර හිතේ විකසිතකමක් හිතේ මිහිරියාවක් හිතේ ප්‍රමෝදයක් හිතේ ප්‍රීතියක් සුඛයක් ඒ වගේම පස්සද්ධියක් සුවයලවන සුගතියක් නැත්නම් සුවකාරක ස්වරූපයක් තියෙනවා. නමුත් අර මුලින් පටන් ගන්නකොට ටිකක් ඒක ඉතින් ඒ தত্ত্বය අර්ධදී ඇති කරලා දෙන්න ඕනේ. වාහනයක් කලවන්න පුරුදු වෙනකොට හිමීට පදවන්න පුරුදු වෙන්න එපා. පස්සේ තමයි අපි එක වේගෙ යන්නේ. ඒ වගේ බලනකොට ඒ අදුක්කම සුඛ වේදනාව තේරුම් අරගත්තට පස්සේ අපි කොච්චර අවිජ්ජානුසේද පසු වෙන්නේ කියලා දන්නවනම් අපි මේ විචිත්‍ර දේවල් තමයි හොයන්නේ. කැපියේ පේන දේවල් තමයි හොයන්නේ. හොයන හොයන ගියාට අන්තිමට එව්වා එකක් අරගෙන හොඳට බලන් හිටියොත්. ඒ විචිත්‍ර වූ සුඛයක් වේවා. විචිත්‍ර වූ දුක්ඛයක් හෝ වේවා. ඒක සතු දෙකට දාලා සමබර කරලා බලනකොට ওই දෙකේ කිසි වෙනසක් නැහැ. නමුත් අපි මනුෂ්‍ය જાතියෙම ශිෂ්ටාචාරයෙම දිගට මෙහෙව්වේ දුක්ඛ පැත්තකට දාලා සුඛ හොයන වැඩ පිළිවෙලින් කාගේ දෝෂයක්ද කියන දන්නේ මොත් මේක තුත්මේ වශයෙන් අහනකොටත් යම් කිසි විදිහක අපිට කරබැලීමේ ආසාවක් එනවා. ඉන්ටා මේ වශයෙන් කල්පනා කළකොට මට තේරෙනවා මේක මේ විදිහට පිටට වද්දාගෙන ලෑස්තිලා ගියොත් අපේ ජීවිතේ වෙනසක් ඇති වෙන්න පුළුවන් කියලා. ඊට වඩා ලොකු වෙනසක් වෙනවා ඇත්තටම තේරුම් ගත්ත දවසේ නේද? තේරුම් ගත්ත දවසට අර සුතය කියන එක, සරුවචනන්ද කියන එක, ධර්මයේ කියන එක, සංඝයා කියන එක, එතන තමයි රකපු සීලය පිළිබඳව ලොකු ඨගයක් ආඩම්බරයක් වෙනවා. ඒ වගේ මේක තව කෙනෙකුට තර්කානුකූලව කියා දෙන්න පුළුවන් තරමට තමන්ගේ හිතට වද්දා ගන්න පුළුවන් තරමට එනකොට ආරකට තව පන්නරයක් වටෙනවා. ඊට පස්සේ ඒක ආයෙත් අත්දකින්න පුළුවන් වෙනවා විවිධ ආකාරයෙන් අන්නේම අත්දකින්නකොට අත්දකින්නකොට මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන මේ තුනේ ඒ ඒ අනුසේ ධර්ම වැඩ කරන හැටි බලනකොට සුඛ වේදනාවක් ආවොහම ඒක මට වේවා කියන අනුසයත් දුක් වේදනාවක් ආවොහම ඒක මට නොවේවා කියලා අනුසයත් අදුක්කම සුඛ වේදනාවක් ආවම මේකට අන්ධබන්ධ භාවයේ අන්ධකාර භාවයේ කියන අවිජ්ජානුසයත් කියන තුන අරගෙන බලපුවාම මේ රාගානුස, දෝගානුස, දෝසානුස, අවිජ්ජානුස කියන මේ තුනේ තාරාතිරමක් නැහැ. ඔය තුනම ඒකාකාරයෙන් තමයි අපි අන්ධබන්ධ කරන්නේ. රාගානුසය දුක් සුඛ වේදනාවේදී අපි හොල්මන් කරනවා. පටිඝානුසය දුක් වේදනාදී අපි හිත හොල්මන් කරනවා. එතකොට අවිජ්ජානුසය අදුක්කම සුඛ වේදනාදී හොල්මන් කරනවා. ඒ නිසා අර රූප ධර්ම නැත්නම් පට වියාපෝ තේජෝ වායෝ කියන අපි කායනුපස්සන වශයෙන් ගන්න රූප ධර්ම මෙනෙහි කිරීමට වඩා මේ වේදනානුපස්සන මෙනෙහි කිරීමේදී වේදනා මෙනෙහි කිරීමේ මනස දෙආකාරයෙන් වැඩ කරන්න වෙනවා. එකක් තමයි මතුවෙලා විචිත්‍රව අපේ සිත පැහැර ගන්නා වූ සුඛ වේදනාව මෙනෙහි කරන ගමන් ඒකේ මුලැමැදාග දකිනා ගමන් මේ යටින් හොල්මන් කරන වර්ණ ගන්නන චිත්‍රය විචිත්‍ර කරන රාගානුසය දැක ගන්න පුළුවන් නම් ඒකනම් හැබෑ වෙනසක්. ඒකනම් පෞරුෂත්වයේ හැබෑම සැබෑ වෙනසක් වෙනවා. ඒ වගේම ද්වේෂය දුක් වේදනාවක් කියන්නේ අපි සාමාන්‍ය වේදනාවක් කියලා හඳුනන එකනේ. දුක් වේදනාවක් පිළිබඳ භාවනා කරනකොට තමන්ගේ දත් හකුපාඩා තද වෙන හැටි මස්පිඩු තද වෙලා මේකට ද්වේෂ කරන හැටි දැක ගන්නකොට හොඳට මෙනෙහි කිරීම දෙතෑවරයි කියලා මම ඒකට පාවිච්චි කරන්නේ එකක් තමයි මේ වේදනාව තියෙන තැන මෙනෙහි කරමින් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා මෙනෙහි කරන ගමන් ඒකට තමයි හැප්පෙන හැටි දක්මිටි කන හැටි එනවා දිහා බලනකොට දැනගන්න පුළුවන් ආ මේක තමයි මේ පටිගෙන් ඇති වෙන වැඩේ ඒ වගේම එදිනදා ජීවිතයේ පාළුවේ ඉන්නකොට අපිට මොකද පත්‍රේ බලන්න හිතෙන්නේ? අපිට මොකද ටෙලිවිෂන් බලන්න හිතෙන්නේ? අපිට මොකද ට්‍රිප් යන්න හිතෙන්නේ? අපිට මොකද මේ අනම කරන්න හිතෙන්නේ? මේ අදුක්කම සුඛ වේදනාට කරන නොකරු කිරීම. ඒකට කරන කෙනහිලිකමක් තමයි. ඒ තමයි අර මං හැමදාම කියන්නේ වන්දනාව වන්දාව යන්තම් අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා අදුක්කම සුඛ වේදනාව ආපු ගමන් කොහෙන් හරි කුණු කැන හිල්ලක් දාගන්න ඔළුවට. දාගෙන ඇවිල්ලා කියනවා ලොරියේ හිටියා බර භාගයේ මඟ වැරදතර වුණා, හරි කරදර වුණා, වන්දනාව සවුත් වුණා කියලා ඊට පස්සේ වෙන සින්දුවක් කියනවා. ඉතින් මේ විදිහට අපිට අදුක්කම සුඛ වේදනා සහජයෙන් දීපු එක අවිද්‍යාව නිසා ඒකට සමාදන් නොවි ඒ වෙනුවට අපි ඉතින් සැලසුම් කරනවා අරක කරන්නයි මේක කරන්නේ. අපි මේකට විනෝදාංශ කියනකට අහිංසක දේවල් අහිංසක දේවල් තමයි. අනුශේ පැත්තෙන් බලනකොට කවුරුවක්වත් අපිට මේ කරදර දෙනව නෙවෙයි. අපිට සල්ලි තියෙන්න තියෙන්න අපේ තරුණ වෙන්න වෙන්න ශක්තිය තියෙන්න තියෙන්න සෑම දෙයකම අපි කරන්නේ මේ අදුක්කම සුඛ වේදනාවට කෙනෙහිලි කරන එක තමයි. අදුක්කම සුඛ වේදනාවට අනදර කරන එක තමයි. ඉතින් යම් කිසි කෙනෙකුට හොඳට තරුණ ඔදේ තියේදී මුදල් තියේදී තරුණකම තියේදී ලස්සන තියේදී ඒ අදුක්කම සුඛ වේදනාල කරදර නොකර හිටියොත් අනික් ඒ පළවලියැත්තු කියන්නේ මෙයා නෝන්ජලෙක් කියලා. මෙයාට රස දන්නේ නැති කෙනෙක් කියලා. ජීවිතේ වැඩ ගන්න නැති කෙනෙක් කියලා හරියට පහත් කරලා දාලා කරනවා. දවසක් අර ඨග්‍රචිකී නම් සරුවචනාංශේ නමක් ඇත්තටම පසේබුදු රහතන් පසේබුදු රජාන් වහන්සේ නමක් මේ හැවත් නුවරට බින්ද පාතේ වඩිනවා දැන් අවුරුදු ඒ කියන්නේ කල්ප 98කට ඉස්සලා කියලා කියන්නේ කියන්නේ මනින්න බැරි තරම් කාලෙක ඉස්සලා. එතකොට තරුණෙක් හොඳට මුදල් හදල් තියෙන තරුණ වයසේ විනෝද චාරිකාවක් යනවා සම වයසේ තරුණයන් සහ තරුණියන් එකතු කරන කැම වීම ගැල්වල පටවගෙන ඉතින් චින්දු කිය කියා ඉතින් මේ වගේ වෙලාවක් වෙන්න ඇති ඒ වීදියේම සවැත් නුවර ඉඳලා එළියට යනවා එළියට යන්නේ මේ උයනකට යන්න ඒක සරුවත්ඥාන් වහන්සේ සරුවත්ඥාන්ත නෙමෙයි පසේබුදු මහරහතන් වහන්සේ අර උයනට ඉද්දීම් බහැලා ඉසිකිලි පවුගෙන් ඇවිල්ලා බහැලා උයනේ ඉඳලා සවැත් නුවරට යනවා ඉතින් යනකොට අර මුල් ගැලේ යන මේ තරුණයා දැක්කා ගෙලවලුවේ ඉඳලා වල්ලු කර දක්වාම පොරවගෙන බඩචුලේ පාත්‍රයක් හංගගෙන බිම් බලාගෙන යන කෙනෙක්. දැකලා ඉවරලා තමන්ගේ පිරිසට කතා කරලා කියන්නේ බලපං අන්න ජීවිත නැද්දකින් විතරක් කුෂ්ඨ රෝගියෙක් වගේ බිම් බලාගෙන අපි වගේ ඉන්න එපා ජීවිතේ. දැන් සමවයසේ තරුණ තරුණියත් එක්ක කාලවිල මේ විනෝදාංශන නැද්දකින් කියලා කෑරලා කියලා පිටක් දාලා. මේ දන්නේ නැහැ මේ කවුද යන්නේ කියලා. ඉතින් එදා ඉඳලා ඒ කල්ප 68ක් අවීචි නරකේ පැහිලා පැහිලා පැහිලා පැහිලා ආර්ය අපවාද ආර්ය අපවාද කර්මෙට පැහිලා මේ ආත්මේ සරුවචනාංශයේ ඉන්න කාලේ ඉපදිලා තියෙනවා සුපබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් වෙලා ඉහේ ඉඳලා කකුල් දෙක දක්වම කුෂ්ඨ අම්මා කවුද දන්නෙත් නැහැ තාත්තා කවුද දන්නෙත් නැහැ ලද්දා ඉඳලම පීඩිය අතහැරලා පීඩිය කකා කකා ගිහිල්ලා තියෙනවා ඉතින් යන ගෙදරක කවුරු හරි තමන්ගේ ගේලිපතට ආවනම් විජහාට මොනවාරි කන්න දීලා කියනවලු පලාහත් ඉන්න එපා ඵලයන් කියලා එකක් සාඩු ගන්න දෙක මුළු රෑ තිස්සේ ආගිරි ගන්නවලු නිින්ද යන්නේ නැතුළු මේ කුෂ්ඨ කහන නිසා. නිසා යට කුෂ්ඨ කුෂ්ඨ රෝගියා කුට්ටි කියන නම තමයි පාවිච්චි කරන්නේ. සුප්පබුද්ධ කියලා හොඳ නමක් දීලා තිනවා කාටවත් බුදියන්න දෙන්න තින්දා. සුප්පබුද්ධ පොට්ටි. ඒ තරම් නිග්‍රහ ලැබලා තියෙනවා. ඒ මොකද අර අදුක්කම සුඛ වේදන නැත්නම් මේ ලැබිච්ච විවේකයේ Taman වශයෙන් පාවිච්චි කරමින් ඉන්න කෙනා අර වගේ අර දෙන්කිලි නැත්තන් එහෙම නැත්නම් අපි කියන රසාස්වාදය දන්නේ නැත්තන් වෙන්නේ නෝන්ජලෙක් වගේ ඕකෝය සුප්පබුද්ධ කුට්ටි එහෙම නැත්නම් ඔය තගරසිකී බුදුහාමුදුරනේ අපේ ඇතුළේ දෙන්නම ඉන්නවා. අපි ඇතුළේ දෙන්නම ඉන්නවා එකෙකුට එකෙක් hinaවේ. භාවනා කරනකොට හම් වෙන අදුක්කම සුඛ වේදනා දැක්කට පස්සේ ඒ ਸਰවඥාන්සමේ අදුක්කම සුඛ වේදනාට කිට්ටුවෙන් උදව් කරන්නේ නැත්තම් සඳහන් කරන්නේ විවේකජං පීචි සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ පීචි සුඛය කියලා. ධ්‍යාන සුඛයට එහෙම නැත්තම් ඔය අදුක්කම සුඛ වේදනාව නැත්නම් පස්සම්බයං කාය සංකාරණ කිව්වට පස්සේ ඇති වෙන පීටි පරිසංවේදී කියන එක ਸਰවඥයන් සඳහන් කරන්නේ දීප්ත ධම්ම සුඛ එහෙම නැත්නම් විවේකජම් පීටි සුඛං කියලා. ඉතින් අපි දන්නේ සැනකෙලියක ලබන සුඛය. එතින්දී අපිට ගොඩක් රූප දකින්න ඕනේ. හොඳක් සද්ද හෙන්න ඕනේ. විවිධ ගන්ධ සුවඳ තියෙන්න ඕන විවිධ රස තියෙන්න ඕන විවිධ සැප පහසුකම් තියෙන්න ඕන හිතේ උතාට දකින්නකොට සැනකෙලියකදී අපි සෑම ඉඳුරෙක්ම අග්‍රව පිනවලා අපි එතනදී සුඛයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක තිරිසං. මේ ආර්ය විනය බලනකොට තිරිසං කියලා කියන්නේ. මොකද ඒවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධා. නමුත් යම් වෙලාවක රූප නොපෙනෙන ඇත්ත එක වහගෙන ශබ්ද නැහෙන විවේක තැනකට ගිහිල්ලා ගන්ධ සුවඳ නැති සාමාන්‍ය වාතාශ්‍රය තැනකට ගිහිල්ලා කටින් රස බලන්නෙත් නැතුව කතාත් නොකර කයත් මුත්තා තිබ්බා වගේ එක තැනකම තැම්පත් කරලා හිතත් තැම්පත් වෙච්ච දවසට ඔන්න විවේකයෙන් හට ගන්නා ওই අදුක්කම සුඛ වේදනාව ඒ තුලින් පහළ වෙන ප්‍රීතිය සුඛයට ආර්ය වේවාරේ සඳහන් කරන්නේ විවේකජම් පීති සුඛං. ඉතින් ওই දෙක අතර අර කලවෙනි එකට අපි කියන්නේ ආමිෂ සුඛය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සුඛය මේක යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සුඛයට ප්‍රතිපක්ෂයි ප්‍රතිභාගයි නමුත් නොමිලේ ලැබේ. පෞද්ගලිකව මම දැන් මෙතන කියන අවස්ථාවේ බොහෝ විට හිත භාවනා කිරීමෙන් හැබෙන්නේ. ඔය දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි. දිව්‍ය බ්‍රහ්මියත් පැත්තකට දාන්න වෙනවා. මොකද ඒ ඇත්තොත් යම් අවස්ථක තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්තේ මනුස්සාත්ම භාවයක ඉන්නකොට කරපු ප්‍රයත්නයක් වශයෙන්. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට කියන්නේ මේ වටිනා භද්‍ර අවස්ථාවක් කියලා. ඒ මොකද සැප දුක දෙක සමානයි. හරියට දන්නවනම් මේ සැප, ආමිෂ සැප, විඳලා ඒකත් ලබාගෙන ඉන් ඒක පාවිච්චි කළා හරියට විවේක තැනකට ගිහිල්ලා අත් දෙක වහන සද්ද කරන්නේ නැත්නම්කට ගිහිල්ලා මේ නිර්ාමිෂ සුඛය දැනගත්තා නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා කොහෙද මිනිස්සු ඉන්නේ කියලා. මේ ආර්ථික දේශපාලන සමාජික තැනකින් ගෙනියලා දෙන්න හදන මේ ආමිෂ එහෙම නැත්නම් මේ මේ ඉන්දිය ප්‍රතිබද්ධ සුඛයත් ඒ වෙනුවට ඉර්ෂින්නාංශේලා විවේක බුද්ධියෙන් භාවනා කරලා ලබන්නා වූ ඒ සුඛයත් දෙක අතර තියෙන වෙනස සෑම ආගමක සාස්ත්‍ව දිට්ඨිය දන සෑම ආගමකම ඉරහඳ වගේ පෙන්ලා දීලා තියෙනවා. බොහෝම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. අර විවේකයෙන් හට ගන්නා වූ එහෙම නැත්නම් නොමිලේ ලැබෙන්නා වූ. එහෙම නැත්නම් සතියෙන් සමාධිය කියන භාවනා ක්‍රමවලින් ලැබෙන්නා වූ මේ ආමිෂ සුඛය සමාවෙන්නේ නිර්ආමිෂ සුඛය මොනම තාලකින්වත් අර ආමිෂ සුඛයත් එක්ක ලංසු කියන්න බෑ. ආමිෂ සුඛය හරි මාරාන්තිකයි. ආමිෂ සුඛේ හරීම මේ ඒ පුද්ගලයාව දාස භාවයටපත් කරනවා. වාල් භාවයටපත් කරනවා. බැල මෙහෙව කරව ගන්නවා. බත් බැලියෝ කර ගන්නවා. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ හැමදාම කියන්න ගියා. උන්වහන්සේ හැමදාම නිදර්ශනයක් පෙන්වනවා. ආමිෂ සුඛේ පෙන්වන්න ගියාම ආමිෂ සුඛේ කියලා කියන්නේ නිදර්ශනයක් වශයෙන් කුස්සියකාරී කැම්මේසකාරී අපිට වැරදිලා හරි මේ පැණි බෝතලයක පැණි බෝතලයක මූඩිය වහලා තියන්න බැරි වුණොත් එහෙම ඕක sannivedana වෙනවා ටක් ගන්නකොට කූඹියක්. එක කූඹියකට දැනගත්ත ගමන් ඒ කූඹිය එන්නේ රව් බැඳගෙන ආය මොකුත් නැහැ ඒක පුතුමාකාර වේගයකින් ඉන්නේ හරි වැඩේ හරි කියලා. ඉතින් ඇවිල්ලා බැලින්නම් මෙන්න ඉස්සරහා තියෙනවා සම්පූර්ණ මී පැණි ගඟක්. නැත්තම් මී පැණි නැත්තම් පැණි බෝතලයක් මී මැසර පැණි සාගරයක් වගේ. ඉතින් ආපු ගමන් අනික් කට්ටිය ඉස්සලා විජහාට කකුල් උඩ තියාන මේ ඔළුව පල්ලෙහාට තියාන ඉතින් බොන්න පටන් ගන්නවා. ඉතින් බීලාගෙන යනකොට මෙයා බර වෙනකොට බර වෙනකොට මෙයාට තේරෙනවා දැන් ඉතින් යන්න වෙලාව හරි one for the road කියලා තව එකක් බොනවා. බොනකොට අර බර වැඩි වෙච්චාම අර පැණියට ලෙසලා ඔන්නේ ඔළුව හොම්බ යනවා ඇතුළට. ඒත් පැණි නැව ඒත් මේ පැණිනේ ප්‍රශ්නයක් නැහැ. තව වොන්න පුළුවන්ද කියලා බලන්න පළවෙනි කකුල් දෙක වැටෙනවා මේ පැණියට. ඒතර ඉන්නවා දැන් 6න් 2 න 4ක් තියෙනවානේ කියලා ඒත් මේ පැණි බොනවා. ඔන්න කොහොම ගෑස්විලා යම් තැනකදී ඊගා කකුල් දෙකක් ගියාට පස්සේ තමයි ශරීරේ වැඩි හරියේ අර මීපැණියේ තියෙන පාෂ ගතියට මීපැණිය කියන ඇලෙන ගතියට වැටුණාට පස්සේ පිටුළු කකුල් දෙකෙන් නම්බි ගහනකොට වෙන්න තියෙන එකයි ඒකත් වැටෙනවා. ඒ වෙනකොට මේ මීමැත්සර මේ මේ ඇඹලයට පේනවා ඒ වෙනකොට මේ පැණි එකේ මුදුන් ස්තරේ පුරාම මේ විදිහට කූමි දඟනවා. එකෙක් නෙමෙයි ලක්ෂ ගණක් වැටෙනවා. මෙන්න මේ මට්ටමට වැටුණාට පස්සේ මෙතෙක් අර මේ මේ අමෘතයක් වගේ පේන තියෙන මේ පැණිය පාශයක් වෙලා දඟලනකොට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරන සත්පුරුෂයෙකුටවත් බෑ කියලා එක මීම එක සතියක් කරන් දාන. එකෙක් කරන් දාන කිව්වොත් දහස් ගණක් වතුරට. දැන් මේ පැණියට වැටෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක් කාවත් ඉතින්දි කරන්න බෑ. නිසා කවදාකවත් මේ ආමිෂ සුඛය පෘථග්ජනයේ පැත්තේ තිබ්බහම සීමාව දන්නේ නැහැ. කවමදාකවත් සීමාව දන්නේ නැති එක පෘථග්ජන ගතියගේ හැටි. ඒකේ අර සීමාවට එනකන් හරිම ධර්මිකයි, හරිම සාධාරණයි, හරිම මේ රසස්වාදයි. සීමාව දන්නේ නැතුණාට පස්සේ ඒකමයි අනිත් පැත්ත හැරෙන්නේ. මෙන්න මෙවැනි පාෂයක් නිර්ආමිෂ සුඛේ නැහැ. නිරාමිස සුඛේ කවුරු කොච්චර මුත්‍ති විඳත් කවදාකවත් ජීවිතේ මිනිස් ජීවිතයේ කවදාකවත් පරිසර දූෂණයක් වෙලා කියලා වාර්තා වෙන්නේ නැහැ. කවදාකවත් චිත්ත දූෂණයක් වාර්තා වෙන්නේ නැහැ. ආමිෂ සුඛේ නම් කන්සියුමරයිසේෂන් නම් අනිවාර්යම චිත්ත දූෂණය සහ පරිසර දූෂණය එනවා. හැබැයි එකක් කියන්න වෙනවා මෙතෙන්දී වැද්දා හෝ එහෙම නැත්නම් තිරිසනා හෝ ඔය අමාරුවට වැටෙන්නේ නැහැ. කවදාකවත් බැඳගෙන කන්නේ නැහැ. බඩගින්න තමයි සතෙක් මරාන කන්නේ. මිනිස්යාගේ විතරයි මේ තියෙන පුදුමාකාර මේ උරුට්ටුව නිසා රණ්ඩුව නිසා සීමාන්තිකව මේකට වැටලා ආමිෂ සුඛේ වැටෙන හැටි. ඊරාමිෂ සුඛේ ඒ වෙනුවට අපිට ඕන තැනක ලබා ගන්න පුළුවන් දෙයක්. ආහනේ தත්වෙට යන්න පුළුවන් නම් තේරෙන පණ ගන්නවා මේ වේදනාව නැත්තම් මේ සැප වේදනාව දුක වේදනාව කියන එක ආත්ම ස්වરૂපයක් නෙවෙයි මේක තියෙන අනාත්ම ස්වરૂපයක් ඒ නිසා මේක හොයාගෙන යන්නේ සැප වුණාට ලැබෙන්න තාක් ලැබෙන්නේ දුකමයි ඒක ඒකාන්තයෙන්ම ආබාධ පිණිස පහළ වෙනවා එතෙන්ද ගියාට පස්සේ අනේ මට මේ සුඛ වේදනාව වේවා දුක් වේදනාව වේවා කියන කිසිම විධානයක් කිසිම අධිකාරී ශක්තියක් නැතුව අපි දාස භාවයට වාල් භාවයට එහෙම නැත්නම් බැල தත්ත්වයටපත් කරනවා ඉතින් මේක සරුවචනන්ද කියන්නේ පණින්ට පෙර හිතා බලනු කියලා අපේ ජීවිත පවත්තන්න යම් ප්‍රමාණයක් සැප ඕනේ අපි කෙනෙකුට සාධාරණ සැප එහෙම නැත්නම් මේ ධාර්මික සැප මේ යුක්තිගත සැප කියලා. නමුත් මේ යුක්තිසහගත සැපෙන් නතර වෙන්න දන්නේ නැත්නම් ඒකමයි අපිට පාෂය වෙන්නේ. ඒක නිසා මේ වේදනාවේදී අපි හොඳට දැනගන්න ඕනේ ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ කියන මේ දෙක තේරුම් ගැනීම බෞද්ධයාට බාලාංශ අභ්‍යාසයක්. తත්වේ. මොකද මේක නෙමෙයි බුද්ධ ධර්මයේ පණිවිඩය. බුදුජානන්දගේ පණිවිඩය අවේදිත සුඛය. මේ ආමිෂ සුඛය ආර්ථික දේශපාලන සමාජික වශයෙන් විද්‍යාවෙන් අපිට දෙන්න හදනවා. දුන්නේ නැහැ. ඊගාවට නිර්ආමිෂ සුඛය චරවචනයේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණේ අනිකුත් Hindu ආදී ආගම් වල සෑහෙන්න බුද්ධි විඳලා ඒ ඇත්තෝ ඒ නිර්ආමිෂ සුඛයෙන් ලැබිච්ච ඥාන තමයි නක්ෂස්ත්‍රය ආයුර්වේදය යෝග ක්‍රම ඔක්කොම හදාගත්තේ ඒ නිර්ාමිෂ සුඛේ. නමුත් කවදාක සංසාරයෙන් එතර වෙන්න බෑ. චරවචනාංශයේ හත් අවුරුදු වයසේ හිද්දාතු කුමාරෝත්පත්ති ඕක වින්දා. ඊට පස්සේ ආලාරකාලාම උද්දකාරාම පුත්‍ර ළඟට ගිහිල්ලා අස්ස සමාපatti දක්වා වින්දා. වින්දට පස්සේ තමයි චරවචනාංශයට තේරුනේ මට ප්‍රතිවේද කරන්න තියෙනවා මේට වැඩිය සත්‍යයක්. එහෙම නැත්නම් සත්‍ය ගවේෂණය කරන්න වෙනවා කිං කුසල ගවේෂීව මේ තුල පාෂේ තියෙනවා. නිරාමිෂ සුඛයේ තුලත් පාෂේ තියෙනවා. අන්න එතෙන්දි තමයි උන්වහන්සේ අර දෙන්නට සමුදීලා මේ සත්‍ය හොයාගෙන ගියේ. යනකොට තමයි උන්වහන්සේට සිද්ධ වුණේ මේ සැප ආමිෂ වේවා, නිරාමිෂ වේවා යට රාගානුසය තියෙනවා. එහෙම නැත්නම් ද්වේෂානුසය තියෙනවා. එනතම් මෝහානුසය තියෙනවා. එනිසා මේ අනුසය ධර්ම තුලින් නැත්නම් අනුසය ධර්මයේ හරහා මේකට යන්න නම් මේ ආමිෂ සුඛයේ තියෙන පාෂ භාවය පාෂයක් වෙන හැටි ඒ වගේ මේක දාස භාවයටපත් කරන හැටි හරීම නඩත්තු ශක්තියක් ඉල්ලනවා. ඒ වගේම තමයි ඒක බැලසත්වයකටපත් කරනවා. තුච්ච තත්වයකටපත් කරනවා. සීමාව දැනගත්තේ නැතිකම. සීසා දන්නේ නැති කට්ටිය දී ඇති සාධකයක්. ඊගාට ආමිෂ සුඛය හොඳයි. නමුත් ඒකේ අර වශීකරණ ගතියක් තියෙනවා. නිකාන්තිය හැක්තියක් තියෙනවා. ඒ නිසා මේ ආමිෂ සැපයක් විඳලා කුමාරෝත්පත්තියක් හම්බුනේ අපේ සරුවචන් වහන්සේට. අවුරුදු 26ක් 29ක් වෙනකන් රම්ම්‍ය සොරම්ම්‍ය සුභ කියන මාලිකාවල ඉඳලා උන්වහන්සේ ඊට පස්සේ ඔය නිර්ආමිෂ සුඛයත් විඳා තේරුම් අරගත්ත ඉන්හිහට යනවා. ඊට පස්සේ උන්වහන්සේ සිද්ධ වුණ අලුත් වචනයක් හඳුන්වලා දෙන්න මේ සුඛය නැත්නම් වේදනාව පිළිබඳව සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන තුනයි. එහෙම නැත්නම් ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ කියලා දෙකයි. පිට අමතරව අවේදිත සුඛය කියලා එකක්. ඒ මොකද උන්වහන්සේගේ විවරය හැටියට බලනකොට යම්ම දෙයක් වෙනස් වෙන සුළු නම් ඒකට සුඛයි කියලා කටහරලා කියන්න බෑ ආර්ය විවරය හැටියට. සුඛ වේදනාව එනකොට සුඛයි යනකොට දුකයි කියලා මාරු වෙනවනම් දුක්ඛ වේදනාව එනකොට දුකයි යනකොට සුඛයි කියලා මාරු වෙනවනම් අදුක්කම සුඛ වේදනා දැනගත්තොත් සුඛයි නොදැනගත්තොත් සුඛ දුකයි කියලා මාරු වෙනවනම් ඒ සේරම සරුවචනාංශේ කුණ බාල්දියට දාන. දාලා කියනවා මේවා සේරම වෙනස් වෙන தത്വයට පත් වෙනවා. නිසා යම්ම වේදනාවක් යම්ම සුඛයක් වෙනස් නොවෙන අච්චුත රසයක් තියෙනවා නම් ඒකයි මම හොයන්න ඕනේ කියන ඒ અભිහිත එනතම් පෙර නොවිරු විදිහේ සංකල්පනාවක් අනුව තමයි සිද්ධාර්ථ ගෞතම තාපසතුමා හොයාගෙන ගියේ. හොයන යනකොට උන්වහන්සේට මේ ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ, සැප දුක, අදුක්කම සුඛ කියන සාමාන්‍ය විවහාර වචන ඉක්මවලා යම් වේදිතයක් විඳිලක් විඳ ඒක සුඛයක් කියලා කියන්න නම් වෙනස් වීම වලට යටත් නොවන தත්ත්වෙ තියෙනවා. වෙනස් වීම වලට යටත් වෙන සුඛයට භාෂාවිය වර හැටියට වේදිතයක් කියන්න බෑ. ඒකට කියන්නේ අවේදිතයක් කියලා. ඒක නිසා මේ ਸਰවඥාන්සේගේ දේශනා අනුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසක් සඳහන් කරනකොට මේ ආමිෂ සුඛය තමයි නැත්නම් සැප දුක වේදනා ඔක්කොම තුච්චයි මොකද වෙනස් වෙන සුළුයි. නිර්ආමිෂ සුඛයත් නීවරණ ආපු ගමන් නැති වෙන නිසා වෙනස් වෙන සුළුයි. ඒ නිසා අපේ මේ සටන අපේ මේ ව්‍යාපාරයේ අවේදිත සුඛයක් කියනකොට එතන සංඝවංශ නමක් කියලා තිබුණා. ස්වාංශික තර්කයට ගැලපෙන්නේ නැහනේ. අවේදිතයි නම් සුඛයක් වෙන්නේ කොහොමද? අවේද කියන්නේ විඳින්න බෑ. සුඛයක්. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මානි යම් කිසි දෙයක් විඳිනවන්නම් ඒ තාක් එක වෙනස් වෙන සුළුයි. ඒ නිසා නොවිඳීම තමයි මේකේ තියෙන එකම ලකුණ ඒක මේ බාධා නොකරන නිසා ආබාධ පින්සට හට හටගන්න නැති නිසා තමන්ගේ ආත්ම භාවයේ නොවන බව පිළිගන්නා නිසා ඒක සුඛයක් කියලා කියන්න වෙනවයි කියලා අවේදිත සුඛය ඒකේ විඳින කෙනෙක් එතන නැහැ විඳින කෙනා ඒ වේදනාව මේක මමය මේක මාගේය මේක ආත්මය කියලා අයිතිවාසිකම් කියන්න නැතිකම නිසාම අවේදිත සුඛයක් තමයි පෙන්නේ ඉතින් මේ අනත්තානුපක් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ අපි ඉදිරියට තව ඉදිරියට යනකොට මේවා ගැන සාකච්ඡා කරන්න වෙනවා. ඒකෙදි පෙන්ලා දීලා තියෙන්නේ මේ ආමිෂයෙන්, නිර්ආමිෂයෙන් අවේදිත ක්‍රමයට ඉදිරියට යන එක. මෙන්න මේකෙදි භාවනා යෝගාවචරකේ පැත්තෙන් බලනකොට නෑ බෑ නොකිය විස්තර කරලා දෙන්න වෙන්නේ ආමිෂ සුඛය පිළිබඳව විස්තර කරන්නේ නිදර්ශන ගන්න විතරයි. ඒක මේ වැදී නිකන් හාස්‍යයට කාරණාවක් විතරයි. ඒක එච්චර වෙලා ගන්න දෙයක් නෑ. මොකද මේ අත් එක දාන්නේ. ඒ වගේ මේක තර්කානුකූල ඉදිරිපත් කිරීමට විරුද්ධ වෙන්නෙත් නැහැ. මොකද ඔක්කොමලා මේ පොළවේ අවුරුදු 50කට ජීවත් වෙච්ච කට්ටිය. දාන්න. නමුත් නිර්ාමිෂ සුඛය මුග දෙනෙක් තාම එක්ක අත්දකලා නැහැ. නැත්නම් අත්දකපු ඇත්තොත් ඒක යොමු කරන්නේ අවේදිත සුඛයට බව දන්නේ නැති කම නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක අවශ්‍යයි. අර කෙලින්ම සාමිෂ සුඛයේ ඉඳලා අවේදිත සුඛයට යන්න බැරි නිසා මේ නිර්ාමිෂ සුඛය අපි මේ බස් එක ෆුඩ් බෝඩ් එක වගේ එහෙම නැත්නම් මේ වරායක ජැටිය වාගේ අපි ඒක පාවිච්චි කරන එතෙන්ද ගිහිල්ලා ඊගාවයකට ගොඩ වෙයි. ඉතින් ඒක අවශ්‍යයි. ඒක සමත භාවනාවේදී ධ්‍යාන සුඛය කියලා කියනවා. විපස්සනාදී විපස්සනා සමාධිය කියලා කියනවා. අන්නේ සමාධියට යන්න නම් කායනුපස්සනාවේ සංසිඳීමක් ඕන. සංසිඳුණට පස්සේ තමයි අර පීති සුඛ ඒකාග්‍රතාවසේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒවා මෝරාගෙන මේ වේදනාවට සම්බන්ධ දේවල්ම තමයි. නමුත් ඒ ආනාපාන සතියේ වේදනානුපස්සනාදි පෙන්නනවා ඒ ප්‍රීති සුඛ දෙක වින්දට පස්සේ ටික තැනකට එනවා යෝගාවචරයා චිත්ත සංඛාර පටිසංවේදී කියන තැන. ඒකට තියෙන අර්ථ දෙන්න ගියාම හරි සියුම්. නමුත් චිත්ත සංකාර කියන එක අර ධම්මදින්න සහ විශාකෝපාසකතුමාගේ සාකච්ඡාවේදී හොඳට පෙන්ලා දෙනවා චිත්ත සංකාර කියලා කියන්නේ මේ සංඥා වේදනා කියන චෛතසික දෙක. එතකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ වේදනාව සඳහා අවශ්‍ය කරන මූල සාධක හැම චිත්තක්ෂණයෙම අපි ළඟ තියෙනවා. ඒක සැපද්ද දුකද්ද කියලා තේරුම් අරගන්නේ ඒක එකනාගේ මති මතාන්තර සංඥාවල හැටියට. සමහරුන් සැප සමහරුන් දුකක් වෙනවා. මේ කුරාණේ වගේ පොත්වල අරාබියේ දීවිලා තියෙන පොත්වල හොඳ සැප වින්දොත් හොඳ දෙයනාසි කියන විදිහට හැසිරුණොත් ඒ ඇත්තෝ මේ යොමු කරනවා පරාදීශයකට. ඒ පරාදීශය පෙන්වන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලාහ ගලෙන දිය රේඛා දිය දහරා සහිත තැනකට උඹ ගෙනියනවා කියලා. මොකද අරාබියට පේන්නේ සදා හරිත වන රේඛාවක් බොහෝම තපවත් එකක් විදියට. වතුර තියෙනවා නිතරම. ඒක තමයි ඒගොල්ලන්ගේ දිවි ලෝකේ. අපායට පෙන්වන්නේ මහ විශාල ගිනියක්. ගින්දරක් නැත්නම් කාෂ්ඨක තත්ත්වයක්. නමුත් අභාග්‍යයට වගේ ටිබෙට් රටේ විස්තර කරනකොට අපායේ පෙන්වන හරීම සීතල තැනක් විදියට. දිවි ලෝකේ පෙන්වන්නේ හරි උණුසුම් හොඳ වටන තනක් විදිහට ඒ නිසා අරාබිකාරයේ පෙට් එකට ගියාම දිවි ලෝකේ ගියා තමයි. ඉවෙත් මනසේ අරාබියට ගියාම දිවි ලෝකේ ගියාට පස්සේ නම් ඒක නෑ. නමුත් ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? ඒ නිසා දෙක හැමදම තියෙනවා. දෙකොල්ල දෙපැත්තට ගිහිල්ලා බලා ගන්න නැත්තාකල් ජීවදික් කරගෙන ඉන්නවා අරක සපාය මේක දිවි ලෝකේ කියලා. අන්න ඒ වගේ අපිට ලැබෙන සාධක මූලික ශක්තිය එහෙමයි. නමුත් ඒ සම්බන්ධව අපි දක්වන සංඥාව, අපි දක්වන ප්‍රතික්‍රියාවල ප්‍රධාන වෙනසක් තියෙනවා. ඒකෙන් තමයි අපි මේ රස භාවයේ සහ වස භාවයේ අතර අර්ථකථනය වෙනස් කරන්නේ. අන්න ඕක තේරෙන පටන් අර ගන්නවා. මේ ප්‍රීතිය සහ සුඛය මට්ටම් පෙන්නට පස්සේ. තමන් කරා පැමිණෙන sannivedana, තමන් කරා පැමිණෙන මේ සංඥා මොන මොන ආකාරයෙන් අර්ථකථනය දක්වනවද කියන එක අපි අපගේ උපදීන් මත නැත්නම් පුළුවන් කාර්කම් මත අපි අපගේ නම්බකාරම් මත මතකයි පවතින. ඒ නිසා මේ වේදනාව සහ සංඥා කියන දෙක වාෂ්පශීලී ද්‍රව්‍ය බවක්. මෙතින් වෙලාට මාරු වෙන බවක්. ඒකට අවශ්‍ය කරන සාධක මොනවා වුණත් දෙන අර්ථකතන එන්නේ එව්වානුව වෙනස් වෙන බවත් කියන දේ ඇතුළත වැටෙන්න පටන් ගන්න දෙක තමයි පස්සම් බයක් නැහැ. මේ චිත්ත සංඛාර පරිසංවේදී චිත්ත සංස්කාරයන් දැක දැන ගන්නාසුලුව තමා තුල ඒ වෙනකොට හොඳටම වේදනාවල මැදහත් තැනකට රූප ධර්මයාගේ කායනුපස්සනාවේ සංහිඳියාවකට ආවට පස්සේ තේරෙනවා අපි හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ වගේ අපිට හොඳයි නම් හොඳයි කියලා හිතන එක හොඳයි නරක නම් නරකයි ඒකට මේ වේදනා චෛතසිකයේ සහ සංඥා චෛතසිකයේ වැඩ කරන හැටි දැක්කට පස්සේ මේ මුළු ලෝකයේ වෙනුවට අපිට කියන්න වෙන්නේ හීන ලෝකයක් කියලා. අපි ජීවත් වෙන්නේ ඇත්තටම හීනෙක අවදි වෙච්ච දවසට තේරෙයි හීනේදී තලුබරවර කෑවට කෙලත් ආවට මේක හීනෙන් දැකපු කෑමේෂ. නැත්නම් හීනෙන් කිකිබිඳපත ඇඳවට ඒක හීනෙන් දැකපු මරණය. ඇස්තරියට පස්සේ ඒ ඒ රූප, ඒ නාම, ඒ සංඥා සේරම ජීවෙන්නාසේ. යම් දවසක මේ පෘ탁 යන ලෝකයේ ඉඳලා ඉවරලා ඒ නියම ඇහැ පාල වෙච්ච දවසේ ඉතින් අන්ධ ලෝකය අන්ධ බාල ලෝකේ නැත්නම් ඔළුවෙන් හිටගත්ත ලෝකේ දිහා මේ පෘථග්ජන ලෝකේ දිහා බලන්න. නමුත් ඒක ඉතින් කලින් කිව්වාගේ වැරද්දක් නෙවෙයි. මේ දෘෂ්ටි කෝණේ වැරද්ද. අන්න ඒක තේරෙන තැන තමයි මේ සංඥා වේදනා දෙක පිළිබඳව පුංචි ආબોධයක් එන්න පටන් ගන්නවා. ඒක තමයි මේ චිත්ත සංඛාර පරිසංවේද. ඒකම ප්‍රගමණය තමයි පස්සම්බයං චිත්ත සංඛාරං කියලා කියන්නේ. ඒ තියෙන සංඥා ටිකත්, ඒ තියෙන වේදනාවල තියෙන නලියන කොඳුරන ගති ටිකත් තව තවත් සංසිඳෙව්වොත්, පස්සම්බණය කෙරුවොත්, සංහිඳියාවට ගියොත් අර කය සංසිද්ධියාවට වඩා විශාල එකලසක්. විශාල මදයක්, ධර්ම ඕජාවක්, ගැඹුරක්, කිමිදීමක් සිදු වෙනවා. ඒක තමයි වේදනානුපස්සනාවේදී පෙන්වන්නේ ඊ ගාවට එහෙම යම් කිසි කෙනෙකුට මේ පස්සම්බණයක් සිදු කරගන්න පුළුවන් නම් මේ ඇති කරගෙන තිබුණු සංඥාවල ගෙවිච්ච තරමට හොඳ මේ වේදනාව පිටිපස්සේ දුවල ප්‍රතික්‍රියා කිරීම ගෙවිච්ච තරමට හොඳයි එතකොට යන්ත්‍රය හොඳට තෙල් දාලා හරියට එකලස් කරගත්තා වගේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. දැන් තියෙන්නේ ඇතුළත ශක්තිය එකිනෙක ගැටීම නිසා විශාල ඝර්ෂණයක් විශාල නිකන් ගෙවි කැඩී යාමක් සහ රත් වීමක්. ඒක නතර කරගන්න නම් බාහිරේ වැඩක් නෙවෙයි ඇතුළතම වැඩක් බවත් සංසිඳ වීම තමයි කය සංසිඳ වෙනවා ඉඳුරම් සංසිඳ වෙනට වැඩිය සංසිඳ වීමක්මයි කරන්න ඕනේ. ඒ සංසිඳ වීම කරන්න තර්කයෙන් බෑ. අහලා සුතමේ ඥාණයෙන් බෑ මෙතෙන්ටනකම් අත්දකින්න. අන්න ඒක අත්දැකකට පස්සේ තමයි අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති කියලා අති ප්‍රමෝදයක් ඇතුලේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපි චිත්තානුපසනාව පටන් ගන්න තැන. ඉතින් අද ඇති මම හිතනවා මේ ප්‍රමාණය මම හිතාන හිටිය බෑ තවත් වේදනානුපස්සනාව පිළිබඳ තව විස්තරයක් කතා කරන්න. කෙසේ නමුත් ඒක විශාල මාතෘකාවක්. නමුත් මම හිතනවා මේ ඉදිරිපත් කරගත්ත කොටස ටිකෙමුත් මේ තම තමන් මේ තාම් ප්‍රයත්නකින් යුක්තව සීලයක් සමාදන් වෙලා සමාධි භාවනා කිරීමෙන් ලබන අත්දැකීම් ටිකත් මේකට සම්බන්ධ කරගත්තොත් මෙතෙක් කල් කෙරුවට වැඩිය ලොකු කුසල ඡන්දයකින් යුක්තව මේ වැඩ ඉදිරියට කරගෙන යන්න මේ අත්තන්ට ශක්තිය ධෛර්ය බලය මේ මේ ධර්ම කොටසෙන් ලැබීවයි ලැබීවි කියලා ඉතින් මේ දෙක ඒ විදිහට සමබර කරගෙන ඉදිරියට යෑමෙන් අපි මේ 99ක් වෙන ජනතාවත් එක්ක මේ කරන සම්ඩුව කාමිස සුඛය පුංචි කළ සලකන්න එපා ඒක අවශ්‍යයි නමුත් ඒක ධාර්මික කරන්න සුඛෝපභෝගීත්වයට යන්න දෙන්න එපා අවශ්‍යතාවය සලකලා ප්‍රයෝජනෙ සලකලා කරන්න ඊගාවට වරින් වර හෝ මේ නිර්ආමිෂ සුඛය කියන එක තේරුම් අරගෙන මේ හැදෙන પરම්පරාවට දරුවන්ට Taman කියලා දෙනකොට කතා කරනකොට නිර්ආමිෂ සුඛයට ඉඩ කියලා කතා කරන්නේ. ඒ කතා කරන අතරමැද අපිට මේ තරම් වටිනා අවස්ථාවක් හම්බෙලා මේ විදිහට මේ කොටාස තේරුම් ගන්න පුළුවන් වෙච්ච නිසා මේ ගෞතම සති සම්බුද්ධ ශාසනය ඇතුළතදී මේ ජීවිතය ඇතුළතදීම මේ භාවනා කරන අතර වාරේ තදංග වශයෙන් හෝ ඒ අවේදිත සුඛේට යාගන්නත් කවදා හෝ ඒක අපිටම කියලා බුද්ධියට සින්න කරගෙන සාක්ෂාත් කරගන්නත් මේ ධර්ම කොටාස මේ ප්‍රයත්න එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හින්දා අපි පැයකොත් විනාඩි 15ක විතර කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මම පොරොන්දු වුණා මේ ධර්ම දේශනාවට අදාළ කිව යුතු කළ යුතු දේ හෝ ප්‍රශ්න හරි තියෙනවා නම් අපි ඒකට සුළු වේලාවක් ගනිමු කියලා. ඉතින් මේ මගේ ආරාධනාව මතක් කරනවා කාටරි අහන්න කියන දෙයක් මොනවාර තියෙනවනම් ඉදිරිපත් කරගන්නයි කියලා සුළු සුළු කාලයකට වැඩි ගොඩාක් වෙලා ගන්න නැතුව. හම්බෙදෙනෙක් මේ හරි මේ ඊරිසියාවන්තයි මේ ප්‍රශ්නයක් අහන්න ගියාම කර්මන ඉඳලා තනි තනියම ඇවිල්ලා අනික් කටේ අහනවාද ඊරිසියාවේ තනියම විතරක් අහනවා. එහෙම ඊර්ෂ්‍යා කරන්නේ අපි ඔක්කොම එක නැවේ ඉන්නේ. මම හිතන්නේ පෞද්ගලිකත්වයක් වගේ එච්චරම දකින්න දෙයක් තියෙනවා කියලා ඒක නිසා මේ වගේ වෙලාවක කතා කරුවොත් ඒක කාටවත් වගේ පොරොදෙනෙකුත් වෙනවා එහෙම නැත්නම් මේ කාලෙන් වැඩ ගත්තත් එහෙනම් මටත් ලේසි මගේ මේ දිනචර්යාව සකස් කරගන්න. ස්වාමීනාගේ අවසරය. වාසිය නම් දුක් වේදනාවක් තියෙන වෙලාවේදී අපි ආගතේ තුයි කියලා ද්වේෂානුසයයි ඔව්. කියන්නේ දුක් වේදනාවක් තියෙන වෙලාවට ද්වේෂාංශයක් තියෙනවා කියලා වටහා ගන්න. ඔය එක පිළිබඳව සරුවචාන්ති මතක් කරනවා දුක් වේදනාව කියන්නේ උලක් නම් දුක් වේදනාව පිළිබඳව පටිඝානුසයේ දෙවෙනි උල කියලා. ඒ උල් දෙකම ඇනුනොත් නම් දරන්න බෑ කියලා කියනවා. පළවෙනි උලේ නතර කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට අපි දක්වන ප්‍රතික්‍රියාව නතර කරන්න පුළුවන් නම් වේදනාව දරන්න පුළුවන් කියලා. දෙවෙනි එක අපි අනගන්නේ. අපි කරන ප්‍රතික්‍රියාව. නමුත් අපි හිතන එක කළ යුත්තක්ම කියලා. අපේ යුතුයකම තමයි මේ මරණ ගෙදරක මූණ අට කරගෙනම ඉන්න ඕන. එහෙම නැත්නම් හරි සෞත්‍රීවාද. ඒ වගේ ඒකේ ආකල්ප වලට මේ ආකල්පේ දැක්විය යුතුයි කියලා අපි ඒක අර කටුස්සගේ පාට වගේ වර්ණගත වීමක් කරනවා. ඉතින් ඒක දැකගත්ත දවසේ තේරෙනවා වේදනාව වේදනාව වශයෙන් අපිට විඳින්න පුළුවන්. ඒක පිළිබඳව අපි දාගන්න ආකල්ප කොටස් තමයි පටිඝානුසයෙන් සකස් කරලා දෙන්නේ. ඒක දැකගන්න එක අපි හිතනවා ඒක අසාධාරණ වැඩක්, අමානුෂික වැඩක්, ශිෂ්ටාචාරයට විරුද්ධ වැඩක්. එහෙම නැත්නම් මේ ඕනට වැඩිය රැඩිකල් වැඩි. ඒක හරි නෑ. එතකොට මිනිස්සු අපි ගැන hina වෙන්න පටන් අරගනි කියලා. ඒක අපි යට කරනවා. ඒ තාක්කල් ඉතින් අපි අර රිමෝට් කන්ට්‍රෝල් එකට අහුවෙච්ච මැෂින් එකක් වගේ තමයි. අවුරුද්දේ ඉඳලා බොත්තම දත කරපු ගමන් ඉතින් අපි මූණ අට කරගන්නවා. කවුරු හරි බොත්තම දාන ගමන් hina වෙච්ච මූණක් දාගන්නවා. ඉතින් වෙස්මුණු 10ක් 15ක් තියෙනවා. කවුරු හරි බොත්තම් තද කරන විදිහට ඉතින් මූරු මාරු කර කර බිස්නස් එක ගෙනියන එක විතරයි තියෙන්නේ. ඇයි මේ මේක වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඒ නිසා අනිවාර්යයෙන්ම දුක් වේදනාව අනිවාර්ය තිබිය යුත්තක් බවයි මේකෙන් මට තේරෙන්නේ. නිවන් දැකීමට අනිවාර්යයෙන්ම රෝ මෙටීරියල් එකක් තමයි තිබිය යුත්තක් දුක් වේදනා. නමුත් අපි හිතන්නේ භාවනා කරන්නේ දුක නැති කරන්න කියලා. ඉතින් පටන් ගන්නෙම වරද්දාගන්නේ. පටන් ගන්නෙ භාවනා දුක අවබෝධ කරගන්න. ඒක කියන්නේ මොකද්ද? මේ තියෙන දුකේ තියෙන පෙළෙන ගතියයි දුකේ තියෙන දුක්ඛ සත්‍ය මේ පීඩනට්ටෝ, සංతాපනට්ටෝ, පරිමේ විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා පැස මුනෝර හතරක්. ඒක තමයි ඒක පෙළෙනවා. දෙක ඒක තවන්න. අනිත් එක ඒක හැම වෙලාවෙම සංකර දෙයක්. සංකර එක දෙයක් නෙමෙයි. ඒක නිතරම වෙනස් වෙන දෙයක්. අන්නේ ලකුණු හතර දිහා බලන්න හිටියොත් يعني දුක් වේදනාව ආවට පස්සේ ඒක දිහා ඒක පරිේශණයට ලක් කරන අමුද්‍රව්‍යයක් වශයෙන් බලන්න පුළුවන් නම් ඒකත් පෞෂත්වයක්, ඒකත් සීලයක්, ඒකත් දුක භාවනාවක්. ඒක ඇත්තටම සත්‍ය සමාධිය නෙවෙයි. පිට වෙනස් පෞෂික ලක්ෂණ වගේ. ඒක සත්‍ය සමාධිය තියෙනකොට හොඳට සංස්ලේෂණය වෙලා එනවා. ඉතින් මේ තුලින් අපිට පුළුවන් වෙනවා මැද ප්‍රතිපදා හොයාගන්න. તો දුක්ඛ සත්‍යවත් අඩු ගන්න අපි විසි කරන්නේ. ඒකවොත් ඒක අමුද්‍රව්‍ය බාඩපත් කරගන්නවා. ඒ වගේම සැපක් ආවට පස්සේ පරිදැන් ඔක්කොම හරි කියලා ඒක අමතක කරලා අපි යන්නෙත් නැහැ. ඒකෙත් මේ තියෙන සැප දුක් දෙක දකින්න. ওই දෙකේ දක්ෂ වෙනකොට ওই දෙන්න සංසිඳනවා. එකක් උඩ දාන්න යන්නේ එකක් නැති කරන්න යන්නේ. එතකොට ඉබේම සංසිඳනකොට මැද තියෙන අදුක්කම සුඛ වේදනා නිකම්ම ආප්පයක් පිපිලා ඉන්නා වගේ එන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගෙන මෙතෙක් කවදාකවත් මේ අදුක්කම සුඛය කියන එකට අපි විවෘත වෙලා නැහැ. ඒක නිසා මේ දීපු සහජයෙන් උපදිනකොටම ලැබිච්ච මේ අපිට තියෙන දේ අපි කවදාවත් බුද්ධි විදින් නැතුව අර ඒකාන්ත සුඛයක් හොයන්න ගිහිල්ලා හිත ගැට ගහගෙන අවුල් කරගෙන ඉතින් ඊට පස්සේ දුක දෙන කෙනාට වෛර කරනවා සැප දෙන කෙනාට ප්‍රේම කරනවා නමුත් අර මැද තියෙන අදුක්කම සුඛය කියන ඒ කියන්නේ අදුක්කම සුඛය නෙවෙයි අවසානයි නමුත් ඒ තුලින් තමයි පාර තියෙන්නේ ඒක දකින්න ඒ නිසා දුක්ඛ සත්‍යයේදී තියෙනවා මේ ඒ දුක මිහිරියාවක් කරගන්නට පැමිණි දුක් පැනිරහයි කියලා මන්දන කොහෙන් ආපු වචනයක්ද කියලා ඔක හරි වටිනා අර්ථයක් තියෙන දෙයක්. අපේ අම්මලා තාත්තලා කියන්නේ මොකක් හරි ඉදිරියට පැමිණෙනවා නම් ඒක පැනිරහ කරගන්න. ඒක ආවේ මොකක් හරි පණිවිඩයකට. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කරුවොත් සංසාරයක් ඉන්දෙනවා ආයෝගේ නිකන්. අපේ පැමිණි දුක් පැනිරහයි කියන තමයි අපේ ගැමි ආර්ථිකය හැදුවේ. ඒකට මොන දෙන්නේ නැහැ මේ නගරේ ආර්ථිකය ඒක නෙවෙයි. පැමිණි දුක් ආපු ගමන් ඉන්ජෙක්ෂන් එකක් ගහපන් විහිරි වට ගනින් කියලා යප් මේක උගන්වනවා. ඒක ඕනේ නැහැ. ඒකනොට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒක පස්සේ කරගත්තා කියලා. ඊ ගැමි ආර්ථිකයේ තිබුණ නැ පැමිණි දුක් පෙන්දායි කියලා. ඒක හරි ගැඹුරක් තියෙන දෙයක්. මොකද මේ පැමිණි දුක දුකට සාදර වෙනවා නම් ඒ දුකට hina වෙන්න පුළුවන් නම් හැමදාම බාල දක්ෂයෙක් ඒ මනුස්සයා. හැමදාම පිවිතුරු මනසක් ඇති කෙනෙක්. හැමදාම වටන්න බෑ. පිටෙන් දැන් වගේ ටම්බ්ලින් කෙලින් වගේ කොච්චර පයින් ගවත් නැගිටින බෝනික් එක්ක වගේ. මේ බෝනික් එකේ හැටි මෙහෙම තමයි පයින් ගහන්න ගහන්න නැගිටිනවා. ඒක ඕන කෙනෙක් ගහපල්ලා මම නැගිටිනවා කියලා ඒක ආවට පස්සේ තමයි යෝගාවචරය කියන්නේ. ඒක අතට මේක තමගේ මේ software එක දාගන්න ඕනේ කම්පියුටර් ඇතුළට. දැම්මට පස්සේ එන ඕන දෙයක් accommodate කරනවා. දැම්මට පස්සේ තේරෙන පටන් ගන්නවා උඹ ගහපන් මට තියෙන නැගිටින. ඔය ගහන පුද්ගලත් එක තරහකුත් නැහැ. එමස ගහන්න මේපায়ে නැත්නම් ඉතින් අපි අම්මලා තාත්තලා ඇවිල්ලා දුක දෙන්නේ. දුක දෙන්න අනිවාර්යයෙන්ම දේවදත්ත කෙනෙක් ප්‍රාර්ථනා කරලා ගන්න ඕනේ. ඒක නොමිලේනේ හම්බෙලා දිනනවා. leave that to හම්බෙන්නේ free of charge. ඒකට ඉතින් වේබුසයිඩෝ කියනවා භාවනා කරන ගමන් දේවදත්තට ස්තුති කෙරුවට කමක් නැතුව නැගිටලා ගිහලා ෂේක් හෑන්ඩ් කරන්න යන්න එපයි කියලා තියෙනවා. මොකද දේවදත්තට ඒ වැඩේ කරන්න බෑ. පිටින් සන්තෝෂ වෙනවා. අනේ මේ මනුස්සයා නිසා තමයි මට මේ දුක ඇවිල්ලා අද දුකේ තියෙන අනුසය දැනගන්න පුළුවන් උනේ. මෙච්චර සිත්සද්දව භාවනා කරද්දී මිනිහා දොර අහුවා හදියි. මිනිහා දරබඩ ගාලා සද්දයක් කෙරුවා. ආන එක දැක්කට පස්සේ ස්තුතිවන්ත වෙන්න වෙනවා මට ළඟ තියෙන දොරේ යන්නේ ඉරක් කැඩෙන සමාධියක් තිබුණේ දැන් නන්නේ මේකයි කියලා දැනගත්තා පස්සේ මේ මනුස්සයාට ස්තුතිකන්ත වෙනවා ඒ වගේ මේ මේ ලෝකේ තියෙන ප්‍රිය අප්‍රිය අතරමැද කියන සෑම සතෙකුටම සමාන මට්ටමකින් බලන්න නම් ඒ කියන්නේ ආනුපස්සනාවේ සම්පීමකුත් ඕනේ. වේදනාපස්සනාවෙත් ඕනේ. සංඥාවෙත් ඕනේ. හැම දෙයකම වෙනවා. කිසි මේ වගේ තියෙන හැරිම මේ මේට්‍රික්ස් එකක්. එහෙම නැත්නම් කොහොමද කියන්නේ සල්රේකී එකක් නෙවෙයි. ලීනියර් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන විශාල ත්‍රිමාන රූපයක වැඩ කරන්නේ මේ කොයි එකෙන් ගියත් අනිත්‍යව අඹරවාගෙන තමයි යන්නේ. අනිත්‍යව පරිණාමය කරගෙන. ඉතින් ඒක අපිට දරන්න අමාරුයි. අපි හිතන්නේ අවුරුදු 7ක් ඇතුළත නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් අපි කරන්නේ එකක් කරගෙන යනකොට අනිත්‍යයෙන් එන එකලස කඩන. අයියෝ හුස්ම ගන්නවා නැගිටිනවා. ගුරුවරු මාරු කරනවා. ආරම්මණම් කරලා ඉවරලා යන්න දෙන්නේ. නමුත් මේක හදලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ එකක් තමයි සියල්ල කියන්නේ. සියල්ල කියන්නේ එකයි එකක් දිගේ හරියට කරගෙන යනවනම් අනිත් ඒවාත් ඔක්කොම කියන්නේ වේදනාන් පස්සනාදිගේ යනවනම් සායන පස්සනාවෙත් යම් සමානාත්මතාවයක් සංඥා වේදනා සංස්කාර වලත් උන්. ඒ වගේම ඇතුළත මේ දේ වෙනවනම් බාහිර පරිසරයට මොකද්ද ভাইබ්‍රේෂන් එකෙන් කමියුනිකේෂන් එකක් යනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඒ නරකක් කරනවා නම් ඒත් ඒවා. ඔය නරකක් කරලා හංගන්න බෑ. හොඳක් කරලා හංගන්නත් බෑ. ඒ දේ කරන්න ඔය ඕන දෙයක් ඕන කෙනෙක් කියාගත්තවයි කියලා යන්න නම් අපි ළඟ තියෙනවනේ අන්තරාවර්තී ගතියක් අතුරට නැමෙන ගතියක්. හැබැයි මේ වගේ පිළිසක් හිතියට ප්‍රශ්නයක් නෑ. මොකද හැම කෙනාක්ම ඒ ආකල්පනේ තියෙන්නේ. හැම කෙනෙක් තම තමන් ගැන බලා ගන්නකොට අපි සම්බ්‍රහ්මචාරින් වහන්සේලා කියාගෙන භාවනා කරන අය කියාගෙන යනවා. ඒගොල්ල අතර හරි ලේසි ගමන. නමුත් අපිට හැමදාම ඕක හම්බ වෙන්නේ නෑ. ඒක හම්බ වෙන සෑහෙන භාවනා කරන්න ඕනේ. භාවනා කරලා පස්සේ මේක හම්බ වෙන්නේ. හම්බුනාට පස්සේ නම් ඉතින් ගමන ටිකක් ලේසි. ඒ නිසා දුක් වේදනාවෙමයි රහස තියෙන්නේ. මේක අයින් කරන්න හදනවා කියලා ගන්න එපා. දුක් වේදනාවේ ඇතිසිතිය බලන්නයි අපි මේ යන්නේ කියලා ගත්තොත් දුක් වේදනාව අමුද්‍රව්‍යයක් කරගන්න වෙනවා. අපි මං කියන්නේ මේ කොම්පෝස්ට් හදන ක්‍රමය. කොම්පෝස්ට් ගන්නේ කොම්පෝස්ට් වලට ගන්නේ අපතම. ගෙදර දොරේ කුස්සියේ තියෙන අපද්‍රව්‍ය වත්තේ එකතු වෙන දේවල් ඒව දාලා ඉවරලා ඒක කරන්න ඕනේ අවුවට විවෘත කරන එක විතරයි. විවෘත කරපු ගමන් ඒකේ තියෙන මේ රෝගකාරක බැක්ටීරියා. එහෙම නැත්නම් මේ පැතජෙනික් ඔක්කොම ගිහිල්ලා මෘතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරු වෙනවා. පැත්‍රොපිටික්. ඒ කට්ටිය වැඩි වෙච්ච ගමන් අර රෝගකාරක බැක්ටීරියා ඉන්න බෑ. අන්තිමට සුමාන දෙකක් පෙරලා ගත්තට පස්සේ ලෝකේ තියෙන හොඳම ඕගනික් ෆර්ටිලයිසර් එක හැදෙනවා. අර නරක ටිකමයි රීසයිකල් කරන එකයි තියෙන්නේ. ඉතින් අද මේ ලෝකේ ඒක උඟා ප්‍රසිද්ධයි. ඒක කියන්නේ ඒ උඟා කගේ කරන රසායනික පොහොර වලට වැඩිය බොහොම හොඳයි කියලා කියනවා මේ මේ ඕගනික් කියන්නේ කාබනික පොර. අපි ඇතුළතත් තියෙන සර්වඥාන්ස අපිට උපකරලා දීලා තියෙන්නේ ඇති වෙන්න අපි ළඟ තියෙනවා මේ රෝ මැටීරියල් එක. දුක්ඛ සත්‍යයේ තියෙන ඇති වෙන්නේ. ඒ පොඩ්ඩක් ප්‍රොසෙස් කරන්නත් අවුවට යොත් කරන්න කියනවා. අවුව තමයි ලෝකෙ දෙන ප්‍රධාන විහිළු බීජිනේ අනාසකේ බුදුහාමුදුර අපිට දීලා තියෙන සතියේ. මොන දෙයක් සතියට යොත් කරපුව ගමන් ඒකේ තියෙන අර මේ නාස්තික ගතිය, ඒක කියන අර පල් වෙන ගතිය, ඒකේ තියෙන විස බීජ කරන ගතිය, පුස්කන ගතිය නැති වෙලා ධර්මයක් බවට පත් වෙනවා. ඇත්තටම අපේ ජීවිතේ කොයි වෙලාවකරි හොඳම අවබෝධය සිද්ධ වෙන්නේ තද්ද බල දුකක් කරා යන වෙලාවට. කවදාකවත් නෑ රෝසමල් යානාවක මේ තියෙන්නේ දුක අවබෝධ කිරීමෙන්මයි ඒක නිසා දරුවත් යනසේ වචනයක් තියෙනවා මහන්නේ මේ දුක නම් දුකමයි මම ඒක නෑ කියන්නේ නමුත් දුක අවබෝධ කිරීම විතර සුඛයක් මුළු ලෝකෙම නෑ කියලා. මේ දුක කියන්නේ අමුද්‍රව්‍යයක් බව තේරුම් ගන්නා විතර සුඛයක් මුළු ලෝකෙම නෑ. ඒක කවදාකවත් විශ්ින්ගුරු තේරුම් ගන්න බෑ. මිත්‍යා දෘෂ්ටිගුරු තේරුම් ගන්න බෑ. මේ ජීවිතයේම කියන සංකල්ප නැති කරන්න තේරුම් ගන්න බෑ. මොකද එයා බලන්නේ දුක නැති කරන්න. නමුත් දුකට මුහුණ දෙන්න ගන්නවා නම් එහෙනම් තමා විසින් Thank you. ඒක එහෙමද කියලා ගහන්නේ. මේ ප්‍රශ්නේ මෙහෙමයි අර ආමිෂ සුඛ නිර්ආමිෂ සුඛ ගැන තේරුම් ගන්නකොට අපිට අලුත් වචනයක් අඳුල්ලා දෙන්න වෙනවා අවේදේ මේ නිර්ආමිෂ නෑ මේ අදුක්කම සුඛ වේදනා කියලා මේක උපේක්ඛා වේදනාම් කියලා කියනවා සැප කියලා නම් කරන්නත් බෑ දුක කියලා නම් කරන්නත් බෑ නමුත් විඳීමක් තියෙනවා මේක තමයි අපි ඉස්සලාම ඉදිරියට ගන්නේ අර සැප දුක දෙක වාංගු කරන්නේ ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට යෝගාවචරය කියන්න බෑ විශේෂයෙන් විපස්සනා යෝගාවචරයක් කියන එක තේරුම් ගත්ත දවසේ ජීවිතේ වෙනස් වෙනවා. අපිට දෙකක් නෙවෙයි තුනක් තියෙනවා දැන්. මේ දෙක හැර කරගෙන යනකොට අපි ගොඩාක් වෙලාවට සැප දුක දෙක අධික වේදන් අධික හරිම කැඹිරිල්ලක් සහිත හරිම බැල භාවයකටපත් කරන නීච භාවයකටපත් කරන මොකද්ද එකක්. අදුක්කම සුඛ වේදනා එහෙම කන්නේ අය නිකන් කියන හම්බෙන දේ කියලා ඒක අගේ වැඩි කරන්න වැඩි කරන්න අපි අර කම්පන චංචල අඩු කරලා සංසිඳන ගතියකට තලසුණා ගතියකටපත් වෙනවා. මේක අදුක්කම සුඛ වේදනාව ගියාට පස්සේ ඒක අපි මෙතෙක් තිබෙච්ච නොදැක්ක දෙයක්කට එළිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ බලනවා මනුස්සකම ලැබෙනකොට ඕක අනිවාර්යයෙන්ම ඒ ඒකට හම්බෙච්ච මේ පැකේජ් එක. මෙතෙක්ල් දන්නේ නැතුව හිටිය එක විතරයි තියෙන්නේ. සරුවචනස අපිට කියලා දුන්න නිසා හරි අල්ලගත්තා. ඊට අල්ලගෙන ගියාට පස්සේ ඒක නෙවෙයි අවසානය. ඒක අපිට අතරමැදර ජැතිය වගේ. ඒකේ ඉඳගෙන ඉවරලා මේ තුලක් තියෙනවා යම් යම් විදියට දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියලා මායාවක් තියෙනවා. මේකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ ලැබිච්ච අදුක්කම සුඛ වේදනාවත් ඒකට කියනවා නානත්ත් සංඤී ඒකත් සංඤී කියලා එක පද දෙකක් සර්වත්‍යයෙන් සඳහන් කරනවා. අතම්මේතාවේ තම්මේතාවේ කියන වචන දෙක සඳහන් කරනවා. නානත්ත් සංඥා කියලා කියන අදුක්කම සුඛයේ හිතිය සැප ගැන අපේක්ෂාවක් තියෙනවා. දුක නොවේවා කියන අපේක්ෂාව තියෙනවා හිත නන්නත්තරයි. නෑ මේකමයි මේකමයි මට ඕන කරන්න කියලා අන්තරාවර්තී වෙනවනම් ඒකට කියනවා ඒකත් සංඥාය. ඒකත් සංඥාවේ ඉඳලා ඉතින් සෑහෙන දෘෂ්ටිය පිළිබඳව භවනා දැනුම හෝ බුන්දෙමේ දෘෂ්ටියක් තියෙනවා. ඒක හරි අමාරු. ඒක තමයි අපි මේ ගන්න හදන්නේ. කල්යාණ මිත්‍රෝ දැක දැක නොසැලෙන මිනිස්සු දැක දැක ඒකයි ගන්න හදන්නේ. ඒක ভাইබ්‍රේෂන් එකක්. ඒකට ගියාට පස්සේ අදුක්කම සුඛයේ තියෙන මේකට ගත්තට පස්සේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා. නතර කිරීමක් නෙවෙයි මම කියන්නේ. මේ තුලින් මේකෙන් ඇති වෙන තම්මේතාවය මම මම ඇති කරගත්තා. මේක මගේ දෙයක් කියලා නම්බුකාර කරන්නේ මේක මං උපදින ඉස්සලා ලෝකෙ තිබිච්ච එකක්. මං මැරුණත් මේකේ තියෙන එකක්. වයසට යන්නේ ඒක. මේක තමයි ප්‍රകൃතිය කියලා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කිව්වට පස්සේ මේ වින්දනය මේ අනු නම්බු ගන්න යන්නේ. වින්දනය පොඩ්ඩක් ඈඩ් කරනවා. මම නෙවෙයි කියලා. අනාත්ම සූරිය මනන්ට අවේදිත පැත්තට වැඩෙනවා. ඒ වින්දනය කරන්නා මමයි ලබාගත් එක නමයි කියලා ක්ලේම් කරන්න යන්නේ. ඩිස්ක්ලේම් කරනවා. එහෙම නැත්නම් අතම්මේතාවයට යනවා. ඒක ඉතින් ඒ කියන්නේ අද ලෝකේ භාවනා ලෝකේ අඩුවෙන්ම කතා කරන වචන වගේක් ඔයතන තියෙන්නේ. මේ අතම්මේතාවේ එහෙම නැත්නම් ඔය ඒකත් සංඥාව අවේජිත තත්ත්වය කියලා. මොකද අපේ භාෂාව උත්ෙන්දි හරි අසරණ වෙනවා. අපි මෙතෙක් කිනාපු තර්ක භාෂාව අසරණ වෙනවා. ඒකට ආර්ය විවහරයට යන්න වෙනවා. ඉතින් ඒ ආර්ය විවහරේ නිස්සද්දකම තමයි තියෙන්නේ. සදා නොකර සිටීම තමයි තියෙන්නේ. මොකද ඒක සිද්ධ වෙන්නේ එකම මානෙක මම දැන් මෙතන කියන මානෙ විතරයි. ඒ කියන්නේ කුංචි ශේෂ්ඨයක සිද්ධ වෙන්නේ. මේක නම් අපිට කතා කරද්දී හැංගිනේ මිනිසුත් එක්ක කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මෙහෙම අඩු කරන අඩු කරන ඉස්සරහට යනකොට ඒ කවදා හරි අපි ජයග්‍රහණේ ලබන මොහොත එනවනේ. ජයග්‍රහණේ ලබන මොහොත එනකොට ලබන්න නැති වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙන එක නැති වෙනවා. ඒ නිසා තේරවාද සාසනයේ සෝෂල් සර්වේ ටෙක්නික් එකක් කරලා බලලා එක්කෙනෙක් කියනවා මෙච්චර කට්ටිය නිවන් දැක්කට කිසිම කිසි දවසක පාටියක් දාලා නැතිලු. මම නිවන් දැක්කයි කියලා පාටියක් දාලා නැතිලු එහෙම සන්තෝෂ වෙන පුද්ගලයා නෑ එතන. දැන් නැති වෙච්ච දවසේ තමයි ඒක සාක්ෂාත් වෙන්නේ. අනික හැම දෙයකම මේ සාමාන්‍යයෙන් ඩිග්‍රියක් හම්බුණත් අස්සාවක් හම්බුණත් අපි පාටියක් දානවා. මෙතෙන්දී අවේදිත භාවය කියලා කියන්නේ කවදාකවත් අපිට මේ සන්තෝෂ වෙන්න තැනක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඒ ඒ අයිතිවාසිකම් කතා කරන එක. මේක මමයේ කියලා උපදීකට ගන්න එක නැතිවීමම තමයි අවේදිත සුඛය කියන එක සඳහන් කරනදී මම හෙට උදේ වෙනකම් මම කතා කරත් ඔච්චර තමයි කියන්නේ. නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා මම හිතනවා අපි මෙතනින් නතර වෙනවා. හොඳයි අපි උදේ වරුවේ කතා කරගත්ත විදිහට දලාමාර ඉඳලා එකමාර වෙනකන් අපි විවෘත ධර්ම සාකච්ඡාවක් සඳහා කාලය වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් අපි මෙතනම කීප වතාවක් රැස්වලා පුරුදු වෙච්ච නිසා පළපුරුදු ඇත්තෝ තම තමන්ගේ ප්‍රශ්න ලිඛිතව ඉදිරිපත් කරලා තිනවා. කෙසේ නමුත් මම ආරාධනා කර තිනවා කාට හරි සභාවේ මේ අවස්ථාවේ ප්‍රශ්න මතු කරන්න හෝ ප්‍රකාශන තියෙනවා නම් කතා කරගන්න. ඉතින් අපි එතකන් පුළුවන් තරම් මේ ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ ලොකු කොලේ හින්දා මම ඒකම ගත්තා ඉස්සලා. ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී සිත අරමුණේ පිටතට විසිරී යාම දැනගත හැක්කේ දැනගත හැක්කේ සිතුවිලි බොහෝ දුරට ගිය විටයි. එවිට මෙනෙහි කිරීම සිදු කර මූලික අරමුණට ගෙනීම සිදු කරමි. බොහෝ පරියංකවලදී මේ අත්දැකීම විඳ ගැනීමට සිදුවේ. සමහර පරියංකවලදී ආනාපානීය ප්‍රියමනාපව බොහෝ වේලා අරමුණේ එල්බගෙන සිටීමට හැකි වේ. බොහෝ පරියංක සිතුවිලි බාධා වලට යට වේ. මේ தত্ত্বය පිළිබඳව උපදේශයක් දෙනමින් කරුණා නිලා සිටිමි. මේ தত্ত্বයන් යටතේ දෙක යටතේ භාවනාව අවසන් කරන විටද පිටද පරියංකයේ අසාර්ථක වූත් වඩ වඩා සහාවත්ව අරමුණේ හිත රඳවා ගැනීමට තත් කරමි. සාර්ථක වූ පරියංකයක් අවසන් කරන අයුරු පිළිබඳව උපදෙස් දෙනමින් ඊට ඕනෑකම නිලා සිටිමි. ඔබ වහන්සේ විසින් හැකි සංඥා වඩා ගැනීමට අප වෙත දෙන ලද උපදෙස් අපගේ භාවනා ඊටාම භාවනාවට ඊටමත් උපකාරී වන බව පින්දීමෙන් යුක්තව සඳහන් කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ මම හිතන්නේ සභාවක ඉන්න ඕනම කෙනෙකුට වගේ අදාළ වෙනවා. ඒ මොකද අපේ හිත බොහොම මේ හරියට නන්නත්තරයි. හැම වෙලාවෙම මේ හිතවිලි දිගේ දුවනවා. කෙසේ නමුත් ඒක මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒ භාවනා ස්වභාවයේ හැටි නමුත් සතුටු වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ හොඳට වර්ණකලා තියෙනවා. ප්‍රශ්නේ හොඳට ඉදිරිපත් කළා තියෙන නිසා කවුරුත් වෙනුවෙන් අපිට වෙලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේක ප්‍රශ්නයක් උනේ අපි භාවනා කරන නිසා විතරයි. නැත්නම් මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේක තමයි ස්වභාවය. මේ ස්වභාවය අපි දන්නෙත් නැහැ. කොච්චරක් හිත නන්නත්තර වෙනවද කියලා දැනගන්නේ අපි කවදා හරි හිත කීකරු කරන්න හදපු දවසේ තමයි. එදාට පේන්න තියෙන්නේ මේක මෙච්චරම අකී කරුද මෙච්චරම නොසන්ඩාලද කියලා. නමුත් ඊටත් වැඩිය නොසන්ඩාලයි මේකට උත්සාහ නොකර ඉන්න කාලේ. ඒ නිසා මේක භාවනාවේ ප්‍රතිඵලයක් විදිහටයි බාර ගන්න වෙන්නේ. හැබැයි බලාපොරොත්තු වෙච්ච හොඳ ලස්සන මිහිරි පිටුව ප්‍රතිඵලයක් නෙවෙයි අනිවාර්යයෙන්ම පිළිගත යුතු ප්‍රතිඵලයක් විදිහට බාර ගන්න නිසා විපස්සනා භාවනාවේ පළවෙනි ප්‍රතිඵලය තමයි හිත කීකරු නෑ කියලා දැනගන්නේ. මේ තමයි අනාත්ම ලක්ෂණය පළවෙනිම ලකුණදී මේක පිළිගන්න කවුරුත් කැමති නෑ. ඒක තමයි කියන්නේ ආණ්ඩුමට්ටු කරන්න බෑ, කීකරු කරන්න බෑ, කිව්ව දේ ආන්නේ නෑ, අධිකාරී ශක්තියක යටතේ නෑ. ඒක අපි සාමාන්‍යයෙන් අනාත්ම භාවය විස්තර කරන්නේ මේ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ ඒ කියන්නේ ධර්මයේ තියෙන ගැඹුරුම විස්තර කරනකොට සර්වඥාන්ද විස්තර කරන්නේ අනාත්ම ලක්ෂණය අනාත්මතාවයේ චත්තාලීසාකාර භාවනාව කියන එකේ දුක්ඛ ලක්ෂණ 25 ආකාරයට විස්තර කරනවා අනිත්‍ය ලක්ෂණේ දසාකාරයකට විස්තර කරනවා අනාත්ම ලක්ෂණේ පස්සාකාරයට විස්තර කරනවා මේ පහ පෙන්වන්නේ මේකේ අනාත්මය විතර අපිට හුරු වෙලා තියෙන්නේ. නමුත් ඒකට සමාන පරියාය වචන තමයි අනත්තතෝ, තුච්ඡතෝ, රිත්තතෝ, ශුඤ්ඤතෝ, පරතෝ. අනත්ත කියලා කියන්නේ ආත්මයක් නැහැ, හරපද්ධතියක් නැහැ. ඇතුලේ ගන්න කියලා මදයක් නැහැ. ද්‍රවයක් නැහැ. මේක හැම එකම මේ වාෂ්පීකරණ වෙන සුළු දෙයක්. අනත්තතෝ. තුච්ඡතෝ කියලා කියන්නේ මේක වෙන් කළ වෙන් කළ බැලුවොත් අපි ඔය මුතු බෙල්ල මේ දිය කුණු කරලා දිය කරලා හොදන්න ඕනේ මුතු ගන්න ගන්න. අමුතු බෙල්ලෝන් ඇර කරලා මරලා ලියෙන්න තිබ්බට පස්සේ ඒක දිය කරලා කෝණියක ගහලා හොල්ලලා හොල්ලලා ගන්නකොට මුතු වැඩ තියෙනවා නම් ඉතුරුන අනිත් ඒවා මස් ඔක්කොම දිය වෙනවා. මස්සට නැත්තම් අත ගන්න වෙලා තියෙන්නේ අර කුණු මස තමයි. මේ සමාජ මැණික් එහෙම නොතිබෙනවා. හැමදෙම මුතු බෙල්ලගේ මැණික් නැහැ. ඉතුරු වෙන්නේ අන්තිමට ඉච්චර තමයි. ඉතින් අපි මේ හොදලා හොදලා බැලුවොත් අන්තිමට අපිට මුතු හම්බ වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ මුතු බෙල්ලගේ කුණු වෙච්ච මස් ටික තමයි. තුච්චම තමයි. මේක ඇතුලේ මැණික්වත් හඳුන්වත් රත්තරන්වත් මොකක්වත් ඇතුලේ නැහැ. පතගාල බැලුවොත් පේන හරියක් පේන්න තියෙන්නේ කෙලෙස්ම තමයි. ඒක හැබැයි පිටින් ඔපේ දාගෙන මේක ලස්සනට කියුටෙක්ස් ගහලා ලිප්ස්ටික් ගහලා අඳලා নানা ආකාර දේවල් කරුවට ඔය සේරම කියන්නේ පොඩි සිවිය විතරයි. ඔය සිවිය විඳලා බල ඇතුළට ගිය ගමන් අර මේ කවුද යක්කඩුවේ අපේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ බණ කියනකොට උන්වහන්සේ කියනවලු මේ අනේ මේ ආසු බාසුර ගැන කතා කරනවා. පසුබ කරනකොට මේ විශ්වවිද්‍යාලෙනි ඒ සාංශය වැඩ කෙරුවේ බොහොම ඒ කියන්නේ ප්‍රඥාන්දු කෙනෙක් මේන්න මේ බණ අහන්න ඇවිල්ලා ඉන්නේ ඉස්සරහින් නෑම්බිය කරන කන පිට දැම්මොත් එහෙම වල්ල එලවන්න කෝටුවත් යහින්ද වෙයි කියවනේ. ඒ හොඳ පිට දාලා ඉන්නකොට නම් පිටිපස්සේ එලවනවා අනික් කට්ටිය. කන පිට දාලා ගත්තොත් ඔය තියෙන මේ අංගෝපාංග ටික එළියට ආවොත් බොකු බඩවැල් ටික අනම්මනන් ටික බලන බලන කෙනා වමනේ කරා. බල්ලෝ එලවන්න කවුරු හරි කියන්න වෙයි. එතන තුච්ච දෙයක් මේක ඇතුලේ තියෙන. ඒකට මේක උපදාලා ගත්තට පස්සේ රූප සුන්දරීට ගන්නවා, රූප සුන්දරාට ගන්නවා, নানা ප්‍රවිකාර තියෙනවා. ඒ නිසා ඇතුලෙන් මනෝන අනත්තයි තුච්චයි. රිත්යි කියලා කියන්නේ අන්තිමේ ශක්ති ටිකක් විතරයි මෙතන තියෙන්නේ මොනම මේ මේ substance දෙයක් කියලා ගන්න දෙයක් නැහැ. විදල කපාන කපාන කොටකට කොටාන කොටාන කියලා බලනකොට මට ව්‍යාපෝතීජෝ ආයෝ කියන ධාතු ටික හම් වේ ධාතු ටිකත් අඩු කරලා බලනොත් නිකන් ශක්තිය විතරයි ශක්තිය කියලා කියන්නේ ඒක මේ ද්‍රව්‍යයක් බාටපත් වෙන්නේ නැහැ ශක්තියක් සහ ද්‍රව්‍යයක් අතර ලොකු ඉරක් ඇඳගෙන ඉන්නේ අපි මෙතෙක් කල් දෙයක් ශක්තියක් වාටපත් වෙනවා ශක්තියක් දෙයක් වාටපත් වෙනවා ක්වොන්ටම් කියන වචනේ නැම ওই දෙක මැදට තමයි ඒ ශක්තිය ටිකක් එක තැනක නිකන් මීමැස්සෝ ටිකක් එක තැනක කරකැවෙනවා වගේ බලාකුලක් පිටු වෙනවා වගේ ඒ ටික එකතු වුණාට පස්සේ බලාකුලක් වෙනවා පිසුනාට පස්සේ නම් වාතයේ තියෙන සාමාන්‍ය තෙතමනේ බවටපත් වෙනවා මීමැස්සෝ ටික ඔක්කොම එකතු වෙච්චාම වදයක් කරනවා විසුණුනහම නැහැ ඒ වගේ ශක්තිය එකතු වෙච්චාම අපි ක්වොන්ටම් එකක් කියලා කියනවා ඒකත් තව පිටු වුණාම දෙයක් වඩපත් වෙනවා. ඇත්තට සරුවචනාසි කියන්නේ මේකේ දෙයක් ගන්නව දෙයක් නැහැ තියෙන ශක්ති විතරයි. ඒ නිසා කොච්චර අපි කියන ආත්මය කියලා රූප පැත්ත ගත්තත්, නාම පැත්ත ගත්තත් රික්තයි. රික්තකේ කියලා කියන්නේ වැකියුම් එකක් මේකේ තියෙන. හිස්තනක් මේකේ තියෙන. ඊගාට පරතෝ මේක අනුංගේ දෙයක් වායි කියලා කියනවා. Tamanne අයිති දෙයක් නෙමෙයි. අනත්තතෝ රික්තතෝ රික්තතෝ පරතෝ තවත් වචනක් කියනවා. අනත්තතෝ තුච්ඡතෝ රිච්ඡතෝ පරතෝ මේ හැම වචනයකම පෙන්ලා දීලා තියෙන්නේ ඔය හිතවිලි ගත්තාම ඒ හිතවිලි දිහා බැලුවොත් අපි සුන්දර වැඩක් කරන්න හදනවා හොඳ වැඩක් භාවනා කරන්න එතකොට හිතවිල්ලකට යනවා ඔය හිතවිල්ල කාදාව හොඳ එකක් නෙවෙයි නන්නතර හිතවිල්ල එක්ක රාගේ එක්ක ද්වේෂේ එක්ක මොහේ ඔක අරගෙන බැලුවොත් හොඳ දෙයක් නැහැ ඊට පස්සේ ඒක ඇවිල්ලා කරන්නේ තර ආනාපානේ පවත්තන තියෙන සතියත් කඩන එක නමුත් අපිට කවදාකවත් අපි සංසාරෙ මෙතෙක් කල් කෙරුවේ මේ හිතවිලි වලට පොහොර දාන එක නේ හිතවිලි වලට අවශ්‍ය විදිහට ජීවත් වෙන එක නේ මගේ මතයට මට ඕන තාලෙට ඉන්නනේ අපි මේ පොහසත්කම් නම්බුකාරකම් සේරම කරන්නේ. ඒකෙන් කරන්නේ මේ හිතවිලි නන්නත්තර වෙන එකයි හිතවිලි හිතුවක්කාර වෙන එකයි හිතවිලි නාස්ති වෙන එකයි. එක දවසේ ගිහිල්ල වල ආනාපානට දාලා ඉවරලා මේක හරියන්න ඕනේ මේක ගොනුයන් කියලා කිව්වට වෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානෙ කෙරීගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා සමහරෙකුට මේ කියනවා සමහරෙකුට කායික වේදනාව එනවා සමහරෙකුට සද්ද නිසා බාධා වෙනවා එතකොට වෙන්නේ අර ආනාපානෙ මේ යනකොට වැටෙනවා යනකොට වැටෙනවා වැටෙනකොට අපිට තියෙන මේක අහන්නේ කොහොමද නොමැටි යන්නේ කියලා ඒකට උත්තර දෙන්න බෑ මොකද එහෙම දෙයක් එහෙම නිත්‍ය ස්වභාවයක් මේ බුද්ධ ආගමේ නැහැ ආගමේ නැහැ ධර්මේ නැහැ අපිට පුළුවන් මෙච්චරම නොවැටි ඉඳලා නැත්නම් ආනාපාන ක්‍රගෙන යනකොට හිතවිලි වලට වැටෙන එක ප්‍රශ්නයක් නම් පැටීම අඩු කිරීමට උපක්‍රම කිත හැකි. එක තමයි බය අරින්න ඕන. බය අරිනවයි කියලා කියන්නේ ආනාපානෙට අරමුණට හිත දානවා. ඒක මම හිතන්නේ කාටවත් තේරෙන්නේ. ආනාපානෙ කරගෙන යනකොට හිතවිල්ලකට ඇවිල්ලා ඒක දැනගන්නකොටම ලැජ්ජ වෙලා හිත ආපහු එනවනම් තමන්ගේ අරමුණට හිත පිට ගියේ නෑ කියලා හිතාගන්නයි කියලා කියනවා. ඒක ලොකු කීකරුකමක් කියලා හිතාගන්න වෙනවා. ඒ නිසා යම් විදියකට ගන්න බැරි තරම් රාගෙන් රාගෙට ද්වේෂෙන් ද්වේෂෙට ගියොත් තමයි අපි පරදී. එතකොට තමයි අපිට මේ සතා කීකරු නැති වෙන්නේ. යම් වෙලාවකට ආනාපාන භාවනා හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන හෝ එදිනදා වැඩක් කරගෙන ඉන්නකොට පිට පිට යනවා. පිට ගියාට පස්සේනේ අපි දන්නේ දැනගත්ත ගමන් ලැජ්ජ බය ඇති වෙලා ආපහු අරමුණට එනවනම් මේක බාර ගන්න කියනවා මෙතෙක් කරපු භාවනාවේ ලොකුම ප්‍රතිඵලය. එහෙමනම් ලකුණු කපන්න එපා. විකටෝ මානපන තිබ්බ ගන්න හිත සන්තෝෂ කරගන්නයි කියන. මේක හුඟා කිව්ව ඒකට වැටෙනවා. මේ කියන ප්‍රශ්නේ හුඟක් හරි ඒකට වැටෙනවා. එහෙම නෑ සමහර වෙලාවට ආනාපානි කරනවා පිටිවිල යනවා වරෙන් කිව්වට එන්නේත් නෑ. එයාට ලැජ්ජා හිතෙන්නේත් නෑ. අර රාග අරමුණක් දිගේ, ද්වේෂ අරමුණක් දිගේ නැත්තම් දිගට යනවනම් අපිට ඒ හිතවිල්ලේ අන්තර්ගතය අල්ලන්න පුළුවන් වෙනවා. මේක රාගද, ද්වේෂද, අනාගතද අතීතද මේක නතු වීමක්ද ප්‍රතික්ෂේප කිරීමක්ද කියලා පිටිපිලි ආරේ අල්ලගත්ත දවසට තමයි මම කවුද කියන ප්‍රශ්නෙට අපි ඉස්සෙල්ලාම උත්තර හොයන්නේ. දැන් මමයා කියලා කියන්නේ ෘචර්චිකක් ටිකක්. මම කියලා කියන්නේ මගේ මනාප ටිකක්. ඒ මනාප ඉබේ පැන නගින හිතවිලි තමයි හොඳටම ලියවිලා තියෙන්නේ. එයා විහිං එයා ඉස්මතු වෙලා යන හිතවිල්ලේ මම යාගේ මනාප මම යාගේ අමනාප මම යාගේ ගති ලක්ෂණ පේනවා. ඉතින් අපි වැඩක දාගෙන ඉන්නකොට බලවත්ම හිතවිල්ල බලවත්ම චරිත ලක්ෂණය බලවත්ම රුචිය ඇවිල්ලා පහර දෙන්න පටන් ගන්නවා. පහර දෙන්න පටන් ගන්නකොට අපි දැනගන්නවා උඹ පාරෙන් පිට පැනලා තියෙනවා. ආ එතකොට මෙයා යනවනම් එයා ඇත්තට බලවත් නැහැ. හිත එනවා. නෑ යන්නේ නැහැ. නිතර නිතර එනවනම් ඒකෙන් අපිට මම කියන්නේ කවුද? who am I? මම කියන්නේ කවුද කියන ප්‍රශ්නේ දැනගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරනවා නේද? ඒක නොවිය යුත්තක් කියලා හිතනවා අපිට කවදාකවත් දැනගන්න හම් වෙන්නේ නැහැ. මමයා කවුද කියලා. ඒක නිසා චරිත ලක්ෂණ දැන ගැනීම එහෙම නැත්නම් පෞරුෂත්වයේ දැනගැනීමේ මේ රෝග නිర్ణය කරන මේ ඒ කියන්නේ ECG graph එක වගේ තමයි ඒක. ECG machine එකට දැම්මට පස්සේ graph එක ආවට පස්සේ දොස්තර බල්ලා කියන්නේ මේක සාමාන්‍ය හෘද වස්තුවක්ද නැද්ද කියලා. නැත්නම් EEG ගත්තත් එච්චරයි. ඒ graph එක තමයි හිතවිලි පෙන්වන්නේ. ඒක නිසා හිතවිලි දවසක ආනාපාන කරන ගමන් හිතවිලි කිබේ වෙන දෙයක්. ඒ එනේන හිතවිල්ල තියෙන වඩා රාගයක්. එන අපි රාග චරිත කියනවා. වඩාම ද්වේෂයක් ද්වේෂ චරිත කියනවා හිතවිලි බහුලයි විතක්ක චරිත කියනවා විස්තර හොයනවා නම් මේ මේ ඇනලිටිකල් මේ විමර්ශන චරිතය කියනවා. ඉතින් අන්නේ ලකුණ මේ ඩෙන්ටිටි කාඩ් එකක් බැලුවා වගේ. එතන තමයි කණ්ණාඩියකට මූණ ඔබලා කණ්ණාඩියෙන් තමයිගේ ප්‍රතිබිම්බය ගත්තා වගේ මේ රූපෙන් අල්ලන්නේ. හිතවිල්ලෙන් අල්ලන්න පුළුවන්. ඒක මේ විපස්සනා පැත්තේ විතරක් අත්විඳින්න පුළුවන් අත්දැකීමක්. අනික ගොල්ල සමතේ කරනකොට හිතවිල්ල දෝෂයක් විදිහට නෙමෙයි. වැරද්දක් විදිහට. දෝෂයක් විදිහට දකිනවා. ආනපානෙම මේ විපස්සනාදීම කරන්නේ. ඒතර ක්‍රම දෙකක් මම දැන් කිව්වා එකක් තමයි පිටිවිල්ලෙන් හානියක් කළා නැත්තම් නාව ගන්න ගණන් ගන්නවා. දෙක තමයි පිටිවිල්ල ආවනම් ඒකේ ආරයක් පෙන්නනවනම් හැඩතලයක් පෙන්නනවනම් අඳුර ගන්න බොහෝ වාරයක් ඇසුරු කිරීමෙන් වෙනවිදි කියන හිතිරිත එක යාළු වීම. තුන්වෙනි එකක් තියෙනවා මේ අපි දැන් කොළඹ ප්‍රධාන වීදියේක වගේ තැනක ඇවිදින්න ගියොත් අපි දන්නවා මේ පාර මහ ජනතාවට පොදු පාරක් අපිටත් යන්න ඕනේ. ඉතින් යනකොට ඉස්සරහට එන මිනිස්සු වගේක් ඉන්නවා. අපි යන දිහාට යන පිරිසක් ඉන්නවා. ඒ කට්ටියට යන්න ඕන තැන තියෙනවා. මට යන්න ඕන තැනකුත් තියෙනවා. ඉතින් මම මේ යන්න ගියාට යන්න රෑ. පාරේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සෙක් ඉස්සරහට මෙනවා. අර ආපැත්තේ යනවා. මෙහා මෙහෙන් යනවා. මෙහෙන් ඉස්සරහට යනවා. ඉතින් අපි හිතියොත් එහෙම කොයි වෙලාවකරි මේ මිනිස්සු ඔක්කොම ඉවර වෙනකන් අපේ දැනට යන්න එහෙම යන්න හම්බෙන්නේ නැහැ. අපි මේ රාජකීය පවුලකින් ඇවිල්ලා අපිට රෙඩ් කාපට් දීලා ස්කොට් දෙන්න කවුරක්වත් නැහැ. අපි නිකම්ම සිටිසන් ජෝන්. නිකම්ම නිකම් මනුස්සය. ඒ නිසා අපිට තියෙන්නේ මොකද අර අහම්බෙච්ච ටිකේ අනේ එකයි තියෙන්නේ. වෙච්ච අඩිය දෙක තියන්න. කියනකොට එතන ඉඩක් එනවා. එතකොට මිනිස්සු එනවා මූණට වගේ. නමුත් හොඳට දැනගන්න ඕනේ මේ මිනිස්සු අපි හම්බෙන්නේ නෝ නෙවෙයි. මිනිස්සු වෙන කොහෙද යන ගම. නිකම්තර කියලා තමුසේ මොකට තමයි මූණට ආවේ කියලා අන්න රත් වෙන්න බෑ. තමුසේනේ ආවේ මයි ළඟට ගියායි. මේ මිනිස්සු අපි හම්බෙන්නේ බෑවිලා තියෙන්නේ. ඇත්තටම හිතවිලි අපි හම්බෙන්නේ නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. කොහෙද යන ගමන එකම වීදියේදී හම්බ වෙලා. ඒක නිසා දැනගන්න ඕනේ අපි රාජකීය පවුල් වල නෙවෙයි අපිට නෑ ඉස්සරහින් ස්කෝට් කරන්න කවුරු හරි මේ අනපාරේ හම්බ වෙනවා එව්වටත් එක්ක හැප්පි හැප්පි ඉන්න නැතුව පුළුවන් අඩිය තියන්න වෙන විදිහට කියනවනම් හිතවිලි පවතින අතර කියනකොට මම හිතන්නේ පටලවා ගන්නේ නමුත් කරනකොට ඕගොල්ලෝ දිනනවා හිතවිලි පවතින අතර ආනපානේ පොඩ්ඩක් බලන්න තියෙනවා එතකොට වැඩි බෙල්ල ආනපාන තියෙනවනම් හිතවිලිත් තියෙනවා ඒ කිය ඒගොල්ලෝ ඒ පාරේ ගියාම අපට මොකෝ ලංකාවේනේ ට්‍රැක් වෙනස් කරලා නැතු පිටට වල ස්පීඩ් ට්‍රැක්ස් එනවා. ට්‍රැක්ස් තුනක් හතරක් තියෙනවා. කොච්චර සෙනඟ තිබ්බත් Tamange ට්‍රැක් එක යනවනම් ඇක්සිඩන්ට් වෙනවා. ඒ නිසා සෙනඟ ඉන්න වීදිකේ ඇවිදිනවා කියලා හිතාගන්න. ආනෙම කරනකොට මේ හිතවිලි ආවට ගණන් ගන්න නැතුව ගියාට පස්සේ අපේ ඥානරම සානන්සේ වචනයක් අඳුන්ලා දීලා තියෙනවා විතක්ක විජේ කියලා වචනයක්. විතක්ක කියලා කියන්නේ හිතවිලි. විතක්ක විජේ කියලා කියන්නේ හිතවිලි නැතිවීම නෙවෙයි. තිබුණට ගණන් නොගෙන යන්නේ. හිතවිලි කොච්චර තිබුණත් Tamange ආනාපානේ කරන්න පුළුවන් නම් ඒකට කියන්නේ විතක්ක විජය කියලා. ඒක හැබැයි එන්නේ නෑ වේදනා විජය කරන්න නැතුව. ඉස්සෙල්ලාම ආනාපානේ අල්ල ගන්න ඕනේ. ආනාපානේ අල්ලගෙන වේදනා මැද ආනාපානේ ගෙනියනවා. ආන් මේ දෙක පැන්නට පස්සේ එනවා විතක්ක විජය කියලා අවස්ථාවක් විතර්ක මැද ගෙනියන එක. ඒක හරියට කියනවා නම් වෙන දැනකින් උපමාවක් කරගෙන කියනවනම් සරුවචනංශ සඳහන් කරනවා මේ මේ වගේ නගරයක මේ ප්‍රචාරයක් යනවා ඇඩ්වර්ටයිස් කරනවා ජනපද කල්යයන් වෙනවා ජනපද කල්යන්නේ නැතුමට සහ වැයීමටයි රූපෙණි ලස්සනයි නිසා ජනපද කල්යයන් අද අවල් තැන නටනවායි කියලා ස්ටේජ් එකක ඉතින් ඒකට මිනිස්සු ඔක්කොම ධම්රි වේනවට වැඩි යනවනේ එතෙන්ද ඒක ඉතින් ස්වභාවෙනේ ඉතින් එතෙන්ද ගියාට පස්සේ රජ්ජුරුවත් රජ රජ මිදුලෙලු කරන්නේ. ඒතකොට රජුරෝ කියනවලු එදාට මරන් දින්න මිනිස්සේ සද්දුරන්ට සැකයිලු මේ මිනිස්සයා වැඩි කාර්යයද නැද්ද කියලා මත රාජ උදහසට ලක් කරනවා. ඒකට දන්නවමත් වෙනවලු මේ මිනිස්සු දැන් ඇවිල්ලා නටනවා. මේ මිනිස්සයා නටනවා. ඒකට ඔක්කොමලා ඉතින් ඒ අනුව ප්‍රීති කරනකොට අර මිනිස්සගේ ඔළුවට තෙල් කලයක් තියලා කියනවලු මේ තෙල් කලේ කඳුලක් හරි වතුරක් කඳුලක් හරි වැටුනොත් උඹ බෙල්ල ගහලා දානවා කියලා පිටිපස්සේ ගහලා යවනවා. ඊළඟ සෙනඟ වැදින් ඵලයන් කියනවා. යනපද කල්යاني යනව නටන සෙනඟ මැද කියනවලු ඔඩියෝ තෙල් කලයක් පුරවලා තියලා කඳුලක් හරි හැලුනොත් උඹ බෙල්ල ගහලා. ඒකට පුළුවන් වුණොත් ඒකට යන්න උඹට අබේ දෙනවා කියලා. අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ මේ ශබ්ද මැද, වේදනා මැද, හිතුලි මැද ආනාපානේ වට්ටන්න නැතුව ගෙනියන එක. ආනාපානේ වැටෙනවා ආයෙ ගොඩ අරගෙන වගේ අර බාධක ජීවිත අංගිකුට දිනවනම් අන්තිමට ඒක නිකන් ලෝකේ අපිට තියෙන හොඳම විනෝදාංශය බවට පත් වෙනවා. ඔක්කොම අවුල් පාස මැද ආනාපානේ ගෙනියන එක. ඉතින් එතකොට අර සුබෝධාරාමේදී මම ඉතින් සින්දුවක් කිව්වා ඔක තේරෙන්නේ. අනවරෙන් අපි පොරොන්දුවක් දෙන්න ඕනේ. අද වචින් ඔබ යුද්ධ බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ. කොච්චර හිතේලියාවත් වේදනාවක් සද්දාවක් මම ඔබ අමතක කරන්නේ මම ඔබත් එක්කමයි කියලා ආනාපානෙ පොඩි ඒ කැන්ඩයක් දෙන්න ඕන වටන් ගන්නවා. අන්තිම ගන්න ආනාපානිය අපි අමතක කරලත් නැහැ. අපි ආනාපානිය අමතක කරුවේ නැත්තම් හිතවිලි නිකම්ම පචය. හිතවිලි නිකන් ඇටි හැලිලා යනවා. කුරුවල් වෙලා යනවා. ආනාපානෙත් එක්ක යන එකයි තියෙන්නේ. ඒ නිසා මෙයා යාළුවා කරගන්න. අපි කියන ආනාපාන සරණ යන. ආනාපානෙමයි හිතවිලි ආව සද්දාවත් වේදනාවත් නැගිටපු ගමන් මං ආනාපානට යනවායි කියලා ගණන් ගන්න නැතුව ඉන්න හැටි ගණන් නොගෙන ඉන්න. ආනව හිතවිලි ආවනේ එයාගේ චරිත ලක්ෂණ බලා ගන්න. තුන්වෙනි එක තමයි අර සින්දුව කියන්නේ. ඔච්චර කිරුවත් මම උඹව අමතක කරන්නේ නැහැ පුතේ. යන්. මම කවදා හරි වෙන්නේ මොකද්ද ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ආනාපානෙත් එක්ක වෙලා වැඩි වෙලා ඒ නැගිටතර පස්සේ තමයි ජයග්‍රහණයක් ඇති වෙනවා මේක මම හදා ගන්නා මිසක්කා සුභාචින්තනයකින් හරි බෝධි පූජාවකින් හරි පතල හරි පිනකින් හරි කරන්න බෑ මේක. දැකලම කරන්න ඕන එකක්. කිචිවිලි කවදාකවත් නතර වෙන්නේ නැහැ. එහෙනම් මූදායින්ට ගියාම රැළ නතර වෙන්න. මූ රැළ නතර වෙන්නේ නැහැ. අපිට ඔරුව දියත් කරන්න දින රැළ අඩු වෙලාව බලලා ඔරුව දියත් කරගන්න එකයි තියෙන්නේ. මැදට ගියාම රැළ ගාණක් නැහැ. ඒ නිසා ඒ ටික කරගත්තා නම් ඔය විතක්ක විජය කියන තැනට ආවනම් ඕක හොඳම දේ තමයි ඔය මේ විභාගයකට මුහුණ දෙන වෙලාව. විභාගයට මුහුණ දෙන්න ගියාම ප්‍රශ්න පත්‍රය දකින්නකොට මහා විශාල අවුලක් ඇති කරනවා. දැනුම කොච්චර දියුණුවත් ඒකෙන් පටන් ගත්තොත් කරන්න බෑ. ඉතින් අහන තියෙන ප්‍රශ්න පත්‍රය දිහා බලලා හොඳට ආනපානට හිත දාන්න. දැන් මම පස්සේ අර ඔක්කොම සංසිද්ධයි. එහෙනම් අපි ඉන්ටර්වියු එකට ෆේස් කරන වෙලාවදී අදිශියේ දයා බයනක ලෙඩක් ආවයි කියලා අපිට තක්කමුක්කු වෙච්ච වෙලාව වෙලාවක මරණයක් ආරංචි වෙච්ච වෙලාවක මහා සැලීලක් එනවා ඒක මේ සුනාමි වගේ. යනකන් දින පුරුදු කරපු ආනාපාන හිත දැම්මනම් අරක සංසිඳන ගතියක් එනවා. ඒ නිකාට පුතුරාගෙන එන බත්තලියකට සංසිඳන ඇල්ලතු ටිකක් දාන්න. දැම්ම වගේ මක්කාල යනවා. හැබැයි ඒ කියන්නේ ඉතින් මේ වගේ ටිකක් අර පුරුදු කරලා තියාගත්ත භාවිත මනසකට ඇත්තට මේකෙන් තමයි දැනගන්න පුළුවන් ඉන්නේ මට සත්‍යයක් තියෙනවද සමාධියක් තියෙනවද කියලා. දිනු වෙනකොට දිනු වෙනකොට ඒක Tamanටම උපමානයක් වෙනවා, ක්‍රයිටීරියනයක් වෙනවා. වැඩේ හරියනවද නැද්ද කියලා බලන්න. ඒ නිසා පිටිවිලේ යතින් හැමදාම අපිව පරිේශණයට ලක් කරනවා. වේදනාවත් එහෙමයි. හැබැයි මේ ලොකු ස්වාමීන් පොතේ වේදනාව ජයගත්තට පස්සේ මේ විතක් වේදනා විජයට පස්සේ විතක්ක විජය සඳහන් කළා තියෙනවා. ඉතින් ඒක ඉස්සෙල්ලා පුරුදු කරන්න පුංචි පුංචි වේදනා මත කරගෙන යන්න. නීගා ප්‍රශ්නේ අවේදිත සුඛේ නිවන් සුඛේ සුවේ අතර වෙනස පහදා දෙනෙමින් ඉල්ලමි. ඇත්තම අවේදිත සුඛය කියලා කියන්නේ නිවන් සුඛයටම දීප පරයය නාමයක් තමයි. ඒක ඉතින් අර දැනට තියෙන වචනවල නැචාර්ත්‍යයෙන් පෙන්ලා දෙන්නේ. වේදිත දේවල් හොයන මිනිස්සෙින්ද මේකට විකල්පයක් තියෙනවා අවේදිතයි කියලා එහෙම නැත්නම් සංසාරෙට විකල්පයක් තියෙනවා නිවන කියලා. එහෙම නැත්නම් දුකක් තියෙනවා නම් වෙනස් වෙන හරි මතින් එන දුකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සැපක් තියෙන්න ඕනේ. මරණයක් කියලා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අමෘතයක් කියලා තියෙන්න ඕනේ කියලා. ඒ වගේ අවෛදිත සුඛය කියලා කියන්නේ නිවනට තමයි. ගරු ස්වාමීන් වහන්සේ කසින භාවනාවෙන් ප්‍රථම ධානය උපදවා ගන්න ආකාරය පැහැදිලි කර දෙනු මැනවි. මේක ඇත්තටම අමාරුයි මේ වගේ සාකච්ඡාවකින් කරන්න. මේ වැඩේට යනවා නම් ගුරුවරයෙක් යටතේ කරන්න. කසින භාවනා කරනවා නම් ගුරුවරයෙක් යටතේ කරන්නත් ඕනේ. මේ වගේ සාකච්ඡා කරන මොකද එක ප්‍රශ්නකින් එක පිළිතුරකින් කරන්න බෑ. ඒක අර මේ බෙහෙත් පන්තියක් දෙන්නා වගේ ගුණාගුණ බල බල බෙහෙත් වෙනස් කරන්න ඕනේ. ඒක නිසා මේ වයින හොඳම වැඩේ තමයි මේක කරන්න බෑ කියලා වගේ මන් දොස්සහය කරන එක බැරිම නෙමෙයි කරන්න පුළුවන් ඇති. නමුත් ලියවිච්ච පොත් නම් තියෙනවා. ඒත් මම වැඩි කැමති නෑ රෙකමන්ඩ් කරන්න මේ කසින භාවනා කරනකොට ගොඩක් වෙලාට හොඳම ක්‍රමේ නම් ආනපන සතියෙන් ධ්‍යානෙ වඩලා ආනාපාන සතියෙන් ධ්‍යාන ටික වශී කරගත්තට පස්සේ අභිභායතන කසින වශයෙන් ශරීරයේ කොටස් අරගෙනම කෙස් අරගෙන නිල් පාට, ඇස්වල තියෙන සුදු ඉංග්‍රීසිය තියෙන සුදු පාට, දත් ඇටවල තියෙන සුදු පාට, මුත්‍රාවල තියෙන කහ පාට, ලේවල තියෙන රතු පාට වගේ ත්‍රිතිස් කොටාසේ තුලින් ඇති කරගන්න වර්ණ කසිනේ අභිභායතන කසින වලට යනවා ඒක අරසකාරයි. නමුත් කෙලිම කසින භාවනාවට යනවනම් ඒක හුඟාක් කාලාවට කියනවා ගුරුවරයෙක් එකතු වෙලා කරන්න කියලා. හොඳ වැඩේ තමයි මෛත්‍රී භාවනාවෙන් හරි ආනාපානෙන් හරි ධ්‍යාන පුරුදු කරලා ධ්‍යාන වශී කරලා ඊට පස්සේ ඇති කරගත්ත වශීතාවෙත් තුලින් අර වගේ ඇතුලින්ම ඇතු කරගත්ත කසින හෝ ඒක නැත්තම් කසින මණ්ඩලයකින් කරතයි. එනිසා මේ වගේ මේ මේ වගේ දෙයකට කෙටි උත්තරයකින් સમાપ્ત කරන්න අමාරුයි. මේ තක්‍රකමන කරන්නත් අමාරුයි. ඒසෙම බලපානවා පරිසරය මේකට. පැහැදිලියම සමතේට සුදුසු මේ නිතර හැලහැප්පෙන්නේ නැති ඔපරේෂන් තියටරයක් වගේ ඔපරේෂන් එක හැටියට තියටරයක සුද්ධ වෙලා තියෙනවා නගේ මේකට හොඳම පිරිසිදු සප්පාය කරුණු ටික සම්බන්ධ වෙන්න ඕනේ නැත්නම් කසින බහන අමාරුයි කරන්න බෑ කියන්න බෑ කරන්න පුළුවන් නිසා මම මේ ප්‍රශ්නෙන් නම් මේ වගේ පොඩි උත්තර දෙන්න පෙළඹෙන්නේ නැහැ ඊගාට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඡන්ද විරිය චිත්ත මීමන්සායන සතර ඉත්පාදයන් භාවනාදී වඩන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා ඊටමත් යටහත් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම මේ භාවනාදී වඩනවද වැඩෙනවද කියන ප්‍රශ්න දෙක මුලින්ම තේරුම් අරගන්න ඕනේ සතර සතිපට්ඨානේ වඩනවනම් ඉදිරිපාද වැඩෙනවා. ඉස්සල දීපු ප්‍රශ්නේදී උත්තරයක් වශයෙන් මම සඳහන් කළා හිතවිලි බලවත් වෙනවා නම් ඒ හිතවිලි ආරය අල්ලගන්නේ කියලා. මට තියෙන අතීතයේ පිළිබඳ පශ්චාත්තාප හිතවිලි අනාගතයේ පිළිබඳ මේ විමසුම් සහිත හිතවිලි නැත්නම් තිගැස්ම සහිත හිතවිලි නැත්නම් රාගාධික හිතවිලි නැත්නම් ද්වේෂාධික හිතවිලි ආදි වශයෙන් ඒ හිතවිලි ස්වභාවය අඳුරගන්න පුළුවන් නම් අපේ චරිතය අඳුරත හැකියි. ඒ තුලින් තමයි මේ ඡන්ද විදියේ චිත්ත මීමන්සා කියලා කියන්නේ චරිත හතරක් තමයි. සමහරු ඡන්දේමයි ඡන්ද කියලා කියන්නේ සද්ධාව. සද්ධාවෙන්මයි කොච්චර වුණත් අරගෙන යන්න පුළුවන් ශක්තියක් Taman තුල තියෙනවා. වීර්ය කියලා කියන්නේ මෙනෙහි කිරීමේ ශක්තිය සක්මණෙන් ගන්න එක වීර්ය චෛතසිකේ. ඒක තියෙන ඇත්තෝ මේ විරියවතාන විරියවන්තෝ පන බික්කවේ කිං නාමන සිජ්ජති කියලා සරුවචන සඳහන්ගතන මහන්නේ වීර්ය ඇති කෙනාට මොනවද විනිවිද කරන්න යන්න බැරි. මොනවද පලාගෙන යන්න බැරි. මොනවද විනිවිදින්න බැරි කියලා සමහරු මේ චිත්ත ශක්තියම අරගෙන යනවා. මීමන්සා කියලා කියන්නේ විමසුම් නුවණ. හොඳට බලන් ඉන්නවා. එන දේ බලලා ලේෂිම තැනින් පයි. හදාන ගන්නවා වීකස්ම පොයින්ට් එක අල්ලනවා භාවනා කරලා එතනින් දාක්. මේ විදිහට විමසුම් නුවණ ඇති කෙනා ගැලවිඥාව ගැලවිඥාව ගන්නවා. කිසි දෙයකට හිත වට ගන්න අමාරු වෙලාවේ කරබන් නිකන් යනවා. පහසු හම් වෙච්ච වෙලාවේ ගහන ගහන ගහන ගහන යනවා. ඒ විදිහට චිත්ත ශක්තිය කියලා කියන්නේ කලින් වඩන ලද භාවනාමය සමාධිය. ඒක තියෙනවනම් අර වගේ මේ ඉස්සල ප්‍රශ්න සම්බන්ධ කරලා හිතුවේ එනකොට හිතුවේ එනකොට තමන්න පුළුවන් ඒ ආනාපානේ කියනවා හිතවිලි එන්න පටන් ගන්නවනම් අදිෂ්ඨාන කරන්න පුළුවන් මට මේ කලින් වඩලා ඇති කරගත්ත සමාධියකට පළවෙනි දිහාට එන සමවැදේවා නැත්නම් දෙවෙනි දිහාට සමවැදේවා කියලා අදිෂ්ඨාන ශක්තියෙන් හිතේ අරමුණකට දාගම මේ ධානයකට හිත දාගෙන අර කලබල මූද උනාට සහිත මූද පොඩ්ඩක් පන්න ගන්න පුළුවන්. කියන්නේ කලින් දිනු කරලද වශී කර ගන්නලද සමාධි ශක්තියක්, අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා. සමාධි ශක්තියක් කියනවා, චිත්ත ශක්තියක් කියනවා. ඒක මේ භාවිත මනසකින් ඇති වෙන දෙයක්. විමර්ශන බුද්ධිය සාජයෙන් එන්න පුළුවන්. වීරියත් මේ සක්මන් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් ගුරු ඇසුරෙන් කල්යාණ මිත්‍යාශ්‍රයෙන් ගන්න පුළුවන්. ශ්‍රද්ධාවත් ගොඩක් වෙලාවට මේ ජම්ම ගතියක් උගා කමාරු වෙනස්කරනද නමුත් මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා දැකලා ධර්මයේ සංඝයා ධර්මයේ ඇසුර කළ සංඝයා ඇසුර කරන සමහරුන්ට මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙන නිසා රාගයක් විතර නිකන් ඒක ටිකක් වෙනස් වෙන සුළු ධර්මයක්. ඒ නිසා ඇත්තටම අපිට වෙන්නේ භාවනා කරන යනකොට මේව වඩන එක නෙවෙයි. මම මේ හතරින් කොයි જાතියද අයිති වෙන්නේ කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒක සමානට ගුරුවරයාට අහු වෙනවා. නම් ගුරුවරු සාමාන්‍යයෙන් ඒක කියලා දෙන්න යන්නේ. ඒ ශිෂ්‍යයාටම තේරෙන්න තේරෙනකොට ඒ සද්ධාවෙන් යන කෙනා මුන්න දේ ආවත් එයා ඒ පැය ගන්න භාවනා කරනවා නම් මුන්න જાති තිබුණත් ඒ වෙලාව වෙන් කරනවා භාවනා කරනවා. වීර්යවන්තයා ඉඳගෙන මෙහෙදී නැතුණාට ප්‍රශ්නයක් නෑ යාට. එදිනදා වැඩවලදී හරි කමන්නේ වීර්යය අරගෙන පුළු පුළුවන් වෙලාවෙ කරනවා. විමර්ශන බුද්ධිය කියන එක නම් බණ අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට භාවනා කරනකොට short to the point. හරියටම තැනට තාලා තමයි කතා කරන්නේ. නිකන් මේ මොනද අතුරු පාරවල් වල යන අඩුයි හරියට අල්ලා ගන්නවා පොයින්ට් එක. ඊට පස්සේ අරගෙන යනවා. එයා හුඟක් වෙලාට අවස්ථාව ප්‍රයෝජන ගන්නවා. විමසුන්න ඕනේ. චිත්ත ශක්තිය කියන එක නා සමතුපූර්වංගම තමයි හුඟක් වෙලාට වැඩ කරන්නේ. සමතෙන් ගිහිල්ලා විපස්සනාට දාන්න. ඒ නිසා මේක මේ සර්වඥාන්සික ආනාපාන සති සූත්‍රයේ දේශනාවේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් ආනාපාන සතියේ වඩ සමා වෙන්න සතර සතිපට්ඨාන ආනාපාන සතිය වඩනවනම් එයා අනිවාර්යයෙන්ම මේ ඊතුරු irdipaada එතනින් ගාම සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය බල බොජ්ජං ඉන්ද්‍රිය බල ධර්ම වඩාගෙන බොජ්ජංග දක්වම අරගෙන යන ගතියක් තියෙනවා අනපාන. ඒ නිසා උනන්දු විය යුත්තේ නැත්නම් අපි අනුග්‍රහ දක්විය යුත්තේ අපි සලකා බැලිය යුත්තේ සතර සතිපට්ඨාන. සතිපට්ඨානේ වැඩෙනකොට ඉතුරු වෙවුවා නිකන් අර සැප වේදනා දුක වේදනා හුදුවට දැනගන්නකොට අදුක්කම සුඛ වේදනාව තේරෙන පටන් ගන්නවනේ. වැඩිපුර ඉන්නේ මේකේ කියලා ඒ වගේ තමන්ගේ චරිත ලක්ෂණ තේරෙනකොට මම අයිති වෙන්නේ මොන චරිතයද කියන එක අහුවෙනවා. ඒ නිසා මේක වඩන්න මහන්සි වෙන්න එපා. හැබැයි සැලකිල්ලක් තියාගන්න ඕනේ මට නිතරම මොන බාධාව දෙන්නේ. කොයි බාධාව ජය ගන්නද, කොයි විදිහට ජය ගන්නද මම දක්ෂ වෙලා තියෙන්නේ කියලා බලාන යනකොට තමන්ගේ ස්වභාවය එන්නේ එන්නේ එන්නේ එන්නේ ප්‍රകൃතිය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. උපමාවකට කියනවා නම් මේ පැලඹිච්ච වතුරකට මූණ ඔබලා බැලුවොත් ඡායාව පේනවා නමුත් කඩ කඩ වෙලා. ඒ වතුර කැළඹිලා නැතර වෙලා වතුර අඩු වෙනකොට හොඳට මූණේ ඡායාව පේන්න පටන් අරගන්නවා. කඩ වෙන්නේ නැතුව පේන්න පටන් අරගන්නවා. වගේ ඉස්සල පටන් ගන්නකොට අපේ හිත නිතරම කැළඹිච්ච වතුරක් වගේ. ඉතින් ඒකේ අපේ ඡායාව නොපෙනෙනව නෙමෙයි නමුත් අර බිඳිච්ච වීදුරුවක පේන රූපයක් වගේ කඩ වෙච්ච වතුරේ පේන රූපේ. නමුත් භවනා ටික දුරක් යනකොට යනකොට වතුර එක තලයට එනකොට ඒ තුල තමන්ගේ ඡායාව පේන්න පටන් ගන්නවා. ඒ නිසා ටික කාලයක් යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒක හැබැයි නැති උනායි කියලා ප්‍රශ්නයක් නෑ. හොඳ ගුරුවරයෙක් අතට නම් ඉන්නේ. ගුරුවරයා ඒක තේරුම් ගන්න වැඩ කරනවා. ඊගාව ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මානාපානසති භාවනාව පටන්ගත් පටන්ගෙන සංසිඳීමෙන් පසු හෝ ඊට පෙර කය අනිත්‍යයි දුකයි අනාත්මයි භාවනා කරන විට ටික වේලාවකින් කය නොපෙනී යනවා ඊට පසු සිත තිබෙන බව දනිමි හෝ සිත අනිත්‍ය දුක අනාත්මය කියලා භාවනා කරන විට ක්ලාන්ත ගතියක් වගේ දැනෙන නිසා ඉඳගෙන භාවනා කළොත් වැටි යා භාවනා නැතර කරන සිටිනවා. අට අනුකම්පාවට ආවාදයක් දෙන්නේ ඒ ක්ලාන්ත වීම නිවන අරමුණු වේ වෙන ක්ලාන්ත වීම නිවන අරමුණු වෙන බවයි අසහයත් වහන්සේ ප්‍රාර්ථනා බෝධිකින් නිවන් පතවි. මේකද වෙලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ දාන්න හදලා තිනවා මේ වාජනෙට. ඔකේ එන්න අරින්න. Taman හරියට දිගට ආනාපාන දිගේ කරගෙන යනවනම් ඒ යාන්තම් මේක සංසිද්ධියගෙන එනකොට අලුත් සංකල්ප මේකට දැම්මොත් ඉතින් අලුත් වෙනවා කලවම් වෙනවා නිකන් මේ දෙකට දෙතවර වෙනවායි කියනවා. ඇටකුණා වෙනවායි කියනවා. එනිසා මෙතන වෙලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මතු කරගන්න හදනවා. මතු වෙන්න ඇරෙන එක තමයි වඩා සෞඛ්‍ය සම්පන්න ක්‍රමය. සත්‍යපට්ඨාන සූත්‍රය වගේ ගත්තොත් කිසිම තැනක අනිත්‍යාන දුක්ඛ අනාත්ම භාවනාවක් මොකක්වත් නැත්තේ නෑ. ඒක පේනකොට දැනගන්න පුළුවන්. මෙන්න මේ මේ ආස්වාස ප්‍රස්වාස කියලා ගත්ත හුලම් රැල්ල එහෙම ස්ථිර හැඩයකට ආරයකට නෑ මේක නිතරම වෙනස් වෙන සුළු ගතිය තියෙනවා. ඒක නිකන් මේ වාෂ්පශීලී දෙයක් හැඩයක් ආරයක් නැති දෙයක් කියන තැනට යනකොට ඒක අනිත්‍ය ලක්ෂණය කියලා කියන එකට. අනිත්‍ය ලක්ෂණයට බය වෙන්නේ නැතුව අනිත්‍ය ලක්ෂණය අනුව ගියොත් අනිත්‍යනුපසන ඥාන පහළ වෙනවා. එතකොට අනිත්‍ය අනිත්‍ය කියලා කියනකොට මම අභියෝග කරනවා ඒ කියවන තුල ආනාපානෙ පාවා දෙනවා. ආනපන හිත හිටින්නේ නැහැ. එතකොට මොකද හිත ආරමුණු කරලා තියෙන්නේ වෙන දෙයකට. ඉතින් එපමණකින් අර එකලස නැති වෙනවා. ඒක නිසා මම සාමාන්‍ය උපදෙස් දෙන තාලයකට නම් කවදාකවත් ඒ වගේ මේ දේ වෙන්න කියලා අදිෂ්ඨානයක් හෝ ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. ධිකතුවම ගත්ත අරමුණේ ආනාපානයේම සතිය දිකට පවත්නවා නම් මේ ක්‍රමයෙන් එන්න පටන් අරගන්න. ඒක වෙන්න පුළුවන් අර හිත දෙතාවර වීම නිසා තමයි මේ ඒකාන්ත ගති යෝගේ පහළ නැති කියලා මං හිතන්නේ. ඒ නිසා උපදේශයේ වශයෙන් ආදනීය පැත්තෙන් කියන්න තියෙන්නේ දිගටම ආනාපාන සංසිඳනවා නම් කාය සංසිඳනවා හිත සංසිඳනවා නම් මෙතන ආනාපානේ නැති වුණාට ආනාපානේ තියෙනවා කියන සංඥාවෙන් ඒ මට්ටම දිගට ගියොත් මේ ස්වභාවික පිපීමක් එයි. පුප්පන්න යන්න හොඳ නැහැ. පුප්පනා යනවා. කේන්ති යනවා. පුප්පන්න වෙයි කියලා කියන්නේ. ඒ වගේ මේ භාවනාවට පුප්පන්න යන්න එපා. ඔය යන්න හරි. පහන යන පාරේ හදාන යනවා මිසක් ඒ එක එක දේවල් මේ හිත කන්ඩිෂන් කරන්න එපා. හිත දේවල් වලට යොමු කරවන්න යන්න එපා. මේ බැල යන හැටියට මැස්ස ගන්නවා වගේ ඔහේ ගත්ත අරමුණු දිගේම යනකොට හරීම ස්වභාවිකයි. ගරුතර ස්වාමීන් වහන්සේ චුල්ලසෝතාපන්න යනුවෙන් අදහස් කරන්නේ කවරහුද යමෙක් මෙම ආත්මයේදීම සෝවාන් ඵලය ලබා මිය ගියොත් ඊළඟ භවයේදී ඔහු අධිගමනයක් ලබා ඇත්තෙකු බව දනීවිද මෛත්‍රී නිතර මේ පහදා දෙයි පළවෙනි ප්‍රශ්නේ තියලා තියෙන්නේ අපි ওই චුල්ලසෝතපන්න කියන වචනේ සාමාන්‍ය ත්‍රිපිටකයේ තියෙන වචනයක් නෙවෙයි. සත්‍යවිසුද්ධි ක්‍රමයට විදර්ශනා ඥාන පෙන්නකොට ඒක සත්‍යවිසුද්ධි ක්‍රමය මේ රතවිනිත සූත්‍රයේ තියෙනවා ඒකට විස්තර ගොඩක් සතේ සපේලා තියෙනවා ඔය විදර්ශනා ඥාන සෝලස ඥාන විස්තර කරනකොට අන්න ඒ ක්‍රමයේදී යම් කෙනෙකුට පච්චේ පරිග්‍රහ ඥානය කියන ප්‍රත්‍යත් සමග මේ හේතුව දැක ගන්න පුළුවන් ගතිය නාම රූප පරිච්ඡේ ඥානය කියලා කියන්නේ ඵලය දකින්න ඥානය දැන් මේ වෙලාවට පෙරකර ආත්මික ඵලයක් වශයෙන් මතුවලා තියෙන නාම දාන රූප ධර්ම වැටෙනවා ඒක හොඳට යමක් දකිනකොට හොඳට විෂද වෙනකොට මෙන්න මේ මේ හේතු නිසායි මේ මේ නාම පහළ වෙන්නේ මේ මේ හේතු නිසායි ඵලය පහළ වෙන්නේ කියලා හේතුවත් සමග වැටෙන තැනට එන එක තමයි ඔය පටිච්චසමුප්පාදේ වටිනාකම තියෙන්නේ. අර මේ ප්‍රත්‍යুৎපන්න ක්‍රමයේ අන්න ඒක තේරිච්චාම හිත මේ හැම දෙයක්ම විනිවිද දකිනවා. උපමාවක් විදිහට කියනවනම් අපි අන්ධකාරයක මේ පිටිපන්දමක් පත්තු කරයි කියමු. පිටිපන්දමක් පත්තු කරලා තිබ්බහම අපිට පේනවා පිටිපන්දමෙන් ඇති වෙන ආලෝකය. නමුත් හොඳට මේක දිහා බලන්න හිටියොත් ඒ ආලෝකයේ විසින් පිටිපන්දම විසින් පිටිපන්දම පාමුලට හේව නැල්ලක් ඇති කරගන්න. පිටිපන්දම තියෙන හේව නැල්ලක හැම වෙලාවෙම තමා විසින් හේව නැල්ලක් තමන්ගේ පාමුලට විහිදුවා ගන්නවා. ආලෝකේ විතරක් දැක්කට ඒක පේන්නේ නැහැ. අපි දකින්නේ පිටිපන්දමෙන් ආලෝකේ නැති උනායි කිය. ඒත් පිටිපන්දම තමන්ගේ මුලට හැමදාම ආලෝකයක් පහල කර අන්ධකාරය පහල කර ගන්න. පහනක් පත්තු කළොත් පහන තියෙන්නේ අන්ධකාරේ. පහනෙන් ආලෝකය යනවා. අනිවාර්යයෙන් මේ මේ හැම දෙයක්ම දිහා හුඟක් කියලා බලන්න හිටියොත් අපිට නොපෙනෙන පැත්තක් මෙතෙක් නොදක්ක පැත්තක් දැක ගන්න පුළුවන්. එහෙම බලපු කෙනා කවදාකවත් මුණත වටිනාකමට ලකුණු දෙන්න යන්නේ නැහැ. මුණත දැක්කයි කියලා දකින්න දැක්කයි කියලා ගණන් ගන්නෑ. ඒක නැවත නැවත බැලිලි ඒකේ හේතුව හොයනවා. ආන්නේ ඒ මට්ටමට ගිය කෙනාට කියන චුල්ලසෝතාපන්නයි කියලා නිදර්ශනයක් වශයෙන් මේ ප්‍රචාරින් වහන්සේලා සඳහන් කරනවා එවැනි චුල්ලසෝතාපන්න තත්ත්වයේ නොමැරි ජීවත් වුණත් එවැනි කෙනෙක් කවදාකවත් මේ ජීවිතයට පස්සේ පාගත වෙන්නේ අනිවාර්යයෙන්ම මනුස්ස භවයේ හෝ දේව භවයකට යනවා කියන්නේ. ඉතින් ඒ නිසා මේ චුල්ලසෝතපන්න වෙන එක එකක් ඒක මරණකම පවත්වන එක එකක් එහෙම පවත්වුවට පස්සේ ඊගාව භවය සාතිකයි එක භවයකට සෝවන් වුණොත් සෝතපන්න වුණොත් ෆුල් ෆ්ලෙජ් සෝතපන්න වුණොත් ඒක සදාකාලිකටම සාධික වෙනවා ඊට පස්සේ කවමදාකවත් අපායට වැටෙන්නේ නිසා චොල්ල සෝතපන්න වුණොත් මේ ආත්මයේදී කොච්චර පව් කළ තිබුණත් ආය අපායට යන්නේ අර තඹදා ටික වගේ මනුෂයාගේ මුළු ජීවිතේම කරලා තියෙන්නේ මේ අලුගෝසුවේ ඒ කියන්නේ කතාව ලස්සනයි ඒකේ තියෙන විදිහට විස්තර කරන විදිහට හොරමුලක් තිබිලා තියෙනවා කොසල් රජුරෝ ඉන්න කාලේ ඉන්දන කොතොල් රජුගේ රාජධානිය. ඒ හොරමුලට අලුතෙන්ම මිනිස්සෙක් ඇවිල්ලා සම්බන්ධ වෙන්න හදලා තියෙනවා. ඉතින් ඒ හොරමුලේ නායකයා මෙයා ඇත්තටම මේ අපේ රාස රකී හොරකම රකී කියලා මේ බඳ ගන්නවා. බඳගෙන නොබෝ කලකින් හොර 500ම රජුරන්ට අහු වෙනවා. අහුවෙලි වල ගෙනාවුවාන පස්සේ කතා දෙකක් නැහැ රාජ්‍යද්‍රෝහි මරන්න තීන්දුව. මරන්න තීන්දුව උනාට මොකද මේ මරන්න කවුරුත් නැහැ. අලුගෝසුවකට බෑ 500ක් මරන්න. ඉතින් රජුණන්ට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා රාජනීතිවල මරන්න ඕනේ මරන්න විදිය. ඊට පස්සේ කියනවා උඹලයි 500 එක එක හරි අනික 499 මැරුවොත් ඌට අපි දාන දෙන්නයි කියලා. අර අලුතෙන් ආපු එකන කොන්ත්‍රාත් එක ගන්න. අනිත් එක්කෙනෙක්වත් අනිත් කෙනෙක් පරට ලෑස්ති නැහැ. අලුතෙන් ආපු සමාජිකයා කියනවා ඊට පස්සේ මනුස්සයාට අලුගෝසු නිලයේ දෙනවා රජුරු. මේ දීලා අලුගෝසු නිලයේ දෙනවා. ඉතින් ඊට පස්සේ මනුස්සයා අලුගෝසු වෙලා අවුරුදු 55 දී පැන්සොන් යනවා. පැන්සොන් ගිය දවසේ මිනිහා කරන දේ ගෙදර ගිහිල්ලා පිල්ල හොදලා දාලා මෙතෙක් කල් රසායන නිසා හොඳට ගෙද කියලා කිරිබතක් දින මුසු කිරිබතක් හදාන ඇවිල්ලා නාලා බත් එක කාලා පැන්සොන් යන්නයි ලෑස්ති දැන්. ඉන්නකොට මේ සාරිපුත්‍ර සාංශි පින්ඩපාතවත්. පින්ඩපාත වැඩියට පස්සේ මේ මනුස්සයාට තියෙන ආමුසු කෙනෙක් ඇවිල්ලා බත් ඉල්ලන වෙලාවකනේ බත් ටිකක් දෙනවා. කිරිබත් ටිකක් බෙදනවා. බෙදුවේදී සාරිපුත්‍ර සාංශි නිකන් ඉඟියක් කරනවා මට ගේ ඇතුළටම ගිහිල්ලා මේක වලඳ ගන්න හම්බුනොත් හොඳයි කියලා. ඉතින් මනුස්සයා කන්නේ කමන්නේ ඒකෙත් ඉංගිය තේරුම් ගන්න වතුර ටිකක් පඩිකම ළඟ තියලා හාමුදුරන්ට ඉතින් දාහනේ වළඳන්න දීලා වැන් දාලා දාලා ඉවරලා ඉතින් ආ චාරිපුත්තු සාංශ කියනවා ඉතින් අපිට දානයක් කවුරු හරි දුන්නාම ඉතින් බණක් කියන පුරුද්දක් තියෙනවායි කියලා. ඉතින් අර මිනිස්සයා දැනගන්නවා මම මේ අලුගෝසවා මට කොහොමඩක්වත් මේ බුද්ධ ධර්මයක් අනම්ම නම් ගැලපෙන්නේ නැහනේ. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දානානිසංස කතා කරනවා. යමක් දුන්නොත් මේකට ආනිසංස අර මිනිස්සයාගේ හිත මොනම තාරකින්වත් මනට යන්නේ නැහැ. එන්නෙම මේ අර සත්තු මරපුවයි අර මෙවුවා හරියට වැඩිය මතුවෙනවා දැන් මොකද මේ ආගමික පරිසරය නිසා. හරිපුතන්සෙන් තේනවා මේ සති ඉඳගෙන ඉන්න බෑ එහාට දඟලනවා මෙහාට දඟලනවා. ඒ අහනවා විවාස මාත්‍ය මොකද මේ අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වගේ මේ පිසු චරිතයක් ඇති කෙනෙක් මෙහෙම කිව්වට මගේ චරිතය මෙහෙමයි. ඒ නිසා මට මේ බණ අහනකොට ස්පාසුවක් නැහැ කියලා. ඇයි? මම ස්වාමීන් වහන්සේ කෙරුවේම මෙතෙක් කල මිනිසු කපන එක. ඉතින් ඒකේ මොකද ප්‍රශ්නේ කියලා නෑ. ඒ ප්‍රශ්නේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දාන යන්නේ සංස කියනවා දානේ කන්දක් ගමකට දුන්නත් එකෙක් කැපුවොත් ඉතින් ඒ දාහනේ ඔක්කොම ඉවරනේ. අම අනිවාර්යයෙන්ම පායනේ. ඉතින් මම ගන්න දන්නේ නැතර කපලා තියෙනවා. ඒ නිසා වහන්සේ කියනෝයි මගේ කුණු හොදන්න ඔය දාහන කියන වතුර පොඩ්ඩෙන් බෑ. ඒ නිසා මට අමාරුයි කියලා. ඒ සාරිපුත්සාන්තේ නිකන් මිනිහෙන් අහන ඔයා කැපුවේ ඔයාගේ වමනාවටද කියලා. චේතනාව කාගේද කියලා. අනේ මට ඒ මනසෙත් එක තරහකුත් නැහැ. මට මේ රාජකාරියට වශයෙන් එච්ච නිසා මම කැපුවා මිසක මට චේතනාවක් නැහැ. සරුවචනාංශ අරිපුත්සාන් කියන චේතනාවමයි කර්ම වෙන්නේ. ඔබට ඒ නිසා කර්ම නැහැ. අර මනසට සුවිප්පයක් හදනවා වගේ එන්න ජොලියක් යනවා. හරිනේ නම් වැඩේ කියන්නේ. ඒ වෙලාවෙම ධර්මය ඇහෙනවා. ධර්මය කියන්නේ යා ලෑස්ති වෙනවා ගන්න මනතින් කියලා කියලා කියලා ඒ කොහොම හරි හේතු ප්‍රත්‍ය හේතු හේතු නිසා මේක සිද්ධ වෙන්නේ කියන තැනට යනක සුත්තමේ ඥානෙන් චින්තාමේ ඥානෙට ගෙනිලා මිනිහ අවබෝධ කරනවා. භාවිත කෙරුණොත් මනසට තේරෙනවා මේ හිතාන ඉන්න ලෝකයක් නෙවෙයි තියෙන කර්මයට වැඩ කරන වෙනම ලෝකෙක පරමාර්ථ වැඩ කරන වෙනම ලෝකෙක කියලා මනුස්සයෙක් ලොකු සතුටක් ඇති වෙලා සංසංස යනවා. එනකොට පාත්‍රෙත් අන්න පිටිපස්සෙන් යනවා. ගේ එලිපත්තට යනකම්. ඒකලිලා එළියමටත් යනවා මෙයා වීදියට ගිහිල්ලා සාරිපුත්‍ර සාන්ත කියන දැන් හරි ඉතින් එයා යන්න කියලා. එළියට එනකොට හරකෙක් කන්න මරනවා. මරණයට පස්සේ සිද්ධිය වාටා වුණාට පස්සේ සරුවචනන් සඳහන් කරනවා මේ මනුස්සයාට අපාගත වෙන්නේ නැහැ කියලා. මොකද ඒ වෙනකොට එයා හිත මේ සලලක්කන විදිහට වට්ටගෙන තියෙන්නේ. ඒ මේ හිතේ තරම උතුම් තත්යකටපත් වෙලා තිබිලා තියෙනවා. පැත්තෙදි මොකද මේ අර ගත්ත ඉඩපාඩුව තුළ මම මේ මම හිතට බැඳගෙන මට සාප කරන මම පාපතරයෙක් මම පව්කාරයෙක් කියලා හිතුවට ධර්මානුකූලව බලනකොට අර භාවනා කරන හිතවිලි එන ඔක්කොම අපල නෙමෙයිනේ. තමාරක් හිතවිලි ආවට ගණන් ගන්න තු යන්න පුළුවන්නේ. ඒක භාවනා කරපේ කරා විතරයි දාන්නේ. නැත්තම් හිතවිලි එනකොටම ලකුණු කපා ගන්නවා. මේකෙත් එයාට කියලා දුන්නාට පස්සේ ඒගොඩ වේ කතාවක්. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම දැන දැන දැක දැක සතුන් මරපු මිනිසයා මිනිසු කපු මිනිසයා අපා නොවි කපාගත නොවි බේරෙන්නේ ඔන්න වගේ චුල්ලසෝතපන්න තත්ත්වයටපත් උනායි කියලා කියනවා. ඉතින් ඒක නිසා ඒක මේ පසු කාලීන අපේ සාහිත්‍යයේ එකතු වෙච්ච වචනයක් මේ චුල්ලසෝතපන්න කෙනකින් තාක්ෂණික වශයෙන් හඳුන්වා දෙන්නේ පච්චේ පරිග්‍රහ ඥාන දැනගත්තා. ඊගාවට කියනවා සෝවන් වෙච්ච කෙනෙක් ඊගා වාත්මේදී තමා ජාතසෝතාපන්නෙක් බව උපචින්ම සෝතාපන්න කෙනෙක් බව දැනගනීද කියලා ඒක සංඔක අපේ ඥානරාම අපේ නායක සංසින්න කාලේ අහුව මොකද අපේ කනිමාර සුමංගල ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබුණා පැහැදිලිව මම ජාතසෝතාපන්නෙක් කියලා ලිඛිතව ඊට පස්සේ ශාන්සිල් ගෝල ස්වාමීන් වහන්සේත් ඒකට සාක්ෂි වෙලා තිබුණා ඉතින් මම ඇහුවට පස්සේ ඥානරාම ස්වාමීන් වහන්සේ කිව්ව එක වටින ප්‍රශ්නයක්. නමුත් අපේ ශාසනය මේ තාක්කල් ලිඛිතව මේ මේක නම් ලිඛිතව තිබුණාට එහෙම දෙයක් තනං වෙලා නැහැ. මොකද වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ බුදුමහාමුදුර කෙනෙක්ගේ පොතක් පරිවර්තනය කරුවා. ඒ ටපියකන් සෑඩෝ කියලා හුඟාවක් වයස මේ ශ්‍රීජිනිකායේ හිටපු අනුනායක හඳුරෝ හරිම මේ තද බල භාවනා කරන කෙනෙක් නෙවෙයි උනට මහානක හොඳට පීඨපු තෙරුණාංශ කෙනෙක් හරිම හරිම සුන්දරයි කතා කරනකොට හරි හොඳයි. ඒ සංසේ කාලේ පුරා කියපු බණවල කියමන් එක තැනක ඒ ස්වාමීන් වහන්සේ කියලා තිබ්බා මේ බුරුම රටේ හරියට මේ මස් මාංශ ඇලඳීම කියනවා. ඒ වගේ මාළු ඇල්ලිල වගේ කියන එක කිසිම ගානක් නැහැ. පුංචි දීවක් කළමත් වුණත් ඔගේ මාළු ඇල්ලිල කරනවා. ඒ ඉන්න අර අර මරන්න අමාරු මාළු జాතියක් කාවයියද මුකුන්ද කියලා උන් පොලේ තියානිනකොටත් ගැහි ගැහි තමයි තියෙන්නේ කොච්චර කරා මැරෙන්නේ නැහැ. ඉතින් විකුණන්න ඕන වෙනකොට බෝතල බෝතලයක් ගන්න ඔලුවට ගහන කුඩු වෙන්නේ ඒකල තමයි විකුණන්නේ. ගෙනියන්නේ එතකොට. ඉතින් මේ තමයිලාද පණ පිටින්ම දෙනවා. ඉතින් ගෙත ගියාට පස්සේ අර ඒ ගොඩ හිටියට ගොඩක් කලා ඉන්න පුළුවන් ඒ සතා. ජේසන්ස කියනවා ජේසන්ස දන්න පවුල් වල සමහර පොඩි දරුවෝ ඉන්නවලු කවමදාකවත් ඒ ළමයෙකුට මේ ඒ වගේ මේ පණ තියෙන මාංශයක් මිලදී ගන්න හිතෙන්නේ නැතුළු අම්මලා තාත්තලා කිව්වොත් ඒගොල්ලෝ කවදාකවත් ඒ කෙරෙන්නේ නැතුලේ ගියාට පස්සේ ඒ ළමයා පැකිලිලා බය වෙලා අසරණ වෙලා ගෙදර එනවලු. ඒ ළමයා දන්නේ නැතුලු මොකද වෙන්නේ කියලා. එවනට අම්මලා තාත්තලාට ඒකේ දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ගෙනල්ලා පාවිච්චි කරන මේ ළමයි ජාත සෝතාපන්නද කියලා මට හිතෙනවා කියලා කියලා තියෙනවා. උපත්තියම සෝතාපන්න වෙන්නේ මොකද ඒක ස්වභාවයෙන්ම සතෙක් මරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ වෙනවා කියලා. එහෙම නැත්නම් මේක ඉතින් හරි අමාරුයි. මේ කරලා බලලා කවුරු හරි කියමු අපටත් එක මට කියන්න තියෙන ඉතරයි. සුවාන් වෙලා මැරණ එකයි තියෙන්නේ. ඒකට ඇවිල්ලා කීයා කිය මේ මේ කියාත් මෙහෙම කරගත්තයි කියලා. අනේ මේ මූල ධර්ම ප්‍රශ්න තමයි මේ මෑත කාලේදී මතුවෙච්ච ප්‍රශ්න වර්ගයක් ඔකෙදී. ඊගාවක තිරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ වේදනාව වේදනා නිශ්චිත හඳුනා ගැනීමට අවශ්‍ය මූලික කර්මස්ථානයක් සතර සතිපට්ඨාන ආශ්‍රයෙන් පැහැදිලි කර දෙනු මැනවි. අදුක්කම සුඛ වේදනාව මේ විදිහට නෝකද වචනක් තියෙනවා පේන්නේ. අදුක්කම සුඛ වේදනාව නිරව භාවයේදී මොකද්ද වචනක් තියෙනවා. සමතාවය. සමතාවය. අදුක්කම සුඛ නිචල දහන ගැන සතිපටි ආනාපාන සති භාවනාව තමයි මතක් කරන්න තියෙන්නේ. මේ ආනාපාන සති භාවනාවේදී පටන් අර ගන්නකොට ආස්වාසිය ඊටාම ගොරෝසු නැත්නම් ආස්වාස හොඳට නාස්පුඩු පුරවාගෙන යන අවස්ථාව තමයි අපිට වැටෙන්නේ. ඒකට වේදනාවක් තියෙනවා. ප්‍රස්වාසෙත් වේදනාවක් තියෙනවා. නමුත් මේ වෙලාවේදී අපිට මේ දෙක අතරමැදක් අහුවෙන්නේ නැහැ. ආස්වාසිය අහුවෙනවා ප්‍රස්වාසිය අහුවෙනවා. අතරක් අහුවෙන්නේ නැහැ. නමුත් මේකේ වේදනාව හිතිලි සද්ද නැතු හොඳට හිත කය තැම්පත් වෙන තරම් විනාඩි 15ක් 20ක් අරමුණට මූණට මූණ දාගෙන ඉන්න ගත්තොත් එන්නේ එන්නේ එන්නේ අර ප්‍රකට ඇතුල්වීමේ අත්දැකීම ප්‍රකට පිටවීමේ අත්දැකීම් දෙක සමබර වෙලා දෙක නිකන් සම දෙකම එක වගේ මට්ටමට එනකොට හුඟක් වෙලාවට ආස්වාද ප්‍රසආද දෙක අතරමැද තිබුණු අත්දැකීම් වගේ එකට තමයි අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට යන්නේ. ඉතින් එතකොට තියෙනවා තමයි දන්නවා තමයි නිදි නැති බව දන්නවා හිත හිතවිලි නැහැ නිවර්ණ නැති බව දන්නවා මොකද්ද තියෙන්නේ කියලා කියන්න බෑ පණ බනෙත් නැහැ. හැපෙන තැන වැටෙන්නේ නැහැ. නමුත් පණ තියෙන බව දන්නවා. නිින්ද ගිහලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. සීහ නැතිලා නැති බව දන්නවා. ඉතින් මෙතෙන්දි කලකොල වෙන්නේ නැතුව මේක හරි වැඩක් මේක භාවනාවේ හොඳ තැනක් කියලා හිතියොත් ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනා අඳුනා ගන්න තරම් පෞරුෂත්වයක් තියෙනවා කියලා. ඒකට කලකොල වුණොත් මේ එන්නේ එන්නේ ආයෙ තානාපන ගොරෝසු වෙලා කය කම්පට චංචල වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙනවා කාටත් වෙනවා. නමුත් එහෙම කරලා කරලා කරලා ආනාපානෙමුත් පුළුවන් ඒක පැහැදිලි වෙනවා. එතකොට පිම්බීම හැකිලිම දෙකෙත් හොඳට පිම්බෙන වාරෙදී හදවීමක්, ගැස්සීමක්, හැකිලෙන වාරෙදී සැහැල්ලු වීමක්, මුදා හැරීමක් කියලා හොඳ වෙනසක් තියෙනවා. කරගෙන කරගෙන කරගෙන යනකොට මේ දෙකම සමබර භක්තියකට, සම රස තත්වයකටපත් වෙනවත් එකම ඒකේ අතර එක දිගට පවතින ගතියක් තේරෙන පටන් ගන්නවා. ඇතුලේ නිකන් මේ ভাইබ්‍රේෂන් එකක් වගේ නැත්නම් කම්පනයක් වගේ ක්‍රියාකාරීත්වයක් චලනයක් විතරක් තේරෙන්න පටන් ගන්නවා අර මේ පිම්බෙන වාරද හැකිලෙන වාරද කියලා වෙන් කරගන්න බැරි මට්ටමක් එනවා. අන්න එතෙන් එනකොට මේක මේ සතිය කැඩීමක් හෝ සමාධිය කැඩීමක් කියලා පටලවා ගන්න නැතුව ඒ දේම හරි මේක තමයි ගියේ යුත්තේ කියලා වගේ කරගෙන යනවා තමයි අර අදුක්කම සුඛ කියන தත්ත්වය ආවෝද කරගන්න පුළුවන් தත්ත්වයක් තියෙනවා. මේ අරමුණ දෙකට කඩලා උගන්වන්නේ ඕකටමයි. ඇතුල්ලෙනවා පිට වෙනවා. පිම්බෙනවා හැකෙනවා. වම දකුණ. ආදි වශයෙන් භාවනාවට ගන්නකොට පළු දෙකක් වෙනවා. අන්නේ පළු දෙක කරගෙන කරගෙන යනකොට සම වෙනකොට තමයි අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ අදුක්කම සුඛ වේදනාවට කිට්ටු කරන්න පුළුවන් වෙනවා. මේක උපමාවක් විදිහට කියනවා නම් අපි පරණ ඔරලෝසු ඩිජිටල් නෙමෙයි පරණ බට්ට තියෙන ඔරලෝසු ගත්තාම මුර්ලොසු බට්ටගෙන් තමයි තප්පරේ තීන්දුව වෙන්නේ. ඒ බට්ට දිහා බලාන ඉන්නකොට අපිට පේනවා වේගෙ උඩට තල්ලු වෙලා නතර වෙන්න වගේ හදනවා. නතර නැදලා ආයෙ පල්ලයට හැල වේගෙන් ගිහලා ආයෙ මේ පැත්තට ගිහලා නිකන් නතර වෙන්න වගේ හැදලා ආයෙ වැටලා ආයෙ මේ පැත්තට. ඒක තමයි ටිකටම යන්නේ. ඉතින් අපි බලාන ඉන්නවනම් බලාන ඉන්නේ මේක නතර වෙයි කියලා මෙහෙම ගිහලා ඌස් වෙන තැන තමයි නතර වෙන්න වගේ හදන්නේ. ආයෙ වේගෙන් ගිහලා මේ තැන නතර වෙන්න හදන්නේ. ඒ නිසා බලාන ඉන්නවා අපි කොයි වෙලාවෙ නතර වෙ නතර වෙන්නේ නැහැ. වයින් නැතුනොත් නතර වෙන්නේ කොහෙද? අර වේගයෙන් යන තැන තමයි. ඒක තමයි වට්ටගේ ස්වභාවික තැන හරි මැද. වැඩ කරනකොට බැලුවොත් කවදාකවත් හිතන්නේ මෙතන මෙයාගේ ප්‍රශස්ත තැන කියලා. මෙතන මෙයාගේ ප්‍රකෘති තැන කියලා හිතෙන්නේ නැහැ. ඒකෙන් වැඩ කරනකොට එතන තමයි වේගෙන් යන තැන. අන්න ඒ වගේ ආනාපානේ භාවනා කරනකොට ඉස්සල පේන්නේ නොපුහුණු මනසට දෙකොන් දෙක තමයි. මේ ආස්වාස මේ ප්‍රස්වාස. නමුත් ආනාපානේ සංසිඳනකොට නතර වෙන්නේ කොහෙද? එහෙම ඇතුළේමක් පිටවීමක් නැති මැද ප්‍රශස්ත තැනක් තියෙනවා මේකට. අන්නේ ප්‍රශස්ත තැනට එනකොට සැප දුක දෙක නැතුව අදුක්කම සුඛයට වැටෙනවා. ආස්වාද ප්‍රසවාස දෙක නැතුව බුදු කම්පනයක් චංචලක් බවට පත් වෙනවා. මේ විදිහට හැම සංඥා වේදනා සංවිඥාන කියන ඔක්කොගෙම එකට එකලස් වෙන තැනක් තියෙනවා. ආන එකලස් වෙන තැනට එනකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනවා සාමාන්‍යම ඇඟිලි පහ වගේ පස්තිසාවට යොමු වෙලා තියෙනවා. ශ්‍රද්ධාව මේ පැත්තට යනවා නම් ප්‍රඥා අනිත් පැත්තට යනවා. වීර්යය මේ පැත්තට යනවා නම් සමාධිය ඒ පැත්තට යනවා. නමුත් එතෙන් දෙනකොට මේ ඔක්කොම එකතු වෙලා පහම එක දෙයකට යොමු වෙලා යනවා. එක රස වෙනවා. සැප දුක දෙක මැද අදුක්කම සුඛ වේදනා වෙනවා. ආනාපාන දෙක අතරමැද දෙක අතරමැද තැන වෙනවා. පිම්බීම හැකිලිම ගියා නම් දෙක අතරමැද තැන වෙනවා. මෙතෙන්දි තමයි අපේ භාෂාව අසරණ වෙන තැන. කියා ගන්න බැරි මිත්‍යක් අත්දකපු නැති හරි විවේක තැනක්. නමුත් පාළුවක් දැනෙන්නේ. තනි වුණා වගේ දැනෙන්නේ. නිකන් අසරණ වුණා වගේ දැනෙන්නේ කොටු වුණා වගේ දැනෙන්නේ වැරදුනා වගේ දැනෙන්නේ පාර වැරදුනා වගේ දැනෙන්නේ තනි වුණා වගේ දැනෙන්නේ ඉතින් එතකොට තමයි ඔය ඇස් දෙක අරලා හයියෙන් හුස්ම ගන්න හදන්නේ කලබල කරන්නේ ඉතින් මේක දන්නවනම් මෙතන අපි යා යුතු තැනක් කියලා අර වගේ කලබල කරන්න දෙන්න ඒකට ලෑස්ති වෙලා යන්න ඒක තමයි ලොකු සංසිකයක්. ලෑස්ති වෙලා ගියොත් ඒක වෙනකොට සතුටක් ඇති වෙනවා. ලෑස්ති නැතුව ගියා නම් අන්ධබන්ද වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරලා බෑ. මේ භාවනා අත්දැකීම් මේ ගලප ගන්න එක. හරිද වැරදි කියලා ගලපගන්න එක සඳහා පරතෝ ഘോഷේ අනුන්ගෙන් අසාධන ගැනීම අත්‍යවශ්‍යයි. කවදාකවත් චරුවඥන් වහන්සේ කියලා දුන්නේ නැත්නම් මිනිස්සයා කවමදාකවත් අදුක්කම සුඛයට අවධානය යොමු කරන්නේ නැහැ කියන එක සාහිතික කරන සරුවචනා. අමන්ද ඉද දුන්නොත් කරන්නේ සැප දුක දෙක අතර මැද තමයි රණ්ඩුව යන්නේ. කවවම දාකවත් උත්තරේ තියෙන්නේ අදුක්කම සුඛය කියලා මරතෝ ഘോഷකින් තොරව කරන්න බෑ. එනිසා යථාභූත ඥානය එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය ස්වයම්බෝ වෙන්නේ නැහැ. ස්වයම්බෝ ගන්න බෑ. ඒක අපේ පිට මේ අඩුවක්වත් නාස්තියක්වත් නෙමෙයි. කෙනෙක් අඩුපාඩුවක් නෙමෙයි. අපි ශ්‍රාවකයෝ. ශ්‍රාවක කියන්නේ කවුරුහරි කියන දෙයක් අහලා භාවනා කරලා හරියට මෙතෙන්ට තට්ටු කරන්න ඕන වෙලාවට. ඒ තට්ටු කරන තෙක් කිසිම ප්‍රතිඵලයක් නැහැ. තට්ටු කරුවත් එතනම ප්‍රතිඵල. හැබැයි ඒක නෙමෙයි. ඒ වගේ තට්ටු හතරක් පහක් යනකොට තමයි Tamanne තට්ටු වෙන්නේ. එතකන් Taman ඉන්නවා. වේදනාව තුලින් දැනීම සංවේදීතාවය තුලින් භාවනාවෙන් පිටදී වුණා එක පාට ඔකට අවතීන වෙන්න පුළුවන් ක්‍රම හතරක් පහක් තියෙනවා සමහරු sound of silence කියන එක දිගේ උතෙන් යනවා සමහරట్లాට whole body experience කියලා කියනවා inner space කියලා කියනවා අදුක්කම සුඛ වේදනාව කියලා කියනවා එහෙම නැත්නම් ඔය ගොඩාක් වචන දැන් ඇත්තටම ඔය මේ බටහිර මේ වැඩේට පරිශන කරන්න පටන් ගත්තට පස්සේ මෙතිකල් කියවිච්ච නැති වචන ගොඩකින් ඇවිල්ලා තියෙනවා ඒක ඒක මේ choiceless awareness කියලා කියනවා evenly suspended attention කියලා කියනවා suspended decision කියලා කියනවා. එතන ගියාට පස්සේ සියලු දේම අනේ අතිරණයි. මොනම දෙයක්වත් තීරණයක් නැහැ. කිසිම සංඥාවක් නැහැ. ඉන්න පුළුවන්. හැබැයි ඒකට පාළු ගතියක් ඇහෙනවා. බය ගතියක් එනවා no boundaries කියලා කියන. එතකොට මේ ඇතුළ පිට මම උඹ මොකක්වත් නැතුව යනවා. මේ ස්ථිර සාර වෙනසක් නෙවෙයි. මේ නිකන් මේ වෝටර් පික්චර් එකට වතුර ස්ප්‍රේ කරුවා වගේ අර වතුර වෝටර් කලස් ටික ඔක්කොම කලවම් වෙලා අර තිබුණු ලස්සන ගැටලා යනවා. දැන් හොඳ පචම සෝලු සයින් හොඳ ආහාර වේලක් අරගෙන වමනේ කෙරුවට පස්සේ වමනේ ආහාර මේසේ අතර වෙනස තියෙනවා. ආහාර මේසේ ඕනේ කෙනෙකුට එන්න කැම ටිකක් කන්න කියාගෙන. වමනේ කෙරුවට පස්සේ පෙන්වත් අශීලාචාරා. හා නරක වැඩක්. ඒකම තමයි මේ. අන්න කලවම වෙච්ච දවසේ තමයි හුඟ දෙනෙක් පියෙන්දර බලනවා, බෝධි පූජා දෙනවා, নানা ආකාර දේවල් හැබැයි ඒගොල්ල නිවනත් පතනවා. අඳුනා ගැනීම තමයි මෝහේ නැති කිරීම කියලා. කියන්නේ දන්නේ නැත්නම් අපි ඒ තියෙන බය මම නැති වෙනකොට මේ බය තියෙන සංඥාව මගේ හඳුනාගත්ත මගේ ලකුණු ටික නැති වෙනකොට බය. හැබැයි සම්පූර්ණ අවිද්‍යාව කපා දැමීම නෙවෙයි මේක වෙන්නේ. ඒක සඳහා සල්ලම් වෙනවා. ඒ සඳහා අපි සූදානම්ද කියලා බලනවා. අපි ඒක සඳහා පළවෙනි පරීක්ෂණයෙන් සමත්. ඊට පස්සේ හැබැයි දෙනවා ඊට වැඩිය හොඳ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට දෙනවා වගේ හොඳ රිකරස් ට්‍රේනින් තියෙනවා ඉස්සරහට. මේකවත් නැත්තම් ඉතින් ගණන් ගන්න. මේකත් නැත්නම් අන්‍යයන් කන්ඩම් කළා දාන්න. මොකද කියන්නේ? ඇන්නේ ඒක තමයි ඒක තමයි. ඔය කියන්නේ අපි ප්‍රතිවේද කියලා වචනයක් පාවිච්චි කරනනේ. වේදයම තමයි. ප්‍රතිවේද කරනවා. මේ අපි දැනෙන වේදනාව නෙවෙයි. ඒකටත් ඒකත් වේදනාව. වේදය කියලා කියන්නේ වේද කියන්නේ බුදුදහමේ පහළ නිසා තුන ලොකුම දැනුම. බුදුදහමේ වචනේ පාවිච්චි ප්‍රතිවේද කරනවා. ප්‍රතිවේද කරන කියන්නේ මේ තියෙනවා මෙතෙක් කල් විසිකරුවා. මෙතෙක් කල් ගණන් ගත්තේ නැහැ. අපි දැන් මේ විසිකරපු දේ තුල තමයි සත්‍ය තියෙන්නේ කියලා. නැත්නම් ඉතර විසිකරපු දේවල් වලින් දැන් කොම්පෝස්ට් හදලා කොම්පෝස්ට් කරනවා. දෙකල් ඉවකුණු. මේකල් දාන දනක් නැතුව නගර සභාවට විකුණු විකුණා හිටියේ. දැන් කායි හරි කුණු කන්දලයක් හරි අරගෙන හැවිලා කොම්පෝස් කරලා කිලෝ එක මෙච්චරයි කියලා යතුන টොප් බිස්නස් එක. අදකම සුඛ වේදනේ විකුණන්න පටන් අරගත්තොත් ගන්න කෙනෙක් නෑ මොකද හැම කෙනෙක් ගාම සැටිස්ෆැක්ටරි සැචුරේටඩ් තියෙනවා. අපිට හම් වෙනවා අපිට තේරෙනවා මේ බොරුවට හා කන කුණු කන්දලයක් අල්ලගෙන මේ තවුනට නොතැවි ඉන්න තියෙන ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතේ මල් විහිං පල් කියලා මෙච්චර ලස්සන විවේකයක් තියේදී සැප හොයලා දුක හොයලා රණ්ඩු කෙරලා මූලධර්මවාදී වෙලා අර කාපාතෝ තෝ වරපල කියාගෙන බොරු කියාගෙන කේලම් කියාගෙන හරු වචන කියාගෙන ඒ ඔක්කොම යන්නේ අර කොන් දෙකට ගියාට පස්සේ හැබැයි හරි ජොලි වැඩේ. චිත්‍රපටියක් බලනකොට උදේ ඉඳලා හැන්දෑනකම් ඉඳගෙන ඉන්න මිනිස්සු පෙන්නුවොත් පැය 6ක් විතර මොකා බලයිද? ඔගේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දක් තියෙනවනේ අහප්පා ටොප් පිච්චර් එක තිසින්දු මෙච්චරක් තියෙනවනේ මෙච්චරක් පාටිස් තියෙනවා එතකොට බලන්න. අපේ ජීවිත නාටකෙමෙත් එච්චර තමයි. ඔය ওই නාටකම් තමයි බලබලා ඉන්නේ. නමුත් අර අතරමැදයි විවේකයේ වැඩේ වෙන්නේ. ඉතින් වයසට යනකොට හිතට වයින්වම නෙවෙයි. තාතිසර බයට යන්නේ. හැන්දම ඔබ වහම තිනකොට දකුණ දින වෙලාවක් එනවා. උතුරු බලනකොට දකුණ පේන වෙලාවක් එනවා. එතකොටත් උතෙන්ද යන්නේ. ඒ ඉතින් හරි ගිහිල්ලා නෙවෙයි. එහෙම නේ පුළුවන් නම් තරුණ කෙස්ටි එද්දිම තරුණ වයසේ තියෙද්දිම භාවනා කළ ඵලයක්. බුදුන් කියන්නේ සුසු කාල වයසෝ ජීවිතේ පටම යාමේ මේක කරගත්තා නම් මුළු ජීවිතේ පුරාම තේරුම් අරගන්න පුළුවන් අපි මේ ජීවත් වෙන්න උත්සාහ කරන જાතියක් නෙමෙයි ජීවත් වෙනවා. ඒ ඒ වෙලාවේ ජීවත් වෙනවා කියලා හරි පුදුම සතුටක් තියෙනවා ඒක. එනිසා මේක නිකන් මේ නිවන එන බවට අපි කියනවා නිවන කියන්නේ විශාල පෙරහැරක් නම් ඒ තමයි කසකාරයෝ. නෑ පස්සේ පෙරහැර එනවයි කියලා ඒගොල්ල කසේ ගහගෙන යනවා පාර ඉඩ අරගෙන කසේ කරක කරක ගහගෙන යනවා වගේ අපිට තේරෙන පටන් අර ගන්නවා අපි දැනටමත් නිවෙනේ ಗುಣ තියෙනවා අපි ඒක නෙවෙයි හොයන්නේ අපි හොයන්නේ විචිත්‍රත්වය අපි හොයන්නේ මේ ලෝකයා පුරුදු කරපු සැප දුක දෙක හොයනවා නමුත් අතරමැදයි මේකේ ප්‍රශ්න තියෙන්නේ කියලා එතකොට සතුටක් ඇති වෙනවා මේක මේ මේ අලුතෙන් ලැබපු දෙයක් නෙමෙයි ඇතිදේ අවබෝධ කිරීමක් ඇතිදේ මේකයි වටිනා දේ කියලා අවබෝධ කිරීමක් විතරයි මෙතන තියෙන්නේ අනිමිත්ත සංඥාව කියලා එකක් ගන්න බෑ අනිමිත්ත කියන එක කියන්නේ සංඥාවේ අනිත් පැත්ත. අනිමිත්ත සංඥා නෑ. ඒකේ තියෙනවා අනිමිත්ත අපණීත ශුන්්‍යත කියලා විමෝක්ෂ තුනක්. අනිමිත්ත කියලා කියන්නේ නිමිති නෑ සංඥා නෑ. නමුත් වේදනාවට පස්සේ තමයි නැත්නම් ඔය පස්සම්බයන් චිත්ත සංඛාරා චිත්ත සංඛාර පරිසංවේදී කියන්නේ වේදනාව සහ සංඥා දෙක සංසිඳන එකනේ. වේදනාව නිකන් අදුක්කම සුඛයට දිය වෙලා යන ඔක්කොම. සංඥාවල් අරක හොඳයි මේක නරකයි මේක ධාර්මිකයි අරක අධාර්මිකයි මේ ආනිය මේ අපානිය කියන මොකක්වත් නැතුව ඔක්කොම නිකන් එක ගහන්න එනවා. ඉතින් මේ දෙකම සංසිඳනකොට සංසිඳනකොට තමයි ඔය අනිමිත්තට යටෙන්නේ. අනිමිත්ත භාෂාවට නගන්න බෑ. අනිමිත්ත උච්චාරණය කරන්න බෑ. ඉන්නේෆබල්. ඉතින් එතෙන්ද යනකොට අපි හිතනවා මේ මමත් අසරණ වෙලයි කියලා හිතනවා. භාෂාව කියා ගන්න බැරි නිසා එක්ක මට පිස්සු මොකක් හරි ඔළුව නරක් කියලා භාවනා කරලා කියලා හිතනවා. නමුත් eh, මේ අනිමිත් අපහිත ශුන්‍යර කියලා කියන්නේ නිවන් දොරටු තුනක්. ඒ කියන්නේ අනිමිත් කියලා කියන්නේ යමක් චිත්තක්ෂණ දෙකක්වත් තියෙන්න ඕන කියන නිමිති ගන්න. චිත්තක්ෂණේ චිත්තකේන මාරු වෙන දෙක නිමිත්තක් අඳුනගන්න ලකුණක් ගන්න වෙලාවක් නැහැ. ඒතනන් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා නම් දවුන අරගෙන බැලකුත් නැහැ. දැන් අර මුහුද දිහා බලලා මුහුදේ එක වෙලාවක නගින රැළ පද්ධතිය දිහා බලලා ඕක සීතියා ගන්න උත්සාහ කරන්න ඕනෙත් නෑ උත්සාහ කරන්නත් බෑ මොකද දීගා චිත්තක්ෂර වෙනස්. ඔගේ අනිමිත්ත කියලා කියන්නේ චිත්තක්ෂණ දෙකක් එක විදිහක් නෑ. අනිහිත කියලා කියන්නේ එහෙව් දෙයක් මත කවදාකවත් ප්‍රාර්ථනා හිතින්නේ නෑ කියන්නේ. මම මේක මෙහෙම කරන්න ඕනේ කියලා හිත පණිවිඩයක් කියන්න බෑ කියනවා. එහෙම අපණිහිත නම් අනිමිත්ත නම් යමක් එවැනි කෙනෙක් මත ට්‍රස්ට් කරන්න බෑ. එයාගේ ප්‍රාර්ථනා කරන ෂෙඩියුල් එකක් හදන්න බෑ. ඉදිරි ගමනක් සැලසුම් කරන්න බෑ. මට මේක වේවා කියලා ගමනක් නැහැ. ඒ නිසා අනිමිත්ත නම් අපනිහිතයි. ඒක සැලසුම් කරගෙන ඒක පාදස්ත කරගෙන අපි ආය සැලසුම් ගහන්න යන්නේ. එහෙමනම් ශුන්‍යයි. අනිමිත් අපනිහිත ශුන්‍යත කාය වේදනා මේ අනිච්ච දුක්ඛ අනාත්ම තුන තුලින් ඉදිරියට යනකොට මාරු වෙන හැටි තමයි නම්. අනිත්‍ය නිසා නිමිත්තක් ගන්න බෑ. ඒ වගේම පණිති පිටින්න බැරි නිසා ඒක සුඛයක් ගන්න බෑ. ශූන්‍ය නිසා ආත්මගතියක් ගන්න බෑ. ඉතින් මේ තුනෙන් තමයි විමුක්තියට දොර ඇරෙන්නේ. හොඳයි අපි දැන් වෙලාව සහ ප්‍රශ්න වල නිමාව එක ගානකට අවිල්ල තියෙනවා. ඉතින් මේ ඉන්න සෑම දෙනෙක්මත් ඒ සියලු පිළිසෙට මෛත්‍රී පූර්වකව ආශිර්වාද කරන්න ඕනේ. අපි සාංශාරික වශයෙන් අපේ ඥාතිත්වය උතන් තමයි තියෙන්නේ. අපිට දැනුත් තියෙනවා ලේ නෑකම් වෙන නෑකම් ඒ ඔක්කොරම වැඩි වටිනාම නෑකම තමයි ඕනෑකම. ඕනෑකම තියෙනවා නම් ඒක ඉතින් තදම තද ඔව් අපි කොයි චූත්තු කුඩේ හිටියත් එකම අම්මගේ දරුවෝ වගේ වැඩ කරතයි. එකම ඕනෑකමයි තියෙන්නේ. ඒ ඕනෑකමට පවන්සලීමක් විතර වෙලා තියෙන්නේ. ඉතින් අපි ආශිර්වාද කරමු. එයත් අන්න සසර ගමනේ කවදාකවත් ගිමනක් නොවේවා පිපාසයක් නොවේවා අල්පං සඳුරු පහළ වේවා ඒ විවේ මේ දෙවන පහළ වේවා ඒ විදිහට අවසාන ക്ഷേමය වෙන ക്ഷേම භූමිය වෙන නිවන් ගමන සඳහා සුඛ ප්‍රතිපදාවෙන් යන්න මේ අනිවාර්ය මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම මෙවැනි වැඩපිළිවෙල පිළිබඳව සැලසුම් සහිතව මෙවැනි ස්ථාන හදලුවා මේ ඒ වගේම මේ පදනම හදාගෙන කටයුතු කරපු ඒ කාර්ය සාධක සීල දෙනාම අනිකුත් වැඩ මේ දා කරදරයක් නැතුව ආදායක් නැතුව කරගෙන යාමට උදව් උපකාර කළා වූ වේින් නොපෙන් යම් පිරිසක් ඉන්නවනේ සෑම දෙනාමත් අපි මේ වෙලාවේදී මේ ධර්ම දේශනාමය ධර්ම සාකච්ඡාමය භාවනාමේ සක්මන් භාවනාමේ වශයෙන් ලබාගත් පින් ඒකාන්තයෙන් අපි දැකලා සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා කරුණාන් අපි ආරාධනා කරමු. ඒ වගේම අපි තනුවඩු දෙමාපියන් පිරිසක් ඉන්නවනේ. ඒ අත්ෝ අනිවාර්යයෙන්ම දැකලා සතුට වෙන ඇති අපි ඉන්න කාලයටත් වැඩිය අපේ දූ දරුවෝ ගෝල බාල පිරිස හරි එල්ලයක් දැනගෙන Taman වශයෙන්ම යෙදিলা කටයුතු කරනවායි කියලා. ඉතින් අපි ඒ අත්තන්ට ආරාධනා කරන්න ඕනේ මේවා දැකලා සාදු කියලා පින් අනුමෝදන් කර ගැනීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා. එතන අපි අපි වශයෙන් උත් මෙයා දෘෂ්ටිය නියම දර්ශනය පහළ වීමෙන් අපිටත් දුක ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් අපි ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිය මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනය තුලම පහළ කරගන්න අද මේ රැස් කරගන්නා ලද්ද පිනත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි ඔක්කොම එකතු වෙලා පිටාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමෙන් අද දවසේ වැඩ පිළිවෙල සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඔක්කොම එන ගාථා සජ්ජහනා කරලා දවසේ වැඩ පිළිවෙල සමාප්ත කරන්න පෙළඹෙමු. සෙවුම් සාමයි දැන් අපි නම් එකතු ගාථා සජ්ජායනා කිරීමේ වැඩ පිළිවෙල સમાપ્ત කරමු.